සියලු දෙනාට තෙරුවන් සරණයි. ලබන 12 වෙනිදා භාවනාව පටන් ගන්න හින්දා ඒකට අවශ්‍ය කරුණු කාරණාත් එක්ක දසනෙන පහට බොරෙන් කරන්න ඕනේවා මේ සම්බුද කරපු සාකච්ඡාවේ සෑහෙන දුරකට කරලා තියෙන හින්දා අද බොහෝ දුරට භාවනාවේ පහට බොරෙන් කරන්න ඕන ටික සම්පූර්ණයෙන්ම වගේ ඉවර කරනවා. يعني ඒක නැත්නම් ඒක අනිත් ප්‍රශ්නේ තියෙන්නේ ලබන සඳුදා මට එන්න විදිහක් නැහැ. මොකද හේතුව මේ නිසලරණේ දහම් සාකච්ඡාව ආරම්භ කරන්න කලින්ම දාපු දහම් සාකච්ඡාවක් තියෙනවා හතර වෙනිදා පෙබරවාරි 4 වෙනිදා විසාවෙල්ල ඉතින් ඒකට යන්න වෙනවා කලින්ම දාපු එකක්. ඊට පස්සේ තමයි මේක මේක ඉතින් ඒ සමුද සාකච්ඡා කරන්න වෙනවා. ඒ හින්දා අර මේ අපි කතා කරගත්ත කරුණු ටිකත් එක්ක ඔය භාවනා රෝණ ටික ඉතුරු ටික කොහොම හරි විස්තර කරලා ඉවර කරගමු එතකොට ලේසි. මතක විදිහට සබ්බාස සූත්‍රය සම්පූර්ණයෙන් විස්තර කරලා දුන්නා. මූල පරයය සූත්‍රය සම්පූර්ණයෙන් විස්තර කරලා දුන්නා. ඒක ඔක්කොම කරා. ඊට පස්සේ සබ්බාස සූත්‍රය එහෙම විස්තර කරාම මතක ඇති අර දස්සනින පහතබ්බ කොටසට පස්සේ භාවනානින පහතබ්බ කොටසට යන කලින් මැද තව තිබ්බා සංවරයෙන් පහර විවාසව ප්‍රතිවේක්ෂාවෙන් අදිවාසයෙන් පරිවර්ජයෙන් විනෝදනයෙන් කියලා පහ. ඒතකොට මෙන්න මේ පහ ගැන සෑහෙන සැලකිලිමත් වෙන්න වෙනවා. එතකොට තමයි හත් වෙනි එක වෙච්ච භාවනාණයෙන් පහතම කොටසට පසුතලයේ හැදෙන්නේ. එහෙම නැත්නම් අර එක පාට බණ අහලා එක පාටම ඉවිල භාවනා කරන්න යන්න ටිකක් වැඩින්නේ නැති වෙන්න පුළුවන්. හේතුව මොකද අර ඔය විශේෂයෙන්ම මතකද මම ඉස්සරහ විස්තර කරා මේ ප්‍රත්‍යවේක්ෂාව කියන එක අතිශයම වැදගත් වෙනවා. මොකද හේතුව ඒ ප්‍රත්‍යවේක්ෂාවෙන් තමයි අත්‍තරම අපි යමක් ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනේ ඥානයක් ලැබෙන්න පසුතලයක් එනවා ඒකෙන්. ඉතින් එතකොට ඒ ප්‍රත්‍යවේක්ෂාව අතිශය වැදගත්. ඒතකොට ප්‍රත්‍යවේක්ෂාව එකට විතරක් නෙමෙයි දීලා තිබේ. අඳුම් බැලඳුම් වලට, කැම බීම වලට, ඉන්න හිටින ස්ථානෙට, බේතේ තියෙන හතරටම අදාළයි. ඉතින් ඒක අපි අර ඉන්න තැන විශේෂයෙන්ම ඉන්න තැන ප්‍රත්‍යවේක්ෂාවෙන් මරණයෙන් පෙන්වන එක විවේකයේ ඇසුරු කිරීම පිණිස පමණක්. ඒතර අන්නේ විවේකයේ ඇසුරු කිරීම පිණිස පමණක් අපි යම් තැනක් පරිහරණය කරනකොට අර භාවනා කරන්න මෙතනට ආවම මොකද ඒක රුහු වෙලා ඉන්නේ. අන්න මෙතනට එන්නේ ඒ විවේකයේ ඇසුරු කිරීම පිණිස පමණයි. ඒතර ඒකට පසුබලය හැදිලා. නැත්නම් දැන් ඒක මොකක් කරන්නද කියන්නේ එකපාරට ආවම මොකද වෙන්නේ සමහර. මොකද දහම් කරන සමහර හරියටම මහා ප්‍රඥාවක් තියෙනව නෙමෙයි අපිට. ඒතකොට මොකද වෙන්නේ අපි අර වගේ තැනකට එකපාරටම ආව ගමන් ඉතින් ප්‍රශ්න ප්‍රශ්න වැඩි. නේ? ඇයි ඒක ඒක නයි ඒ මෙතන විවිධ පුද්ගලයන් ඉන්නේ. ඉතින් ඉන්න ගියාම ඉන්න දැන් ප්‍රශ්න මගේ මෙට්ටි ආය ගත්තා ඒක මම එතන හිටපු තැන ඒක මෙතන අර ප්‍රශ්න ලෝකයක්. ඒතර අර ඒක තමයි අර හුරු වෙන්නේ ටිකක්. ගෙදර ඉන්න දැන් ඒක නෙමෙයි වාහනයක ගියත් අන්න යම්කිසි ඉන්න තැන ඒ රාග දේශ මොහ වලින් තොරව විවේකයේ ඉන්න හුරු වෙනවා. ඒ විවේකයක් ලැබෙන්න අනිවාර්යයෙන්ම විතරාගී වෙන්න ඕනේ. විරාග වෙන්න ඕනේ. නිරෝධ වෙන්න ඕනේ. ඒ අන්නේ විරාග නිරෝධ වෙනකොට තමයි අර විවේකය ලැබෙන්නේ. එහෙම නැත්නම් විවේකයක් ලැබෙන්නේ නැහැ. රාග දැන් අපි දැන් මතකද මාර්ගය සති කිව්වා අපි කොහේ හරි යන්නේ සමහර වෙලාවට තැනකට යනවා විවේක ගන්න කියලා. නේ අපි මගේ දා උදාහරණයක් කිව්වා අපි නොවේලි යන්නේ විවේක ගන්න. හැබැයි නොවේලි ගන්න විවේක ගන්න කියලා ගියාට විවේක ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ නැති හේතුවක් තියෙනවා. අපි ඒ ගිහින් ඇසුරු කරන්නේ රාග දේශ මොහ. රාග දේශ මොහ ඇසුරු කරන්න ඇසුරු කරන්න අපිට තේරෙන්නේ නැතුණාට අපි විඩාවටපත් වෙනවා. හැබැයි යම් තැනක විතරාගේ විත මොහි විත දෝෂී වෙනකොට මොකද වෙන්නේ? එතන විවේකයක් ලැබෙනවා. ඇයි විවේකයක් ලැබෙන්නේ? විරාග වෙලා තියෙන හින්දා. ඇයි විරාග වෙලා තියෙන්නේ? නිරෝධ වෙලා තියෙන හින්දා. නිරෝධ වෙන්නේ ඇයි? හොස්සක පරිණාම කියන මේ නිවනට නැඹුරු වෙච්ච හිතකින් තමයි ඒ වෙලාවේ ඒ ස්ථානය අසු කරලා තියෙන්නේ. ඒ නිවනට නැඹුරු වෙච්ච හිතක් නම් එතන විතරාගේ විත මොහි විත දෝෂී වෙන්න ඕනනේ. නේ? ඒක ඕකම වෙනවා. අනිත් පැත්තටම අපි හොඳට භාවනා කළා. ගෙදර ගියාට පස්සේ අර ඒ දැනිච්ච සුවෙන් එහෙම ඉන්න පුළුවන්. දැන් නුවරලි ගිහිල්ලා එහෙම එන්න බෑ. දැන් නුවරලි ගිහිල්ලා දවස් 10ක් ඉඳලා ආවත් 11 වෙනිදාව තියලා. හරි අමාරුයි. ගෙදර එන්න. හැබැයි මේ මේක ඊට වඩා වෙනස් වෙනවා. දැන් මේ වෙන්න හේතුවක් තියෙන්නේ මේ. ඕනම දෙයක. ඒක අර මොකද්ද අපි මේ මේ භාවනා කරනකොට වෙලා තියෙන්නේ. අර විතරාගී විතදෝති විතමෝයි ගුණයකින් ඉන්නකොට ඊට අදාළ විදිහට තමයි මේ නිදහස් මානසිකත්වය ලැබෙනවා. ඒක ලැබෙන්නේ නැති අය රාග දේශ මොහ ඇසුරු කරන හින්දා. ඒකයි ඒ කරුණු පහ ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න. ඔයගොල්ලෝ මේ භාවනාවත් කරලා අපේ ළඟ භාවනා කරනකොට සෑහෙන මේක හොඳට තේරෙයි. ඉතින් සමහර අයට ඒ දැන් අපි තමු කැම බීම හරි කියනවා. ඒ කැම බීම හරි උදේ හවසට ප්‍රත්‍යක්ෂ කරන හුරු නම් මොකද වෙන්නේ? මේ වගේ තැනකට එලා මොකක් හෝ පොඩි අඩුවක් වුණා. එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒ ප්‍රත්‍යක්ෂ කරන දන්නවනේ මොකද කියන්නේ. හැබැයි එහෙම නැතුණා මොකද වෙන්නේ? මොකද හොඳට මතක ගන්න අපි මහා මේ අධිප්‍රඥා මහා අය නෙමෙයි. නේ. ඒ හින්දා අර සමහර වෙලාවට අනුසේ වශයෙන් ක්‍රියාත්මක වෙන දින අවස්ථා තියෙනවා. එතකොට අර අපි මොකද කරන්නේ? අර ප්‍රත්‍යක්ෂාවෙන් කරන්නේ ඒක මනාලිත හුරු කරනවා. ඒ ටිකෙන් ටික මොකද වෙන්නේ? භාවනාවට ඕන කරන පසුතලෙ හැදෙනවා. ඒ හින්දා හොඳට මතක ගන්න මොකද අර මතක ඇති මූලපරයය සූත්‍රය විස්තර කරා මඤ්ඤනාද නොකරයි මඤ්ඤනාද කරයි. කරට ටිකුත් තියෙනවා. අන්නේ කරන ටික දුරු කරගන්න තමයි ප්‍රත්‍යක්ෂා මේ කර්ම හතර අතිශය වැදගත් වෙන්නේ මේ පහම. සංවරයේ ප්‍රත්‍යක්ෂාව අදිවාසය. ඉවසීම. ගෙදර කරනකොට ඔව් ඒක තමයි දැන්. ඒකයි මම හරි දැන් මේ ප්‍රත්‍යක්ෂ හතරම කිව්වේ ඒකයි මම. මේ ප්‍රත්‍යක්ෂ හතරම විස්තර කරන්න ගිය සතිය සම්බන්ධ සුසු කරගෙන. ඒතර ඒක කැමරේ විතරක්ම නෙමෙයි. කැම එකක් විතරයි. ඇඳුම් පැළඳුම්. ඉන්න හිටිය තැන. දැන් ඉන්නේ ගෙදරනේ. නෑ දැන් අපි ඒක ඒක හුරු දැන් අපි ගෙදර දැන් අපි ගෙදර හිටියත් කනවා මේ හිටියත් කනවා. කණ එක නෙමෙයි ප්‍රශ්නේ. ගෙදර හිටියත් අඳිනවා මෙතන හිටියත් අඳිනවා. ඒක දැන් අර කණ එකට කණ එකට අමතර වැඩක් කරනවනේ. ඒකට තෘෂ්ණාවෙන් බැඳිලා. දැන් අපි ප්‍රහිණ කරන්නේ තෘෂ්ණාවනේ. කණ එක ප්‍රහිණ කරනවා නෙමෙයි. ඒතකොට දැන් එන්නේ එක හුරු වෙනකොට මොකද වෙන්නේ? දැන් මේ භාවනා කරන්න ඇවිල්ලා මොකක් හරි කෑමක් එක ප්‍රශ්නයක් ආවොත් අර ප්‍රතිවේක්ෂා හුරු වෙනාම මොකද වෙන්නේ? එහෙනම් ඉතින් ඒ හින්දා ඒක අපි හොඳට තෝරගන්න ඕනේ. මේ ප්‍රතිවේක්ෂා කරන එකේදී කර්මයි විපාකයි. මෙන්න මේ දෙක තෝරගත්තා නම් ගොඩක් දුර පුළුවන් හොයාගන්න. දැන් අපි තමයි උදේ නැගිටිනවා. දැන් මේ උදේ නැගිටින එක කර්මද විපාකද හෙව්වොත්? ඒක විපාකයි. උදේ නැගිටින එක කර්ම කරයි කියන්නේ. කර්ම මුල් කරන්නේ කර්ම කියන්නේ අර මතු පුනර්භවයේ උදෙසා කර්මයක් රැස් කරන්නේ නැහැ. දැන් මතු පුනර්භවයේ උදෙසා කර්මයක් රැස් කරනවා නම් උදේ නැගිටින එක. ඒකට මේ කාටවත් අනාගත මරහතනසල නැගිටින බැරි. එහෙම නැහැ. අන්න ඒක විපාක. ඊළඟට ඒකම අපි අපේ ඇඟෙන් බහිනවා බිමට. මේක කර්ම විපාකද හෙව්වොත්. ඒක විපාක. ඊළඟට අපි අපි තමු බාත් รู ම් එකට යනවා. මේ කර්ම විපාකද හෙව්වොත්. ඒ විපාක. ඒ සියලු වැඩ කටයුතු කරනවා. විපාක. හැබැයි ඔය ටිකම කරන්න පුළුවන් කර්මයක් මුල් කරගෙන. අර නැගිටිනකොට මොකද කරන්නේ? මොන කරුණක්ද මන් දන්නේ නැහැ නැගිටිනවා ඉතින් උදේ ඉඳන් දාම නැගිටිනවා ඉවරයක් නැහැ. දැන් මොකද ඒ? අනේ අර විපාකයේ මත කර්මයක් රැස් කරා. දැන් අන්නේ අතර අපි හුරු කරනවා ටිකක් එතකොට. අපිට ඒ කීසිල් වැඩ කටයුතු කරනකොට නම් මම මේක 100 100ක් හරියනවා කියන්නේ මේ කියන්නේ 100 100ක් හරියනවා රතනසී. හැබැයි අපි මොකද කරන්නේ මේ? වෙනදා හුරු කරා යම් වැඩක් ඒකම දැන් මොකද කරන්නේ? වීතරාගී විත මොහි විත දෝෂිත අතර හුරු කරනවා. ඇයි දැන් අර ටික අරවයින් හුරු කරලා තියෙන්නේ ඔය හිතෙන්මනේ. දැන් ඒ හිතෙන්ම තමන් ලබාගත් අවබෝධයට අනුව තියෙන ඥාණය පාවිච්චි කරනවා. දැන් ලබාගත් අවබෝධය තියෙනවානේ. එතකොට අර කතාව හරි. දැන් දෙකට තොරේදී බුදුමාන දෙන්න මෙහෙ ඇවිල්ලා නැවතිලා ඉන්නවා වගේ නෙමෙයි ඉතින් ඉන්නකොට. සම්පූර්ණ වෙනස්. ඒ පසුබිම වෙනස්. ඔව්. දැන් මෙහෙ මොකක් කරන්නද ඔහි ඉන්න පුළුවන්. ඇත්ත කතාව. හැබැයි දැන් එහෙමයි කියලා දැන් අර අපිට ගිය වෙලාවෙත් අපිට ගෙදර ගියාමත් පුළුවන් තරම් අපි අර ඒ පැත්තට නැඹුරු වෙන්න තියෙන එක අවම කරගන්න පුළුවන් නම් හරිනේ. එතකොට අපේ ගමනට පහසු වෙන්නේ මේ මේ මේ සසර ගමන නිමා කිරීම සඳහා යන වැඩේට පහසු වෙන්නේ. මොකද එහෙම එකක් නැත්තම් තථාගතයන් වහන්සේ ඔබ දෙන්නේ නැහැ. දැන් එතකොට අපිට කියන්න දැන් අපි තුමු ඒක තෝරගන්නේ මෙහෙමයි. ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා දෙගොල්ලන්ටම තියෙන එකම ආරියෂ්ඨාංගික මාර්ගය. දෙකක් නැහැ. දෙකෙන් තථාගතයන් වහන්සේ මේක දේශනා කරන්නේ මහා වික්ෂුන්ට තමයි. එතකොට දාන්නේ සිවුරු කියලා. දැන් දැන් අපිත් මේක පිළිපදිනවා නම් ඒ ආරියෂ්ඨාංගික මාර්ගය වඩා ගන්න නම් යන්නේ. අපිටත් යම් තාක් දුරකට හරි ඒ ප්‍රත්‍යක්ෂ කරන්න වෙනවනේ. තමන් අඳින මේ පිළිබඳව. මේක දැම්මනේ කන්ඩිෂන් එක. ලැජ්ජා සහගත දැන් වසා ගැනීම පිණිස පමණක් මේ පාඩ. ඒක අන්න අපිට තේරෙනවා. එහෙනම් අපි මෙතෙක් කාලයක් අර ලැජ්ජා සහගත දැන් වසා ගැනීම පිණිස පමණක්ම නෙමෙයි ගත්තේ. අනේ යම් ආස්වාදයක් උදෙසා කරපු වැඩ පිළිවෙලක් තියෙනවා. අන්නේ වැඩ පිළිවෙල විතරයි අපිට නිරෝධ කරන්න පුළුවන්. ඇඳුම කොහොමද අඳිනවන්නේ? ඒක ගන්න ඒක ටික ටික ටික හුබෙනකොට තේරෙනවා. උදේ ඇඳුමක් අඳිනවා එහෙම අවුලකුත් නැහැ තෝරන්නෙත් නැහැ ඉතින්. දැන් වෙන්න තියෙන පොඩි ප්‍රශ්නයක්. මොකද කවුරු හරි මොනවා හරි කියයිද දන්නේ නැහැ. එහෙම ප්‍රශ්නක් තියෙනවා. දැන් තේරෙනවා මොකම මොකව කිව්වත් මොකද? අපි දන්නවා ඒ තැනට සුදුසු විදිහට යන්න. දැන් මේක ප්‍රඥාවෙන් කරන වැඩනේ. ඒකෝර අපි තෝ අපිට මේ බණහගෙන වෙඩින් එකට යනවා. වෙදාට මේක නෑ යන්නේ. වෙදාට ඒ විදිහට යනවා. හැබැයි දන්නවා ඉතින් කලින් ගියා වගේ නෙමෙයි. කරන්න යනකොට තේරෙනවා. වෙන්දනම් මේක හොයන්න ගිහිල්ලා කොච්චරනම් ප්ලාස්ටික්කට මැදි වුණාද? අර ඒක නෑ. ඒක ඒක අඩු වෙලා තියෙනවා. හැබැයි ඒක අඩු වෙලයි කියලා අපි මේ මොකක්ද නිකන් චීතය පෙරගෙන යන්නේ. නේ. ඒ තැන සුදුසු විදියට ඒ විදියට යනවා. හැබැයි දන්නවා. දැන් දැනගෙන ඉවරයි වැඩේ. දැන් කලින් දැනගත්ත හැටි ඉන්න මොකෝ උනේ. ඒකත් එකම එල්ලි එල්ලි එල්ලි ගියා. දැන් අඩු ගානේ දන්නවා මේක ඇති දෙයක් නෑ කියලා. ඒක ඔය උපමාවකින් කිව්වොත් මෙන්න මේ වගේ. අපි හිතමුකෝ යකඩ යකඩ බෝලයක් තියෙනවා. මෙන්න මේ යකඩ බෝලේ හොඳට රතු පාට වෙන රත් වෙලා තියෙනවා. හරි. මේක දැන් හරි ප්‍රියමනාපද නැද්ද? අපි දන්නේ රත් වෙලා කියලා. මේක ප්‍රියමනාපයි රතු පාට දිලිසෙනවා. මෙන්න මේක අපි ඉස්සරහ තියෙනකොට අපිට මේක හරි ආසද නැද්ද මේකට? උපමාවක් කියන්නේ හරි. හරි ආසයි. මොකද රතු පාට ලස්සන තියෙනවා. අපි මේක අල්ලගෙන දඟලනවානේ. මෙන්න මේක අල්ලන්නේ. හොඳට හිතලා බැලුවොත්. අතාරින්න බලාගෙන අල්ලන්න බලාගෙන. අල්ලන්න බලාගෙන. හරි. ඔන්න ඕක අල්ලන්න බලාගෙන අල්ලගත්තට පස්සේ සත්තු දැස්තේම දැනගන්න ඕනේද පිච්චෙනවා කියලා. පිච්චෙනවා කියලා දැනගන්න ඕනේ. හරි. ඊළඟට අපිට ආපහු ඒ ආය ඔය බෝලේ දකින්න. එදාටත් ඕක අල්ලනවද නැද්ද? ඈ? අල්ලන්නේ නැහැ. ඔව් අල්ලන්නේ නැත්තම් හරි හරි. <laughs> අල්ලන්නේම නැත්තම් හරි හරි. හොඳේ එදාටත් ඕක අල්ලනවා. හැබැයි අල්ලන්නේ අල්ල ගන්න බලාගෙන අතරින් බලාගෙන. ඇයි අතරින් බලාගෙන අල්ලන්නේ? පිච්චෙන බව දැනගෙන ඉන්නයි. ඔන්න ඔය තියෙන්නේ. අපි අල්ලන්නේ නැත්නම් හරියක්. නැත්නම් ඒක සංයෝජන මහත හැදෙන්න බෑ. සංයෝජන මහත හැදෙනවා. ඒ ඒ මොහොතේ අන්න අල්ලන්න යනවා. හැබැයි දැන් පිච්චෙන බව දැනගෙන ඉවරයි. පිච්චෙන බව දැනගෙන ඉවරින් හින්දා අල්ලන්නේ අතරින් බලාගෙනමයි. දැන් කලින් ඇල්ලුවේ කොහොම හරි මේක තමා සතු කරගන්න ඕනේ මානසිකත්වයේ. අන්නේ මානසිකත්වයේ පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා දැන්. හැබැයි ඒක 100 100 කියුවේ නෑ. යම් ප්‍රමාණයක් කියුවේ නෑ. අන්නේ ඒ ඉවරෙච්ච ප්‍රමාණයෙන් තියෙන සැනසෙල්ලක් තියෙනවා. විවේක ප්‍රමාණය තියෙන සැනසෙල්ලක් තියෙනවා. යන්නේ සැනසෙල්ල තමයි ටික ටික ටික ටික වැඩි දියුණු වෙන්නේ. හේතුව මොකද? එහෙම සැනසෙල්ලක් දැක්කේ නැත්නම් තමන් ප්‍රායෝගිකව වෙන අන්දේ යන වැඩක් වෙනවා. තථාගතයන් වහන්සේ කියන්නේ ඒකනේ. මේ බුද්ධ දේශනාව දුටු නිවනකට යන මඟ. එහෙනම් දුටු නිවනක් තියෙන්නේ බෑ. දැන් දුටුවේ නැත්තම් කොහොම නිවේ? මුලින් දන්නේ නැහැ. මුලින් පෙන්නලා දෙන්න ඕනේ. පෙන්නලා දුන්නාට පස්සේ තමයි ඒක දකින්නේ. අන්න දැන් දුටු නිවනක් තියෙනවා. අන්නේ දුටු නිවන දැන් මොකද කරන්නේ? සාක්ෂාත් කරගන්න යනවා. තවදුරටත්. ඒ හින්දා මේ හතරම සෑහෙන දුරකට කොහමද ගෙදර දොරේ ඩිපෝ දැන් අපි තුන් දැන් අපි දැන් ගෙදර හිටියේ ගෙදර පැත්තේ ඉඳන් දැන් කවදාද කරන්නේ මහානතු හතර ගන්න වෙනවද දැන් නැත්නම් ගෙදර දීම මහාන කරලා තියෙන්නේ බෑනේ මේ දැන් දෙකම එකයි එතකොට දැන් මේ රෙදි කියන ගෙදරමයි තියෙන්නේ ප්‍රත්‍යක්ෂාදී නැඳුම් වලට ඒවල අන්න උරු ඒක කියන්නේ මේ ප්‍රත්‍යක්ෂාදීලා තින්නේ මතකද මම ඉස්සරේ පෙන්නවා මේ සස්නේ මහානට මේ සස්නේ මහාන කිව්වේ දසනේ අර මේ සෝවාන් වුණේ පහකට ආශ්‍රවේ පහ කරගත්ත ආර ශ්‍රාවකයන් ඒතර සාමාන්‍ය පුතඥයෙක් ප්‍රත්‍යක්ෂා කරන එකයි සෝතාපන්න වෙච්ච කෙනෙක් ප්‍රත්‍යක්ෂා කරන එකයි දෙකක් අයියා යාර මතක නැහැ කන්ඩිෂන් තියෙනවා එනම් පෙරදුම් වල තිබෙනවද ලැජ්ජාසහගත තැන් අසා ගැනීම පිණිස පමණයි කෑම බීම වලට මොකද තිබේ? Brahmachari වෙසීම පිණිස පමණයි. ඒ කියන්නේ මොකද? ආරෂ්ඨාංගික මාර්ගේ වඩා ගැනීම පිණිස පමණයි මේක. මේ ගන්න මොකද විපාකයට යම්කිසි ආහාර ටිකක් දෙන්න වෙනවා. නැත්නම් මේක වඩා ගන්න බෑ. අපි තුමුක අපිට දවස් හතක්ම හොඳට ප්‍රීති ආහාර කරගෙන ඉන්න පුළුවන් වුණා නම්. ඔය පණ බොන්නේ නැහැ නේ. ඔය ඉන්න පුළුවන් නේ. ඔය තාම එහෙම බෑ. හැබැයි අර භාවනා කරන්න ගියාම තමයි පළවෙනි භාවනාව හොඳට මේක වැඩිලා ඊට පස්සේ ඉතුරු සමාන පැයක් විතර යනකම් මොනවත් ඕනේ නැහැ අයියේ. අර ප්‍රීතියෙන්. මේකට අයියේ. අර කය රාග දේශ මොහ වලින් බැඳිලා නැති හින්දා මේකට මේකේ මහ ශක්තියක් නිකුත් වෙලා කියන්නේ අර බෑඩ් ශක්තියක් නිකුත් වෙලා නැහැ එළියට. නැති හින්දා ඒකට පිටින් යමක් ඒකට අවශ්‍ය වෙන්නේ නැහැ. ආහාරයට ලොකු දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි ඒක එහෙම දිගටම තියෙන බෑනේ. අන්න එතකොට අර ප්‍රත්‍යක්ෂ කර ගන්නකොට ටිකෙන් ටිකට විපාකයට විතරක් මේක ප්‍රත්‍ය වෙනවා. අර පටිසමුපාදයට තියෙන සුස්නාවට ප්‍රත්‍ය වෙන්නේ නැහැ. රුස්නාවට ප්‍රත්‍ය වෙනවා කියන්නේ නැත්තම්. රුස්නාවට ප්‍රත්‍ය කරොත් අන්න විඥාණයට ආහාර දෙනවා කියන්නේ. විඥාණයට ආහාර දීම මොකද කරන්නේ? සසර ගමන ආදින. මතකද අර ගිය සතියේ උද්‍ය විඥාණය විස්තර කරනකොට තනිකර ආහාර ගැන විස්තර කරා. ආහාර සමුදය, රූප සමුදය, වේදනා සමුදය වලින් විස්තර කරේ. ආන්න ඒක තමයි විස්තර කරේ. අර පුත්තමාස සූත්‍රය අරගෙන සම්පූර්ණයි. අය ඔන්න ඔය අහගත්ත කර්ම කාරණා ටික ඔක්කොම දැන් ඉතින් දැන් ඇත්තටම ගත්තොත් ඉතින් තව ඉතින් ගොඩාක් විස්තර කරන්න පුළුවන්. කොච්චර විස්තර කරත් ඔච්චර තමයි කියන්නේ නේ තාලට හර විස්තර කරලා යන්න පුළුවන් ඉතින් හැබැයි මෙන්න මේ විස්තර කරගත්ත කාරණා කාරණා ටික හරියටම අපි සාමාන්‍ය මම මේ දසමින පහදාපු කොටස කරනකොට අන්තිමටම කරන එක තමයි මෙන්න මේ ගිරිමානන්ද සූත්‍රය මේ සාමාන්‍ය හැම මම කරපු හැම සාකච්ඡාවකම මම මේ ගිරිමානන්ද සූත්‍රය අන්තිමටම කරනවා මේක කරන්න හේතුකුත් තියෙනවා ඉතින් මෙන්න මේ ගිරිමානන්ද සූත්‍රය අද දැන් සම්පූර්ණ විස්තර කරලා දෙන්න එතකොට බලමු ඇත්තටම මේකේ මොකද්ද මේ ගිරිමානන්ද සූත්‍රය කියන්නේ කියලා ගිරිමානන්ද සූත්‍රය කියපුවා ඉන්නවද මෙතන කියලා තියෙනවා කියලා කියන්නේ මම කියන්නේ මේ සූත්‍රය නෙමෙයි නිකන් මේ විමාන පිළිත කියනවනේ මේ මොකටද පිළිත කියන්නේ මොනවද අසනීප වලට ඇයි ඒක අසනීප වලට කියන්නේ ගිරිමානන්ද හාමුදුරුවෝ අසනීප වෙලා හිටියා. ඒ හින්දා ගිරිමානන්ද හාමුදුරුවන්ට මේක කියපු හින්දා අපි කියනවා මොකටද? අසනීප වලට කියනවා. හරි. දැන් අසනීප හොඳ වුණාද? දැන් මොකද ගිරිමානන්ද හාමුදුරුවන්ගේ හොඳ වෙනවා. නෑ දැන් ගිරිමානන්ද හාමුදුරුවන්ගේ කොහොමද හොඳ වෙනවා? මං අහන්නේ අපේ හොඳ වුණාද කියන ප්‍රශ්නේ අහන්නේ. ඈ? ආ එහෙනම් මේක අපි හොයන්න වෙනවා. මොකද්ද මේකේ ඇත්ත කතාව කියලා. නේ? මොකද අපිට උඩින් පල්ලෙන් එකක් පේනවා. යටින් තව එකක් තියෙනවා. ගැඹුරු අර්ථයකුත් තියෙනවා. ඉතින් මට වැටහිච්ච ආකාරයට මම විස්තර කරන්නම්. අඩුම ගානේ ඒ මට්ටමින් හරි තම තමන් බලන්න මේ ගිරිමානන්ද සූත්‍රයේ මොකද්ද තියෙන්නේ කියලා. මොකද මේක මේ තථාගතයන් වහන්සේ විස්තර කරන විදිහට මට විස්තර කරන්න බෑ. ආතන් වහන්සේ විස්තර කරන විදිහට මට වැටහිච්ච ආකාරයට විතරයි මම විස්තර කරන්නේ. අඩුපාඩු මට තියෙන්න පුළුවන්. හැබැයි අපි දැක් අපි හිතපු කියවපු ගිරිමානන්ද සූත්‍රයට එහාට යමක් හිතන්න පුළුවන්ද කියලා බලන්න. ඊට එහාට යමක් හිතන්න පුළුවන්ද මේක කියලා බලන්න. හොඳේ. ඉතින් මේ ගිරිමානන්ද සූත්‍රය අපි කිව්වා වගේම තියෙන මොකද්ද? එකකට භාගතුන් වහන්සේ මෙන්න මෙන්න වෙලාවේදී මේ වැඩවසන වෙලාවේදී ගිරිමානන්ද තෙරුණට ආබාධයක් ඇතිලා තිනවා දුකට පැමිණලා තිනවා දැඩි ගිලම් වලට ඇති වෙන. ඊට පස්සේ මෙන්න මෙන්න මෙහි ඉන්න වෙලාවක ආනන්ද හාමුදුරුවෝ ඇවිල්ලා කතා කියන තථාගතයන් වහන්සේට භාගතුන් වහන්සේ සකසා එකක් පසකින් කියනවා. වහන්ස ආයුෂ්මත් ගිරිමානන්ද තෙරණුව උපන් ආබාධ ඇති ආහුය. පැමිණි දුක් ඇති ආහුය. දැඩි ගිලම් බව ඇති ආහුය. වහන්ස භාගතුන් වහන්සේ අනුකම්පාසිතින් ආයුෂ්මත් ගිරිමානන්ද තෙරුන් කරා වඩන සේක වාට ආරාධනා කරනවා ආනන්ද හාමුදුරුවෝ. හරි. එවනි ඊට පස්සේ තථාගතයන් වහන්සේ කියනවා. ආනන්දේනි. ඉදින් තෙපි ගිරිමානන්ද මහණුවත එළඹ. දස සංඥා කියන්නා වුණා. යම් හේකින් දස සංඥා අසහ ගිරිමානන්ද මහණුන්ගේ ඒ ආබාධය හේතු විසින් සංසිඳෙන්නේය යන තෙල කරුණ ඇත. ගිරිමානන්ද හාමුදුරුවෝ අසනීප වෙලා ඉන්න හින්දා ආනන්ද හාමුදුරුවෝ කියනවා මෙහෙම ගිහිල්ලා උභාසය අනුකම්පාවෙන් වඩින්න කියලා. ඊට පස්සේ ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ කියනවා ආනන්ද එහෙනම් ඔබලා ගිහිල්ලා මේ ගිරිමානන්ද හාමුදුරුවෝ දස සංඥා මේ දස සංඥා කියන්න. ඊට කියනවා යම් හේකින් දස සංඥා අසා. ඔන්න දස සංඥාට යහුවා. හටගත් ආබාධ ආබාධ හේතුව සංසිඳෙන්නේය තෙල කරුණ ඇත. මේක සංසිඳෙනවලු. දැන් සංසිඳන කියලා කියන්නේ කවුද? ලෝතුරා බුදුහාමුදුරුවෝ. එහෙනම් සංසිඳෙන්න මොනවද නැද්ද? දැන් අපිට මේ කවුද කියන්නේ කියලා තියෙන්නේ? බුදුහාමුදුරු. එහෙනම් සංසිඳෙන්න ඕනද නැද්ද? සංසිඳෙන්න ඕනේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ සංසිඳුනේ නැහැ. එහෙනම් කොහේ හරි දැනක ආ මේ බුදුහාමුදුරු සංසිඳෙනවා කියනවා සංසිඳෙන්න ඕනේ කියන්නේ. මොකද ලෝතුරා බුදු කියන්නේ නොවන දෙයක් කියන්නේ නැහැ කවදාවත්. මේ සංසිඳෙන්න ඕනේ. හැබැයි අපිට සංසිඳුනේ නැද්ද නැද්ද කියලා බලන්න. හරි. ඉතින් මෙන්න මෙතනදී දස සංඥාටිය කියනවා. ඊට පස්සේ කවර දසක දෙයක්? මොනවද මේ දස සංඥා? අනිත්‍ය සංඥා, අනත්ත් සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, පහාන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බ ලෝකේ අනිවිරත සංඥා, සබ්බ සංකාරයේසු අනිත්‍ය සංඥා, ආනාපාන සති. 10 වෙනි එක මොකද්ද? ඔව්. ඒ කියන්නේ ආනාපාන සතිය මොකකටයි එකද? දස සංඥාවකටයි එකක්. දස සංඥාවටයි එකක්. ඒකනේ ගාලා තියෙන්නේ. හරි. සංඥා 10ක් තියෙනවා. අනිත්‍ය සංඥා, අනත්ත් සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, පහන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බ ලෝකේ අනුවිත සංඥා, සබ්බ සංකාරයේසු අනිත්‍ය සංඥා, ආනාපාන සති. දැන් අපි එකින් එක අරන් බලමු. කොහෙද මේකේ ආබාධය තියෙන්නේ? කොහොමද ආබාධය? හොඳ වෙන්නේ. එතන මේක අහනකොට ආබාධය හොඳ වෙනවද? නේ? හරි. ඔක්කොටම ඉස්සෙල්ලා මේ ආබාධයට මේ සංඥා කියන්නේ මොකද්ද කියලා හොයා ගන්න ඕනේ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන සංඥා තියෙනවා. වෙනස් තියෙනවා. හැබැයි දැන් මෙන්න මේක මේ සංඥාවක් කියන්නේ මොකද්ද කියන තෝරගන්න පොඩි උපමාවක් කිව්වොත් ලේසියි. උපමා දෙකක් ගමු උඩ තේරෙනවා හොඳයි. අපි හිතමු අපේ ලංකාවට අපි කවුවත් දන්නේ නැති කාලෙක ඉස්ස ඉස්සල්ලාම කලලයි ගෙනල්ලා හයි කරනවා. කලලයි තියෙන පාරවල ඔන්නේ පාර තුනක් ගෙනල්ලා හයි කරනවා. අපි රතු පාට අඳුරනවා. පොළ පාටත් අඳුරනවා. නැඹිලි පාටත් අඳුරනවා. හැබැයි මේ කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. පාර හයි කරනවා. දැන් රතු පාට ලයිට් එකපත් වෙලා තියෙනවා. අපි මොකද කරන්නේ? දන්නේ නැතුව හියනවා ඉතින්. අපි දන්නේ නැහැ මොකද්ද කියලා. පොළ පාටපත් වෙනවා. ඔහේ ඉන්නවා සමහරවිට. කොහොමම ඉන්නවා. දැන් මෙන්න අපි දැන්වත් කරනවා මොකද්ද? රතු පාට කියන්නේ නවතින්න කියන සංඥාව. කොළ පාට කියන්නේ යන්න කියන සංඥාව. ඔය දේ ගන්න. දැන් ඔන්න අපි දැන් ටික දවසක් කරනකොට වෙන්නේ. අපි අපි තුල අර සංඥාම කොහෙන්නේ? වැඩෙන්න ගන්නවා. ආ මේ කියන්නේ නවතින්න. ඔන්න යන්න. දැන් ඊළඟ දවසේ ඔහොම ටික දවසක් යනවා රතු පාට දකින්නකොට මොකද වෙන්නේ? කියනකොට නවතින්න. ඇයි ඒක සංඥාවක් බවට වැඩිලා ඉවරයි. සංඥාවක් බවට වැඩිලා ඉවරයි. ඔන්න අපිට ඩග්ගලා මොකද වෙන්නේ? මනට අර ආලෝක සංඥාවත් එක්ක ධම්මයේ ඝටනය කරනවා. මේ කියන්නේ නවතින්න. ඇයි අර පළවෙනි දවසේ අපිට එහෙම නොවුනේ? එහෙම ධම්ම අපිට නැහැ. ධම්ම නැති ඉන්න මොකද මේ? අපි හොයනවා. අපි දන්නේ නැහැ. හැබැයි පාට අඳුරනවා. රතු පාට කියන කඳුරනවා. ඇඳුරට ඒකෙන් කියන්නේ මේකයි කියන ධම්මයක් අපිට නැහැ. එහෙනම් අපි යනවා. මේ උපමාවක් විතරයි කියන්නේ. දැන් ඔය වගේම වෙනවද වාහනේ දවන්න ගියාම. දැන් ඩ්‍රයිව් කරපු ඔක්කොම කට්ටිය දන්නවා ඇති. ඉස්සි ඉස්සෙල්ලා වාහනේ ලෝනකොට මොකෝ කියලා. ඩ්‍රයිවිං සීට් එකේ වාඩි වුණා. නේ. මෙන් ගියර් එක දානකොට ක්ලච් එක පයින්. ක්ලච් එක දිහා බලනකොට මේ සයිඩ් මිරර් එක බලනකොට ඒ බලනකොට මේක බලනකොට මෙතන බලනකොට මේක දානකොට නිකන් මේ මොන වගේ වැඩ පිළිවෙලද තියෙන්නේ. ඔහම අවුල් ජාල වැඩ පිළිවෙලක් නේ. මතකද පාරවල් මැද්දේ හිටිනවා අය. මේ බලනකොට මේ දානකොට මේ බලනවා අර බලනවා හිටිනවා. යන්න බෑ ෆෝන් ගන්නවා. ප්‍රශ්න ලෝකයයි. හැබැයි මෙන්න මෙහෙම ටික දවසක් අපි මේකත් එක්ක යනකොට මොකද වෙන්නේ? මෙහෙන් ගියර් එකක් දානවා, ක්ලච් එකක් දෙනවා, මෙහෙන් සයිඩ් මීර් එකක් බලනවා, පාරේ කවුරු හිටියොත් යාටත් අත බලනවා, හොණුක් ගහනවා. ඒ වගේ කවුරු කරනවා බ්‍රේකුත් කරනවා. ඕකෙන් එතකොට මේ ඔක්කොම කරනවා. ඊට කෝල් එකක් આવුත් ඒක තාංශ කරනවා. දැන් මේ ඔක්කොම කරනවා. අර දැන් කලින් ස්වභාවයත් එක්ක එකද දැන්? නෑ ඇයි ඒ? ඒ වල ටට ටට ගාලා සංඥා ටික අපිට කුරු වෙලා එනවා. බලන්න ඕනේ, බ්‍රේක් ගන්න ඕනේ, හොණු ගන්න ඕනේ, පයින් ඕනේ, ගියර් එක දාන්න ඕනේ, හිත හිත දාන්නේ නෑ නේද? හැබැයි මුල දවසේ කොහමද? එහෙම නෑ. අන්න ඒකට තිබ්බ හැම සංඥාවක්ම දැන් අපි තුල අනුගත වෙලා ඉවරයි. ඒ හින්දා අපි ඒක දැන් හිතන හොඳට භාවිතා කරා නේද? අන්නේ භාවිතා කරපු මොකද මේ ඒ සංඥාව අපි තුල දැන් බට. එතකොට මේ සංඥා ටික ඔක්කොම මොහොතක් මොහොතක් පාසකට කරලා මොකෙන් දෙන්නේ? ධම්මවලින් දෙන්නේ. දෙනකොට අපි මොකද කරන්නේ? ඒ වැඩේ කරනවා ප්‍රශ්නයක් නැතුව. එහෙම ඔන්න ඔය වගේ මෙන්න මේ සංඥා කියන ඒවා හොඳට තිබුණොත් කරන්න පුළුවන්. මෙතනින් හරියට වැඩ යන්න පුළුවන් මොකක් තියෙනවද? එහෙනම් පළවෙනි සංඥාව මොකද? අනිත්‍ය සංඥාව. එහෙනම් පාරේ යනකොට මතකයි ගිය සතිය අන්තිම නිදාන සූත්‍රය විස්තර කරා. ප්‍රිය දෙයක් ඇද්ද මధుර දෙයක් ඇද්ද? අතීතයේ යමෙක් ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් උදා කරගනීද? අනිත්‍යයි දුක්ඛයි අනත්තයි දැක්කේද? තෘෂ්ණාව දුරු කරා. දුක දුරු කරා කිව්වනේ. අනාගතයටත් විස්තර කරා, වර්තමානටත් විස්තර කරා. එහෙනම් මේ රූපයක් දකිනකොටම අපිට අනිච්ච මතක් වෙනවා නම් ඒ මොකද වෙලා තියෙන්නේ? අනිච්ච සංඥාව ආන්න අපි තුල ධම්මයේ හැටියට ගැබ් වෙලා ඉවරයි. ඒක නම් මතක් වෙන්නේ. ඒක නැත්තම් ඒක නැත්තම් මොකද වෙන්නේ? ආ ඒකත් එක්ක එළියලි යනවා. ඒ කියන්නේ අනිත්‍ය සංඥා භාවි අනිත්‍ය සංඥා සූත්‍රය විස්තර කරනවා. අනිත්‍ය සංඥාව භාවිතා බෞලි කතා කරා නම් කවුරු හෝ කෙනෙක් යාගේ කාම රාගයේ සිඳිනවා, භව රාගයේ සිඳිනවා, අවිද්‍යාව සිඳිනවා කියලා කිව්වේ ඒකයි. ඇයි? අන්න ඒවා කඩන්න තියෙන සංඥාව තමයි අනිත්‍ය සංඥාව. කරදා සංඥාවල පරිණාමය මොකද? අනිත්‍ය සංඥාව. දැන් බලමු මොකද මේ අනිත්‍ය සංඥාව කියලා තථාගතයන් වහන්සේ කියන්නේ කියලා. මේක සූත්‍රයෙන් මාර්ගයෙන් කියන්නේ නැත්තම්. ඉදානන්ද බිකු අරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා ඉති පරිසංකාති. මුලින්ම කතාව කියනවා. මෙන්න මේ ඉදානන්ද බිකු අරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා. දැන් ඒක මේ අනිත්‍ය සංඥාව වඩන කොහෙද යන්න ඕනේ? අරඤ්‍යගතෝවා. කොහෙද? ආරණ්‍යයකට යන්න ඕනේ. දෙවෙනි එක මොකද්ද? රුක්කමූලගතෝවා. කොහෙද? ගාක්මූලකට යන්න ඕනේ. තුන්වෙනි එක ශුඤ්ඤාගාරගතෝවා. ඒ කියන්නේ හිස් තැනකට යනවා. එහෙනම් මේක මම මෙතන කතා කරන්න තේරුමක් නැහැ. එහෙමනම් හේතුව ඇයි? මෙතන ගසුත් නැහැ. මෙතන ආරණ්‍යකුත් නෙමෙයි. මෙතන ශුන්‍යාකාරයකුත් නෙමෙයි. හිස් නැහැ. හිසුත් නැහැ ගසුත් නැහැ. ආ ආරණ්‍යකුත් නැහැ. මේක ආරණ්‍ය නෙමෙයි මේ. දැන් හොල්ලා විතරයි. මේ. දැන් ඔන්න ඔහම ගත්තොත් අපිට මේ ගිරිමානන්ද සූත්‍රය gedaraක නම් කියන්නම බෑ. මොනම හේතුවක් නිසා gedaraක කියන්න බෑ. ඇයි මේක? එන්න බෑ. මේ. හැබැයි දැන් අර මම කියලේ ගිහියට ඒක ආරෂ්ඨාංගික මාර්ගයයි පැවිදියට ඒක ආරෂ්ඨාංගික මාර්ගය කියලා දෙකක් නැහැ. ඒකයි නම් කෝ විසුද්ධිය. එහෙනම් මේ අනිත්‍ය සංඥාව. ගිහි වතක හිටපු ගටිකාර මෙනෙහි කරාද නැද්ද? මෙනෙහි කරා. අනාගාමී ඵලයේ දීවතක හිටපු චිත්ත ගෘහපති මේ අනිත්‍ය සංඥා දන්නවද නැද්ද? හොඳට. දන්නවා. ඒතර ඒ මට්ටමට ඒ අයට මේ කියන උඩ කියන වාක්‍යයට අඩංගු වෙන්නවද නැද්ද? හැබැයි මේක මේ අරඤ්‍යගතවා, රුක්කමූලගතවා, ශුන්‍යාකාරගතවා කියන එක පූර්ණයෙන් පූර්ණ වෙන්නේ රහතන් වහන්සේට විතරයි. නේ? ඒතකොට මෙන්න මෙතනදී මේ අරඤ්‍යගතවා කියලා කිව්වම එකපාරටම ආරණ්‍යම කියලා කියන්න බෑ. හැබැයි කොහේ හිටියත් මේක ඇතුලේ කියන අර්ථයෙන් ඉන්න පුළුවන් නම් හරි. මේ කියන අර්ථයක්. අන්නේ අර්ථයෙන් නම් ඉන්න පුළුවන්. ඕන දැනගන්න පුළුවන් වෙනවා. එහෙනම් මෙන්න මේ රණ කියලා කියන මොනවාද? රණ කියලා නිකන් ගැටුමක් කියන්නේ. එහෙනම් අපි මොහොතක් මොහොතක් පාසා මොනවත් එක්කද මේ ගැටෙන්නේ රාග දේශ මොහොත එක්ක ගැටෙනවා ඔන්න ඔය ගැටි ගැටි ඉන්න එක ගින්නද නැද්ද ඉන්න ද යුද්ධයක් කියන්නේ ගින්නද මේ එහෙනම් ඒ රණ භූමියෙන් ඕක කරන්න ඕනේ අයින් වෙන්න ඕනේ අන්නේ රණ භූමියකින් අයින් වුණා නම් එයා ආරණ්‍යගත වෙනවා නේ දැන් එතකොට කවුරු හරි කෙනෙක් තමන්ගේ වාහනේ යනවා වාහනේ යනකොට ඉන්නේ රණ භූමියක නම වාහනේ යන ගමන් ඉන්නේ රණ භූමියක දැන් එතකොට වැඩ තියෙනවද වැඩ නැහැ හැබැයි ඒ වාහනේම යනවා රණ භූමියෙන් අයින් වෙලා නේ එතකොට එයා ආරණ්‍යගත නැද්ද ඔව් හැබැයි 100 100ක් හරියද නෑ 100 100ක් හරියන්නේ නැහැ 100ක් මහලියන මේක රහතන් වහන්සේ. එහෙනම් අරඤ්‍යගතවා ඊළඟට රුක්ක මූලගතවා. તો මෙන්න මේ මූලකකට උපමා කරන්නේ අයයි ඕනම දෙයක් කෙනක දැන් අර මොනවද තියෙනවනේ මේ අමූලික සද්ධාවයි ආකාරවත්ී සද්ධාවයි කියලා. මේ අමූලික සද්ධාවයි වෙන්නේ මොකද? මුල නැහැ. මුල නැහැ. නේ. මුල නැති ඉන්න මොකද පොඩ්ඩක් නැත්තම්. ඔය පෙරලෙන්න බලන්න. හැබැයි මුල හොඳ නම් හරියටම පෙරලෙන්නෙත් නැහැ, හෙල්ලෙන්නේ නැහැ. එහෙනම් මේක ගහක මුලක ස්වභාවය තමයි අතු අතු වල කොච්චර හෙල්ලුණත් මුල හෙල්ලෙන්නේ නැහැ. එහෙනම් මේ හරියටම ආකාරවතී සද්ධාවට ආව කෙනාට මුල හොඳ නැද්ද? අන්න ගහක මුලක් වගේ නොසෙල්ලෙන්න පුළුවන්. හේතුව ඇයි? මෙතෙක් කාලයක් අර දුවපු මාන වැඩ පිළිවෙල පිළිබඳව අනිත්‍ය දුක්ඛ අනාත්ම භාවය දැකලා ඉවරින් හින්දා මේ මානසික මහා පීඩනයකින් නිදහස්. හැබැයි සියල්ලගෙම නිදහස් නැති වෙන්න පුළුවන්. අන්න ඒක නා රුක්ක මූල වෙනවා ඊළඟට. ඒකට ඒ ඊටත් මොකද වෙන්නේ? රාග දේශ මොහ ප්‍රහීන වෙනවා එකක්. ඒතකොට මේ රහතන් වහන්සේ සියල්ලම රණ භූමිය වලින් අයින් වෙලා ඉවරයි. නේ? ඊළඟට ඒ උන්වහන්සේලාගේ රුක්ක මූලම තමයි තියෙන්නේ. ඊළඟට ශුන්‍යාගාරගතව. ඒ බුදු සාසනේ ශුන්‍යතාවය විස්තර කරොත් ශුන්‍යතාවය කියලා අපි සාමාන්‍ය විස්තර කරනවා නම් ශුන්‍යය කියන්නේ මොනවත් නැහැ. සාමාන්‍ය ශුන්‍යය කියන්නේ මොනවත් නැහැ. බුද්ධ ශාසනයේ ශුන්‍යතාවය කියන්නේ එහෙම එකක් නෙමෙයි. පින්දපාත පරිශුද්ධ සූත්‍රය විස්තර කරනවා සාරිපුත්ත මහ රහතන් වහන්සේ. යමක් ශුන්‍ය වෙන්නේ මොකෙන්ද? රාගයෙන්, දේශයෙන්, මෝහයෙන්. රාග, දේශ, මෝහ වලින් ශුන්‍ය නම් අන්න බුද්ධ ශාසනයේ ශුන්‍යතාවය. තව එකක් තියෙනවා. එහෙම නැත්නම් දුකෙන් ශුන්‍ය වෙන්න ඕනේ. දැන් මොනක්වත් නැ දුකෙන් ඉන්නවා. ශුන්‍යද? ඕනේ. එහෙම වෙන්න බෑ. එහෙනම් මේ ශුන්‍යතාවය කියලා බුද්ධ ශාසනයේ ශුන්‍යතාවය කියන්නේ මොනවත් නැහැ කියන එක නෙමෙයි. දැන් කතා කරන හන්දේ විස්තර කරනවා යමක් ඇත නම් ඇත කියලා මම කියනවා. නැත නම් නැත කියනවා. බුද්ධ ශාසනයේ ශුන්‍ය වෙන්නේ මොනෙන්ද? රාග, දේශ, මෝහ වලින්. ඒ රාග, දේශ, මෝහ වලින් තොර වෙච්ච රහතන් වහන්සේටත් මොනවත් නැද්ද ඇහුවොත්? දැන් ශුන්‍ය නම් මොනවක් නැති වෙන්නේ බෑ. පාත්‍රේ සිවුරු ගාන වලින් තියෙන පරිහරණය කරනවද නැද්ද? පරිහරණය කරනවා හැබැයි රාග දේශම වලින් ශුන්‍යව. එහෙනම් අරඤ්‍ය ගතවා, රුක්ක මූල ගතවා, ශුන්‍යාගාර ගතවා. මෙන්න මේම ඉන්න දැන් තමයි 100 100 කාගේ තියෙන්නේ? රාතන් වංශලාට. මෙන්න මේ රාතන් වංශලාට අරඤ්‍ය ගතවා, රුක්ක මූල ගතවා, ශුන්‍යාගාර ගතවා වෙච්චනම් මොකද වෙන්නේ? ඉතිපටි සංඝාති රූපං අනිච්චං. උන්වහන්සේට රූප අනිච්චම තමයි. මේක හොඳට අහගන්න හොඳේ. ඊළඟට මොකද? වේදනා අනිච්චං. සංඥා අනිච්චං, සංකාරං අනිච්චං, විඥානං අනිච්චං තියෙන්නේ. එහෙනම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඒවා අනිච්චම තමයි. මතකද සීල සූත්‍රය විස්තර කරන්නේ ඒකයි සෝවාන් වෙන්න මොකද කරන්න ඕනේ? පංච උපාදානස්කන්ධය අනිත්‍ය දුක්ඛ නැත දකින්න. සකුදාගාමී වෙන්න පංච උපාදානස්කන්ධය අනිත්‍ය දුක්ඛ නැත දකින්න. අනාගාමී වෙන්න අරියත් වෙන්නත් පංච උපාදානස්කන්ධය අනිත්‍ය දුක්ඛ නැත දකින්න කිව්වනේ. ඊළඟට කියනවා රහතන් වහන්සේ මොකද? අනිත්‍යම තමයි. එහෙනම් මේකේ මේ පළවෙනි කොටස විස්තර කරන්න යතරම ගත්තොත් රහතන් වහන්සේ කෙනෙක්ගේ ස්වභාවය. රුක මූල මේ මේ මොකද? අරඤ්‍යගතව 100%ම හරි. රුක මූල 100%ම හරි. අරඤ්‍යගතව මේ ශුන්‍යාකාරගතවත් 100%. එහෙනම් මෙන්න මේක පූර්ණ රහතන් වහන්සේට රූප අනිත්‍යම තමයි ආවේ. වේදනත් අනිත්‍යම තමයි. සංකාරත් අනිත්‍යම තමයි. විඥානත් අනිත්‍යන්දීම තමයි. ආයි මාතකට ඉච්ච වෙනේවා තියෙන විදිහක් නැහැ. එහෙනම් ඒ රහතන් වහන්සේට මොනවයි මඤ්ඤණා තියෙන්නේ? අභිනන්දන තියෙයි. අර මුල පරියාය සූත්‍රය ඉස්තර කරමු. ඒක එකක්වත් තියෙන විදිහක් නැහැ. ඔන්න ඊළඟ කොටස කියනවා. ඊළඟ කොටස කියනවා ඉතිමේසු. පංච උපාදානස්කන්ධේසු අනිච්චානුපස්සී විහෙරති අයං උච්චතානන්ද අනිච්ච සංඥා. ඒ කවුද කියන්නේ කියන්නේ? ඉතිමේසු පංච උපාදානස්කන්ධේසු අනිච්චානුපස්සී විහෙරති අයං උච්චතානන්ද අනිච්ච සංඥා. මේ පංච උපාදානස්කන්ධේ ගොඩනගන්නේ කාටද? හරියක් නොවෙච්ච සේකයට. එයිද මේක සේකයට මේක ගොඩනගනවද නැද්ද? ඒ ඒ මට්ටමට. ඇයි කාමරාග පටි රූප රාග අරූප රාග මාන උද්දච්ච කියන සංයෝජන ධර්ම වල ප්‍රමාණයට උපාදානස්කන්ධේ ගොඩනගනවා. ඔන්න ඔය උපාදානස්කන්ධේ ගොඩනගෙනකොට ඒක අනුපස්සනා කරන්න ඕනේ. ඒක අනුපස්සනා කරනවා කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම බව දකින්නවා. ඒතකොට අනිත්‍ය සංඥාව වැඩිච්ච කෙනා. දැන් මේ පුතඥෙක් දන්නවද අනිත්‍ය සංඥාව ගැන? දන්නේ නැහැ. පුතඥෙක් අනිත්‍ය සංඥාව ගැන දන්නේ නැහැ. නේ. හැබැයි මම දන්නේ නැහැ මේ වෙනකොට රාතන් මේ ඔව් ගිමන නාමද සෝතාපන්න වෙලා හිටියද නැද්ද කියලා නැහැ මේක මේ කියන්නේ නැහැ. ඉතින් අපි දන්නේ නැහැ ඒක. හොඳයි. මේක අහලාද මෙහෙම උනේ කියන දන්නේ නැහැ. ඉතින් ඊට වඩා අපි දැන් අහගත කාරණයක් තියෙනවානේ. අහගත කාරණේ දැන් අපි සංඥාවක් බවට වර්ධනය වෙන්න ඕනේ. වර්ධනය වෙන්න නම් මොකෙන්න ඕනේ? අර පංච උපාදානස්කන්ධය ගොඩ නැගෙන තැන අනිත්‍යානුපස්සී කළ යුතුයි. අනුපස්සනාව කියලා විස්තර කරනවා. නිත්‍ය දේ නිත්‍යදේ ඉච්ඡයි කියලා ගන්නෙ නෑ. සුඛ දුකදේ සුඛයි කියලා ගන්නෙ නෑ. අත්ත අනත්තදේ අත්තයි කියලා ගන්නෙ නෑ. එහෙනම් අනිත්‍යයි දුක්ඛයි අනත්තයි කියලා දකිනවා නම් අන්න ඒකට කියනවා අනුපස්සනා කරනවා කියලා. අනුපස්සනා. ඉතින් අහගත්ත දෙයට අනුව පහ ගන්න. මොකද අර කඩගන්න කිය ස්පර්ශ ආයතන 6 පහ කරලා ගන්න. අනුපස්සනා. මොකක් එකද? අනිත්‍ය බව දකින්න. ඔන්න ඒක නා. එතකොට මොකද එන්නේ? අර අනුපස්සනා කරනකොට ඒක තියෙන රාගදේශම දුර වෙනවද වැඩි වෙනවද? අනුපස්සනා කරනකොට. එන්නේ අඩු වෙනවද? ඒක අඩු වෙන අඩු වෙන. දැන් අර සංඥා මොකෝ වෙන්නේ? අන්න ඇයි භාවිතා බෞලි කතා කරන හැම වෙලාවෙම. එතකොට මොකද වෙන්නේ? අනිත් සංඥාව එන්න එන්න වැඩි වෙන්න ගන්නවා. අර කල්ලයිට් දැක්කා වගේ. මතක දකින්නකොටම හරි ඒක. හැබැයි සමහරවල් අර කොච්චර දැන් දැන් කල්ලයිට් රතු කියලා දැකලා දන්නව නවතින්න ඕන කියලා. ඒකට යනවනේ. කල්ලයිට් දන්නව දැන් දන්නව රතු කියලා. හැබැයි මොකද කරන්නේ? ඔය යනවනේ. ඒ වගේ මොකද මේක? දන්නව හරියන්නේ නැහැ කියලා. හැබැයි ඒත් යනවා තාම. ඇයි? සංඥා පූර්ණ නැහැ. සංඥා පූර්ණම නැහැ නේද? මේ පූර්ණ වෙච්ච දවස මොකද වෙන්නේ? ඔය යන විදිහ නැහැ. ඒක අනිත්‍යන් තීම කියන්නේ. රූප වේදනා සංඥා සංකාර විඥාන අනිත්‍යන් තීම තමයි. මාත්‍යයක්වත් යන විදිහක් නැහැ. හැබැයි සේක උත්තරයන්ටත් ටිකක් යනවා. එහෙනම් කලලයි කියන්නේ දැක්ක හොරෙන් යන්නේ ඩග්ගා ගන්න. ගන්නවා නවතින කිවි කියන. හැබැයි යහම. ඒ වගේ තමයි. ඒ උදාහරණ ඔක තෝරගන්නකො තේරෙයි. එහෙනම් ඔන්න රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ රහතන් වහන්සේලාට අනිත්‍යන් තීම තමයි. හැබැයි සීක උත්මයෝ ඒක අනිත්‍යානුපස්සී කළ යුතුයි. එහෙනම් මෙතන මොකද කියන්නේ? පංචස්කන්ධය අනිත්‍යසේ දැනගත යුතුයි. පංච උපාදානස්කන්ධය අනිත්‍යානුපස්සී කළ යුතුයි. එහෙනම් මේක දෙකක් කියනවානේ. දැන් අපිට පීත කියනකොට තේරෙනවද? පංචස්කන්ධය පංච උපාදානස්කන්ධය කියනවා කියලා. අපි පීත කියනකොට අපිට තේරෙනවද මේ පංචස්කන්ධයක විස්තරීකුත් කරනවා පංච උපාදානස්කන්ධය විස්තරීකුත් කරනවා කියලා අපිට තේරෙනවද? නැහැ අපිට තේරෙනවද? මොකක් හරි කකුල කැඩිච්ච එකයි මොකක් හරි අතපය මොකක් හරි කොරවෙච්ච එකයි ඒක සීකරගෙන අපි කියන්නේ. අර පැකලිත මොකද අසනීපයක් ගැන සීකරන මේක කියන්නේ හැබැයි මෙතන මේක ඇතුළේ පටන් ගන්න තැනම කියන්නේ මොකද්ද පංචස්කන්ධයේ ස්වභාවය කියනවා පංච උපාදානස්කන්ධයේ ස්වභාවය කියනවා එහෙනම් පංචස්කන්ධය ඒ කියන්නේ පංචස්කන්ධය පංචස්කන්ධය සේදන ගත යුතුයි පංච උපාදානස්කන්ධය පංච උපාදානස්කන්ධය සේදන ගත යුතුයි පංච උපාදානස්කන්ධය කොට නැගෙන චන්ද්‍රාගය චන්ද්‍රාගය සේදන ගත යුතුයි නම් ඔය චන්ද්‍රාගය අනුපස්සනා කරනවා ඒක තමයි ඉතින් මේසු පංච උපාදානස්කන්ධයසු අනිත්‍යානුපස්සී විහෙරති කියලා කියන්නේ ඒක අනිත්‍ය බව දැනගෙන පහ කරනවා මට ඇහෙන පංචස්කන්ධය අනිත්‍ය සේදනකොට පංචස්කන්ධය අනිත්‍යසේ දකින්නකොට පංච උපාදානස්කන්ධය අන්න දැන් දැන් පංච උපාදානස්කන්ධය ගොඩ නැගෙන සේකයිටනේ. එතකොට අර පංචස්කන්ධය දැන් අනිත්‍යසේ සම්පූර්ණයෙන් පුරුණ දකින්න කවුද රහතන් වහන්සේනේ. පුරුණයි උන්වහන්සේට. හැබැයි සේක උත්මයොත් මේ පංච උපාදානස්කන්ධය ගොඩ නැගෙන වැඩ පිළිවෙලක් කරනවානේ. ඒ ඒ මට්ටමට. ඒතර අන්නේ පංච උපාදානස්කන්ධය ගොඩ නැගෙන යන මොහොතේ ඒක අනිත්‍ය බව දැක්කනම් දුක්ඛ බව දැක්කනම් අනාත්ම බව දැක්කනම් ඒක අනුපස්සනා කරනවා එතකොට. එතකොට මොකද වෙන්නේ? ඒ මොහොතේ පංචස්කන්ධය තුල ආයෙ ඉන්නවා. මතකද අර ප්‍රමාසල චිත්තය කිලුට කරගන්නේ. ඒතර පංචස්කන්ධය තමයි තියෙන්නේ. පංචස්කන්ධයක් මුල් කරගෙන අර චන්ද්‍රාගයෙන් බැඳිලා පංච උපාදානස්කන්ධය ගොඩ නගන්න යනවා. ඒක ඒක අනිත්‍ය දුක්ඛ අනාත්මයි දැනගත්තම මොකද වෙන්නේ? පංච උපාදානස්කන්ධය නිරෝධ වෙලා පංචස්කන්ධය තුලේ මොහොත ඉන්නවා. හැබැයි මේක මාත්‍රයක්වත් එහෙට මෙහෙට යන්නේ නැතුව ඉන්නේ. ප්‍රාර්ථනාන්තර. ඒ මට්ටමේමයි. අන්න හරියටම හරි. අර මම කිව්වේ විපාකය කර්මය කිව්වේ. හරියටම හරි. ඒ විපාකය තමයි පංචස්කන්ධයටයි තියෙන්නේ. අර හදන කර්ම ටිකයි තියෙන්නේ පංච උපාදානස්කන්ධය. ඒක ඒක අපි නිරෝධ කරන්නේ. විපාකේ නිරෝධ කරන්න බෑනේ අපිට. දෙනවනේ. අර ආස්වාද විස්තර කරපු ඔක්කොම මේක ඇතුලේ දැන් තියෙනවා මුළු කතා කරපු සියලු ධර්ම සාකච්ඡා මේක ඇතුලේ ගේනවා දැන්. මේ කියපු ටික. හරි. එහෙනම් මෙන්න මේකේ පළවෙනි සංඥාව අනිත්‍ය සංඥාව. එතන මෙන්න මේ හොඳට බලාගෙන ඉන්න මේ සංඥා ටික විස්තර කරනකොට කොහොමද තියෙන්නේ කියලා. දැන් අනිත්‍ය සංඥාව වැඩෙන්න වැඩෙන්න ඒ කෙනාට මේ ලෝකය පිළිබඳව සාර හැඟීමක් එයිද අසාර හැඟීමක් එයිද? මේ අනිත් ඒ කැමැත්ත ඉෂ්ට වෙන්නේ නැති බව සංඥාව බවට වැඩෙන්න වැඩෙන්න. මේ ලෝකෙට තියෙන මේ දැන් අපි ලෝකෙට බැඳෙන්නේ සාර හින්දානේ. එතකොට යා ලෝකේ අනිත් දුක නැත්නම් දකින්නකොට ඒකෙන් මිදෙනවා නම් අනිත් දකින්න දකින්න. එතකොට ලෝකයට යා දකින්න මොන විදිහද? අසාර විදිහ. එහෙනම් ඊළඟ සංඥාව වැඩෙනවා අනත්ත් සංඥාවයි කියන්නේ. ඊළඟ සංඥාව මොකද? එහෙනම් අනිත් වැඩෙනකොට ඊළඟ වැඩෙන්නේ මොකද? අනත්ත් සංඥාව. බලන්න අනත්ත් සංඥාව මොකද කියන්නේ කියලා. ඉදානන්ද වික්වා වික්වා අර වගේම කියනවා. අරඤ්‍යගතව, උපමූලගතව, ශුන්‍යාකාරගතව. මෙන්න මේක විස්තර කරනවා. ඒ කියන්නේ මේ මුලින් කියන රහතන් වහන්සේ ගැන. චක්කුන් අනත්තා. රහතන් වහන්සේලාට අනත්තම තමයි ඉතින් ආයේ. රූපං අනත්තා, සෝතං අනත්තා, සද්දා අනත්තා, ගානං අනත්තා, ගන්ධා අනත්තා, ජීව අනත්තා, රස අනත්තා, කාය වනත්තා, පොට්ටබ්බ අනත්තා, මනෝ අනත්තා, ධම්මා අනත්තාති. මේවා කියනකොට හොඳද? අර නවතින්න ඕනේ නවතින්න ඕනේ. නැත්නම් අපි පුදුලා තියෙන පිස්සර හැතක් නැහැ වගේ කියන්නේ. අනත්තාති කියලා නතර කරනවා ඉතින්. හේතුව ඇයි? මේ මුල ටිකේ කියන්නේ මේක සියල්ලෙන් සියල්ල පූර්ණ වෙච්ච උතුමනේ අනත්තම තමයි. නේ? රහතන් වහන්සේ. හැබැයි ඊළඟ කැලේ කියනවා. මොකද කියන්නේ? අනත්තාති. ඉති මේසු. අජ්ජත්තානික බාහිරේසු ආයතනේසු අනත්තානුපස්සී විරතයන් උච්චතානන්ද අනත්ත සංඥා. එහෙනම් මෙන්න මේ අජ්ජත්යි බහිද්දයි මුල් කරගෙන ආයතන වැඩ පිළිලකට යනවා. අන්නේ ආයතන ටික අනුපස්සනා කරන්න කියනවා. අනත්තානුපස්සී විහෙරති. අර මුලේක කිව්වේ අනිත්‍යානුපස්සී විහෙරති. දැන් මෙතන කියනවා අනත්තානුපස්සී විහෙරති. එහෙනම් මේ අනත්ත දකින්න කිව්වෙ මොකද? අජ්ජත් කායයි බහිද්ද කායයි මුල් කරගෙන ආයතනයක් හදන්න යනවා. ආයතන කියන එක මේ තියෙන්නේ පටිච්චසමුපාදකේ සලායතන කියන දැන්. සලායතන වලදී එහෙනම් මෙන්න මේ සලායතන හදන්න යන වැඩ පිළිවෙලදී මොකක්ද දකින්න ඕනේ? අනුපස්සනා කරන්න ඕනේ. ඒ ආයතන. ඒ කියන්නේ මොකක්ද අනිත් පැත්තෙන් ගත්තොත්? ආස්වාද උදා වෙනකොට ආදීනව මෙනෙහි කරනකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරන වෙනවයි. ඒකට අර ආයතන ගොඩනගන්න යන වැඩ පිළිවෙල ක්‍රමානුකූල නිරෝධ වෙනවද නැද්ද? නිරෝධ වෙන්නේ ඇයි? ඊට ඉස්සෙල්ලා සංඥා වැඩෙනවා මොකද්ද? අනිත්‍ය සංඥා. අනිත්‍ය සංඥා වැඩෙනකොට අනත් සංඥා වැඩෙනවා කියන්නේ ආයතන ගොඩ නැගෙනවද? ආයතන නිරෝධ වෙනවද? ආයතන නිරෝධ වෙනවා. ආයතන ගොඩ නැගෙන්නේ නැහැ. දැන් මේ සංඥා දෙකේ විදිහ බලන්න. දැන් මේවා එකක් මෙහි ගිහිල්ලා එකක් මෙහි ගිහිල්ලා එහෙම ආවෙ වෙන්නේ නැහැ. හරි ක්‍රමානුකූලව තියෙන්නේ මේ. හොඳට බලාගෙන යනකොට තේරෙයි ඔයගලන්ට. එහෙනම් අනිත්‍ය සංඥා වැඩෙන්න වැඩෙන්න අනත් සංඥා වැඩෙනවා. ඒ අනත් සංඥා වැඩෙනවා කියන්නේ ආයතන හටගන්නේ නැහැ. ඒක සලආයතන හටගන්නේ කියන්නේ නැහැ. එහෙනම් අර අවිද්‍යාව හටගන්න විදියක් නැහැ. එහෙනම් අවිද්‍යාව හටගන්න කිය කිව්වේ අවිද්‍යාව විස්තර කරන මොකද ස්පර්ශ ආයතන හයේ ආසාදී ආදීන නිස්සරණේ. නොදන්නකම්. එහෙනම් මෙන්න මේක දැක්ක කෙනා කැමැති ඉෂ්ට වෙන්නේ නැති බව දැක්කන අර ආස්වාදි උදා කරගන්න යනකොටම ආදීනව මෙනෙහි කරනවා අනිත්‍ය දුක්ඛ නැතේ. ඒක කරනකොට මේ මොකද වෙන්නේ? අනත් සංඥාව තමයි මේ වැඩි වෙන්නේ. එහෙනම් මේ ලෝකය අනිත්‍ය ලෙස දකිනකොට සේක උත්මියොත් අනත් ලෙස දකින්නද නැද්ද? දකින්න දකින්න එයාට මේ ලෝකය සුභයක් හැටියට පෙනේද? කැමැති ඉෂ්ට වෙන්නේ නැති ලෝකය අසුභයක් හැටියට දකින්න. එහෙනම් යන සංඥා මොකද්ද? අසුභ සංඥා. පිළිවෙලකට එන්නේ නැහැ. අනිත්‍ය වැඩෙනකොට අනත් වැඩෙන්න ඕනේ. අනත් වැඩෙනකොට අසුභ වැඩෙන්න ඕනේ. එහෙනම් බලමු අසුභ සංඥා මොකද්ද කියන්නේ කියලා. ඉදානන්ද බික්කු මේච කායං මෙන්න මේක තමයි කියන්නේ මොනවද? අර අපි දන්න දෙතිස් ගුණය විස්තර කරන්නේ මෙන්න මෙතන. මොනවද? කේසා ලෝමා නකා දන්තා චතෝ මසං නාරා මෙහෙම විස්තර කර කර යනවා. මුත මුත්තන්ති කියන තැනට ගම විස්තර කරනවා. තනිකරම දෙතිස් කුණ. මේ මේක විස්තර කරනවා. ඊළඟට කියනවා අන්තිම පදේ ඉති ඊමාස්මින් කායේ අසුභානුපස්සී විරිතයන් උච්චතානන්ද අසුභ සංඥා. එහෙනම් මෙන්න මේ කියපු ටික උඩින් විස්තර කරනවා. කේසා ලෝමා නකා දන්තා චතෝ කියලා ඔහොම විස්තර කරගෙන යනවා. මෙන්න මේ ටික අසුභානුපස්සී විරිත කරන්න කියනවා. මේක අසුභානුපස්සී විරිත කරන්න කියනවා. දැන් මෙන්න මෙතන තමයි මේ ගිරිමාන සූත්‍රයේ වැදගත් ටික පටන් ගන්න මෙතනින් පස්සේ. හේතුව මොකද? දැන් අපි බලන්න ඕනේ මොකේද අසුභය වගේ කිව්වේ? කේසාලෝමා නකදන්තා ජතුගලමේ ඔක්කොම 32ම විස්තර කරගෙන යනවා. ඔය ටික ඔක්කොම. දැන් මෙන්න මේ කේසාවල අසුබේ දකින්න ඕන. කේසා ලෝමා නක දන්තා චතෝ. අපි ඔය පහ ගමු. ඔතන මේ පහනේ ගොඩක් විස්තර කරන්නේ. මෙන්න මේ පහෙන් විස්තර කරගෙන යනකොට මේක ඔක්කොම 32ම ඕන නම් දැනගන්න. මොකද මේ මේ පහ විස්තර කරන්න ගියාම නිරුක්තිය විස්තර කරන්නේ නැතුව විස්තර කරන්න බෑ. කොහොම කරන්නේ? හරි. අපි පුළුවන් ද කියලා බලමුකෝ. දැන් කොහොමද අසුබානුපස්සී විහෙති කරන්න ඕනේ? එකට පංච පාදනස්කන්ධය දුර කරන වැඩක් වෙන්නත් ඕනේ. නේ? හරි. පළවෙනි එක මොකද්ද? කේසා. දැන් මෙන්න මේ කේස් වල අපි කොහොමද අසුබේ දකින්නේ? කෙස් වෙලා අසුබියක් දකින්නේ කොහොමද? ඈ මොන වෙනව? දැන් මේ මේ මේ කේසාවලින් දකින්න ඕනේ. මේ කෙස් ටිකේ කොහොමද අසුබිය දකින්නේ? ඔය පාට වෙනස් වෙනවා. හරි. තව. කැමරේක තිබ්බොත් ඔය කැමරේක තිබ්බොත් නේ බලන්න. මේ කැමරේ කෙස් නෑ. කෙස් ඉන්නවලු. ආ කෙස් හරි ගාන ගාඩි දානවා. හරි. ඔව්. හරි. ඔය ටික කොහොමද කෙස් නැති කෙනා දකින්නේ? ගාඩියක් හරි. ගඳත් හරි. ඔය ඔක්කොම හරි. ඉදින එකත් හරි. මම අහන්නේ කේස් නැති කෙනා ඕක දකින්නේ කොහොමද? ඒතොර යාට කේස් ආවුනේ නැද්ද? දැන් කීරු වික්ෂුණු ආන්දර කේස් නැහැ. ඔක්කොම කපලා ඉන්නේ. ඒ ඒතොර මේ අසුබේ ඕනේ නැද්ද? මොකද කපුවා ඔක්කොම අරියද? ඈ? ඔය ඉතින් මේක මොකද අසුබේ දකින්න ක්‍රමයක් තියෙන්නේ බෑ. නේ? හරි. ඔව් මේක කියන්න. මොකද මේක තමයි වැඩිම බයින්නේ. වෙනත් පොරොන් දෙන action වෙනවා. හේතුව මේක හොයාගන්න වෙන්නේ මෙහෙමයි. ඕගොල්ලෝ දැකලා ඇති මහාන වෙන්න ගියාම කවුරු හරි කෙනෙක් මහාන කරනකොට මෙන්න මේ කේසාලෝමා නකාදන්තා චතෝ කියන මෙන්න මේ පහ අනුලෝමයි ප්‍රතිලෝමයි කියනවා. මේ පැත්ත ඉන්න මේ පැත්තට කියනවා මේ පැත්ත ඉන්න මේ පැත්තට කියනවා. අර කෙස් පැටිය අතර දීලා. නේ. වෙන ඒවාට දෙන්න බෑනේ. හැම ඒවා මේවා. කෙස් ටික අතර දීලා ඔන්න මේ පංචකේ කියනවා දෙපැත්තට. ඉතින් මෙන්න මේක කියන එකේ මේ කේසාලෝමා නකාදංකා චතෝ කියලා ඒ පැත්තට කියනවා. ඒකෙන් අනිත් පැත්ත ඉන්න මේ පැත්තට කියනවා. හැබැයි මේක ඇතුලේ දැන් මොකටද මේක කියන්නේ කියන ප්‍රශ්නයක් එනවා. මොකක්ද තියෙන්නේ? රහත්ලා තියෙනවා මේ කියනකොට. කවුද මම මතක විදිහට කවුද මේ රාහුල කුමාරයා කොහෙද හරියට එන්නේ මේ ඔව් මේ කෙස් ටික අතේ තියෙන්නේ. මම මතක විදිහට රාහුල කුමාරයා මේ කොහොම හරිද මෙන්න මේක අපි බලන්න වෙනවා මොකද්ද මේක කියන්නේ කියලා. හරි. මෙන්න මේ කෙස් කියන එක ආ එකක් විතරක් ගමුකෝ අපි. මෙන්න මේක ඇතුලේ මේ පහක් මේ පැත්තයි මේ පැත්තයි කියනවා. දෙපැත්තා. එහෙනම් මේ හැම එකක්ම ගත්තොත් ඕකේ තියෙන වචන දෙකක්. يعني මේක නැතුණාට අනුසෝතගාමි, පටිසෝතගාමි කියලා වචන දෙකක් තියෙනවා. හරි. දෙකක් තියෙනවා සෝත කියන වචනයක්. දැන් අනුසෝතගාමි, පටිසෝතගාමි. මේක ඉස්සරහට තෝරන වෙන එක තැනකදී මේ සෝතේ කියන වචනයට අර්ථකථන දෙනවා දෙක තුනක්. එක පැත්තකින් කියනවා කන. තව පැත්තකින් කියනවා මේ ජලපහරටත් කියනවා සෝතේ කියලා. තව එකක් තියෙනවා ආදර්ශාංගික මාර්ගය. සෝතේ කියලා. මේ අදහස් දෙක තුනක් තියෙනවා. එකක් අනුසෝතගාමි, එකක් පටිසෝතගාමි. අනුසෝතගාමී වෙන්නේ. එතකොට මෙන්න මේ එකකදී දැන් මේ හැම තැනකම එකම අර්ථය දැම්මොත් මේක පැටලෙනවා. මේ අනුසෝතගාමී කියන්නේ නිතරම වැඩි වෙවි යනවා. පටිසෝතගාමී වෙනකොට අඩු වෙනවා. එතකොට අන්න අර ඒ බැඳෙන අඩු වෙවි යනවා. එතකොට මෙන්න මේක අඩු වෙවි යන වැඩි වෙන්නේ මොකද්ද? තව එකක් කියනවා මෙන්න මේ සෝතේට තණ්හා කියනවා. හරි. එතකොට අර දැන් පළවෙනි එකේ අනුසෝතගාමී කියන එකට සෝතේ දැම්මම වෙන්නේ මොකද? තණ්හා වැඩි වෙන පැත්තක් තියෙන්නේ. හරි. එතකොට ඒක පටිසෝතගාමී වෙනකොට මොකද වෙන්නේ? ඒ තණ්හා අඩු වෙලා ආරෂ්ඨාංගික මාර්ගේ වැඩෙනවා. එහෙමනේ. ඒකනේ පටිසෝතගාමී කියන්නේ මේ සේකයි අනුසෝතගාමී කියන්නේ මේක වැඩි වෙන වැඩි වෙන ඉන්නේ මොකද්ද? එතන ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි වැඩින්නේ. බැඳිලා ඉන්නේ මොකද? පටිසෝතකම්. බැඳිලා ඉන්නේ මොකද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. හරි? හරි. දැන් ඒක ඒක අපිට මෙතන ඕනේ ඕක චූටි කැල්ලයි. පොඩි කොටසක් මේකට ඕනේ. එහෙනම් මෙන්න මෙතන කේසාලෝම නගරන්න ජාතෝ කියන මෙන්න පහගත්තාම මෙන්න මේ පහම අයිති ಜಾති වලට. ಜಾති ಜಾති. මේ කේස් ಜಾතිය. ಜಾතිනේ. එහෙනම් මෙන්න මෙතනදී මොකක් හෝ මෙන්න මේ අසුබ අසුබයක් අපි දකින්න නම් මෙතන පටිච්ච සමුපාදේ නිරෝධ වෙන්න ඕනේ. මොන ක්‍රමයකින් හරි පටිච්ච සමුපාදේ නිරෝධ වෙන්න ඕනේ. පටිච්ච සමුපාදේ නිරෝධ නොවි මේක වැඩෙන විදිහක් නැහැ. අර පටිසෝතකම් වෙන විදිහක් නැහැ. එහෙනම් අනිවාර්යෙන් පටිච්ච සමුපාදේ නිරෝධ වෙන්න ඕනේ. එතකොට අපි බලන්න ඕනේ මෙන්න මේ කෙස් ටිකක් මුල් කරගෙන කොහොමද පටිච්ච සමුප්පාදේ නිරෝධ කරන්නේ කියලා. එහෙනම් කෙස් කියන જાතිය බිහි වෙලා ඉවරද නැද්ද? මේ කෙස් කියන જાතිය බිහි වෙලා ඉවරද නැද්ද? දැන් තියෙනවනේ කෙස් ටික. නේ? හරි. ඔන්න ඔය කෙස් කියන જાතියට උරුම දෙකක් තියෙනවා. මොනවද? ජරාවයි මරණයයි. ඒක උරුමයි. දැන් මේ කෙස් ටික ජරාවටපත් වෙනවද නැද්ද? මරණයටපත් වෙනවද නැද්ද? වෙනවනේ. ඒක උරුමද නැද්ද එහෙනම්? ඒක උරුමයි. ඒ ඇයි එහෙම උරුම උනේ? කෙස් කියලා જાතිය බිහි වෙච්ච හින්දා. එතකොට කෙස් කියන જાතියක් ඉබේ පහළ වෙන්නේ නැහැ. ඉබේ පහළ වෙන්නේ නැහැ. එහෙනම් අනිවාර්යයෙන්ම කේසාභාවයක් හටගන්න ඕන. ඒ ඒ මොහොතේ. නේ? එහෙනම් කේසාභාවයක් නිකන් හටගන්නේ නැහැ. ඒ කේසා හටගන්න ඕන උපාදානයක් කරගත්ත වැඩක් තියෙන්න ඕන. ඊයකට කොයි හරි ආවෙන්නත් ඕන. තනක් එන්නේ බෑ. මෙන්න මෙහෙම ඇවිල්ලා ඇවිල්ලා. අන්තිමට අපි තුනේ කොතනද? අවිද්‍යාවකින් දැන අපිනවා. එහෙනම් මොකක් හෝ අවිද්‍යාවකින් කරපු වැඩපිළිවෙලක හේතුවක ඵලෙ නෙමෙයි තියෙන්නේ. හේතුව ඵලෙ නෙමෙයි. හරි. ඵලෙ නිරෝධ කරන්න පුළුවන්ද? ඵලෙ බෑ. අපි උදේ ඉඳන් රැ වෙනකන් ඔය උත්තර හොයන්නේ ඵලයටද හේතුවටද? දැන් ගඳයි කියන ඒවා හරි ඉරිකිට හරි පිළිවුවා මොනවා හරි කියන ඔක්කොම මොකක්ද හොයන්නේ? ඵලය ගැන. හේතු ගැන දකින්නවද? කවදා හරි දවසක ඇයි අවිද්‍යාවෙන් කරපු වැඩ පිළිවෙලක 32ක් නෙමෙයි තියෙන්නේ. මේක ඉබිහාට ගන්නෑ. මේ මුළු ඔක්කොම පොදියම එක එකට එක එකට අදාළ විදිහට තියෙනවා. අරගෙන කෑලි කෑලි එකතු කරලා එකතු කරලා අන්තිමට මොකද වෙන්නේ? ඔක්කොම එක අදාළගත්ත පොදියට. දැන් මේ 32 ඇතුළේම තියෙනවා මුල කොහෙද කියලා. එහෙනම් මෙන්න මේ මුල දැක්කේ නැත්නම් අපි හරියට ගිරිමාන සූත්‍රයට අනුව මේ මුල දැක්කේ නැත්නම් ඒ වැඩේම කරොත් ආපහු කෙස් හටගන්නේ නැද්ද? ඊළඟ කයි ඊළඟ කයි ආයෙත් හටගන්න. එහෙනම් අන්න ඒක හටගත්ත මේ කේස ආවිද්‍යාව නිරෝධ කරන්න වෙනවාමයි. නේ මේක නිරෝධ නොකර මතු කෙස් නිරෝධ කරන්න බෑ. දැන් අපි කේසා විද්‍යා නිරෝධ කරන්න ගියාම මොකද අපිට වෙන්නේ? මොකද අපිට අපිට 17 කල්පනා කරන්න යනවා කේසා විද්‍යා නිරෝධ කරන්න කොහොමද? දැන් කේසා විද්‍යාව හොයාගන්න බෑනේ. ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ විස්තර කරන්න ගියාම නිරුක්තිය නැතුව විස්තර කරන්න බැරි තැනකට එනවා. නැත්නම් අපි මොකද කරන්නේ? කේස් ටික ගැන හිත හිත ඉන්න උදේ ඉඳන් රැගෙනවා. හරි මොකද හේතුව? ආසෘතවා සූත්‍රය ඒකයි කියන්නේ තථාගතයන් වහන්සේ ආසෘතවා පුතඥාතේ මේ ආපෝ තේජෝ වායෝ පඩවි කියන සතර මහා භූතයන්ගෙන් හටගත්ත මේ කය මෙනෙහි කරයි. ඇයි මෙනෙහි කරන්නේ මේ කය හට ගැනීමත් විදීමත් විනාශ වීමත් හොඳට පෙනේ. සුතවත්ාර ශ්‍රාවකයා අවිද්‍යාව පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන නාම රූප කියන පටිච්ච සමුප්පන්නව දුක කඩ ගන්නවා පටිච්ච සමුපාද නිරෝධයෙන් දුක නිරෝධ කර මේ ලෝකේට නොබැඳෙමි නොයැලෙමි මිදෙමි මිදුනා යයි දැනගනි කියන්නේ. නම් ප්‍රශ්නේ තියෙන එක දිහාව අපි උත්තර හොයන්නේ තව දිහාව. එහෙනම් මේ දිහා බීලා ඉවරයි. ඉතින් මේකට කොහොමද තරටික දිනනවා තමයි ඉතින්. ඉතින් ඇත්තටම ඉතින් නෑ උද්දන්ද නෑනේ නේ. එහෙම නෑනේ. නේ. එහෙනම් ප්‍රශ්නේ තියෙනව නෑනේ. මම දන්නේ ඉතින් මේ ගෙවල් වල මිනිස්සු ඉන්න බැරි වෙනවනේ එහෙනම් ඉතින්. නේ ඔය ඉතින් ඔක නේ. ඔච්චර කියන ඔය කොණ්ඩේ කොණ්ඩේ මොකද බදාගෙන හොඳට අපිට. දඟලන්නේ. ඔය ඉතින් ගඳ නෑනේ වයින්. ඔය ෂෝක් එකේදී. නේ ඔය කොණ්ඩේ කොච්චර මැරලා තියෙනවන්නේ. තමයි කවුරු කොණ්ඩයක් කපනවා කිව්වහම මගේ අම්මේ ඕක නම් කපන්න එපා. නේ අපි දැන් ගෙදර දුවේ කොණ්ඩයක් කපනවා කිව්වහම හොඳට තියෙන කොණ්ඩයක්. ඒක දුව කපන්න අර. අම්මා ඔය මැරෙන්න අර. දැන් ඔන්න ඔන්න ඔතන තියෙන ඔන්නේ කොහේ අවිද්‍යාව. ඔතන අවිද්‍යාව තියෙන එක කොහේ? ඔන්න ඔකනේ අපි දැන් දුරු කරගන්න හොයනවා. එහෙනම් මෙන්න මේ කේසා කියන්නේ කේස් වල කේස් වලට කේස් කියනවා තමයි. හැබැයි ඒකක් හටගත්ත හේතුවක් නිරුක්තිය විස්තර වෙන්න ඕනේ. එහෙනම් මෙන්න මේ කේසා කියනවා කය දෙයකට ආසා කරපු හින්දා. කය දෙයක් කියන්නේ පහක් දෙයක්. එන්නේ පහ දේවල් වලට ආසා කරන්න ගියාම ඒ හේතුවක ඵලය තමයි කෙස් කියන්නේ. ඔය හැම අවිද්‍යාවක් තියෙන්නේ නැහැ. අවිද්‍යාව පහ දේවල් හොඳ දෙයක්. හතර කෙලස් පැත්තට යන එක. ජාතියක් හදලා, භාවයක් හදලා, ජරා මරම උරුම කරලා දෙන එක. නේ? එහෙනම් මෙන්න මේ ප්‍රය දේට ආසා කරනවා. පහත් දේවල් වලට ආසා කරනවා. ඔන්න ඔය පහත් දේවල් වලට ආසා කරන වැඩ පිළිවෙල අපි දන්නේ නැතුණාට අපි දරාගෙන ඉඳලා තියෙන්නේ මොකෙන්ද? සීරසෙන්ම දරාගෙන තමයි කරලා තියෙන්නේ. ඒක කෙස්ටි කොයිද? ඕල්ලි තමයි. වෙන කොහොමද? යටිපතුලි හැමෙන්නේ නැහැ. ඇයි? සීරසෙන්ම හේතුවට ඵලයක ඉන්නවා. සීරසෙන්ම දරාගෙන තමයි කරලා තියෙන්නේ. මොකද අවිද්‍යාව වෙනවා. ඒ හේතුවක ඵලය හැටියට කෙස්ටි හැදෙනවා. නේ? දැන් තව තවත් ප්‍රය දේට ආසා කරගෙන මේක කියොත් මොකෝ වෙන්නේ? ආපහු මතක තියාගන්න සෝතාපන්න ඵලය ලැබුවත් මේකට ආසා කරන්න ගියොත් මතු මනුස්සකය හට ගන්නවා. ඒ මනුස්සකයේ කේස් ටික එනවාමයි. ඒකට කොණ්ඩේ බුබෑවට හරියන්නේ නැහැ. හොඳේ. දැන් බොයින් ගියා වුණා කොණ්ඩේ නැති මාත්‍රයක්වත්. ඒක 1000ක්වත් නැති අය. ඉන්නවද නැද්ද? ඒක ඊළඟට නැද්ද? කොයි ඊළඟට මේ මේ කේස් නේද මේක අරගෙන කයි දෙක ආසා කරන වැඩ ටික කරනවා. කරනකොට මොකද වෙන්නේ? ඊළඟ කේස් හට ගන්න හේතුව සකසනවා. මොකද මොකද ආසා. නැයි මේක හටගත්ත හේතුවක් තියෙන්නේ කොහෙද? හේතු විරෝධයෙන් පළ විරෝධ කරනවා මිස පළ විරෝධ කරන්නේ නැහැ. දැන් අපි හැම වෙලාවෙම මොනවද හොය හොය ඉන්නේ මොකක්ද කියන්නේ? ඵලය ගැන. බුදුහාමුදුරු ඵලයට බෙහෙත් දීලා නැහැ. ඵලයේ ස්වභාවය දකින්න. මේ කෙස් ටිකේ ස්වභාවය මේක තමයි. ජරා මරණ තමයි මේකට උරුම. ඒක ඇත්ත. හැබැයි මේ ජරා මරණ උරුම එක බිහි උනේ කොහොමද? බිහි වෙච්ච විදිහක් තියෙන්න බෑ. ඉබේ පහළ වෙන්නේ නැහැ එකක්වත්. එහෙනම් බිහි උනේ අන්න අවිද්‍යාව මුල් කරගෙන බිහි වෙච්ච එකක්. විද්‍යාව මුල් කරගෙන බිහි වෙන විදිහ නැහැ. නේ. එහෙනම් අපි මෙන්න මේ අසුභ සංඥා වැඩෙන්න නම් මොකෝ වෙන්න ඕනේ? අර පහත් දේවල් වලට වැඩ කරන වැඩ පිළිවෙලින් මිදෙන්න ඕනේ. ඒක සුභයි කියලා ගන්න තාකල් මොකෝ වෙන්නේ? ඒකට බැඳෙනවද දැන්? ඒකට බැඳෙනවා. එහෙනම් මේ කෙස් වල ස්වභාවය තෝරගන්න එක වෙනම දෙයක්. හැබැයි ස්වභාවය තෝරගෙන ප්‍රහීන කරන්න ඕනේ මොකක්ද? මේක ඒකයි කිව්වේ අසුභානුපස්සී විහෙරති. එහෙනම් අනිත්‍ය දුක්ඛ අනාත්මයි දකින්න කිව්වා. ඉතින් අනිත්‍ය දුක්ඛ අනාත්ම කතා කරගෙන වාගේ දකින්න කිව්ව කොතනද? ප්‍රිය දෙයක් ඇද්ද මధుර දෙයක් ඇද්ද? අන්න ඒක උපදිනකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්න කිව්ව. දැන් මෙන්න මේක හිරිකිතයි කියනකොට මම ප්‍රිය භාවයක් එනවද? එනවද? එන්නේ නැහැ. එන්නේ කොහොමද? අනේ අම්මේ මේ කොණ්ඩේ කොච්චර නම් ෂෝක්. අන්න අනිත්‍ය දුක්ඛ අනාත්ම කියනවද දැන්? දැන් එතන අපි නොකිය. අතනදී වෙන එකක් කරනවා. දැක අනිත්‍ය මෙනෙහි කරනවා ගැන කතා කරනවා කිව්වනේ නිදාන සූත්‍රේ. එහෙනම් අපි අන්න එතනදී අනිත්‍ය මෙනෙහි කරනවා කියන්නේ මොකද්ද? අන්න ඒකට බැඳෙන්න යන වැඩ පිළිවෙල නිරෝධ වෙනවා. මතක ඇති? මේ අපි පළවෙනිම දවසේ කෙස් ගහක් ඉදිලා වගේ දවසක් දැක්ක ගමන් මොකෝ වෙන්නේ? ඉස්සි ඉස්සලාම කෙස් ගහ මම යහන්නේ. පළවෙනිම කෙස් ගහ ඉදිලා දවස දැක්කම අර කණ්ණාඩියේ. හා මේ ඉවරයි ඔක්කොම ඉවරයි. ඉදිලා ගහ. දැන් මොකද? ෆේෂල් හොයන්න ඕනේ, ඩයි හොයන්න ඕනේ. දැන් මේ ඔක්කොම කරන්නේ සුභ සංඥාවෙන්ද නැද්ද? ඈ ඔක්කොම සුභ සංඥාවෙන් කරන්නේ. කොහෙද තියෙන්නේ? ඒ ඩයි යන්නේ නැද්ද පාට? කොහොමද ඔක්කොම? හොයි. ඊට මොකද වෙන්නේ? දැන් පහත් පහතර වලට මැදගෙන නැද්ද? අවිද්‍යාවෙන් යනවද නැද්ද? එහෙනම් ඒ වැඩ පිළිවෙල තුල ඊළඟ ඵලය හට ගන්න ඕන හේතු ටික ලස්සනට සකසන්න. අපිට තේරෙන්නේ නැතුණා. එහෙනම් මෙන්න මේ කේසාවල ඔන්න ඕක දකින්න. එස්ටි ඉතින් නාගලා හිතුව ප්‍රශ්නයක් නෑ. නමුත් හැබැයි සුබයි කියන වටින එක නෑ කොහොමවත්. කිසි දෙනා. කේසා ලෝම. ඕ වගේම ඉතින් ලෝම කියන්නේ જાතියක් හැටියට බිහි වෙච්ච එකක්. ලෝම කියන්නේ මේ තිදෙක වෙනම જાති විස්තර කරන්න පුළුවන්. අන්න ඒක ඒ જાතියක් විතර බිහි වුණා නම් ඒක නිකන් බිහි වෙච්ච එකක් නෙමෙයි. අනිවාර්යයෙන්ම අවිද්‍යාව මුල් කරගෙන බිහි වෙච්ච එකක්. අවිද්‍යාව මුල් කරගන්න ඕනේ නේ. මේ ලෝම හැදෙන අවිද්‍යාව මුල් කරගන්න ඕන නැද්ද? ඔව්. ලෝම තියෙන්නේ සතුන්ගේද මිනිසුන්ගේද? ඈ? ලෝම තියෙන්නේ සතුන්ගේද මිනිසුන්ගේද? දෙගොල්ලන්ගෙම. හරි. කොහොම මිනිස්සුන්ගේ කොයි තියෙන්නේ? ඔය දෙවල් කියන්නේ රෝම කෝප කියලා නම් කියනවා. හරි. අකෝමයි කමක් නැහැ. හරි තියෙනවා කියමුකෝ. දැන් තියෙන්නේ යන්තන්නේ. ආ. කොහොමද තියෙන්නේ යන්තම්? සතුන්ගේ මුළු කයම වැහෙන්න තියෙනවා. දැන් සතුන්ගේ එහෙම වෙන්නත් මිනිසුන්ගේ මෙහෙම වෙන්නත් මොකක් හරි හේතුවක් තියෙනවද නැද්ද? නේ? මොකක් හරි හේතුවක් තියෙන්නේ මේ? මොකක් හරි හේතු දකින්න බෑ අනිවාර්යෙන්. එහෙනම් අර තිරිසන් සතුන්ගේ මුළු කයක් වැහෙන්න වෙන්න මිනිසයාගේ යන්තමට එන්න හේතුවක් තියෙනවා. ඒගොල්ලෝ යන්තමට එනවා කියන හින්දා කියන්නේ. දැන් මිනිසයාගේ ලෝමේ එනවා. නෑ සත්‍ය සත්‍යයක් තමයි ලෝකෙ ඉන්නේ. තිරිසන් සත්තුන්ගේ. මේවට අයිති වෙන්නේ තේසාවලටම තමයි. හරි. හැබැයි දැන් මෙන්න මේක හොයාගන්න වෙනවා නම් මොකද මේ ලෝමා? දැන් මෙන්න මේ ලෝම හටගන්න නම් අවිද්‍යාව තියෙන්න මොනවද නැද්ද? අවිද්‍යාව තියෙන මේ අවිද්‍යාව මේ හටගන්න ක්‍රමයක් නෑ. ඉබේ හටගන්න බෑනේ නේ. හරි. එහෙනම් මෙන්න මේ ආයර නිරුක්තිය වෙන එක තමයි. අතන විසඳන්න බෑ. ඉතින් ලෝකයේ හිත හිත ඉන්න වෙනවා. මේක මොකද කරන්නේ? එහෙනම් මෙන්න ලෝක කියන එකට නිරුක්තිය විස්තර කරනවා ලෝකය අමාවක් කරගන්නවා. අමා කියන්නේ නිවන. එතකොට මෙන්න මේක නා නිවන පැත්තකට දාලා මොකද අමාවක් කරගන්නේ? ලෝකය. තථාගතයන් වහන්සේ ලෝකය කිව්වේ මොකද? පංච උපාදානස්කන්ධය. එහෙනම් අවිද්‍යාව වැඩ පිළිවෙලක් කරනවා දස අකුසලයටම බහැලා. දස අකුසලයටම බහින. මේ චරිතය මුල් කරගෙන. එතකොට ඔන්නේ ලෝකේම මහා අමාවක් කරගත්ත කෙනාට මොකක්වත් අනුන් ගැන එහෙම මොනවාරි පහළ විදිහට හිතා. නෑනේ. තනිකරම කරන්න මොනවද? ලෝභ දේශ මොහ වැඩ ටික. ලෝභ දේශ මොහ ටික වැඩ ටික ගල්ලා ගල්ලා ගල්ලා මොකද කරන්නේ? සතර අපායට උරුමකම් කියා ගන්නවා. අන්නේ සතර අපායේ ඒ ගතියට අනුව ලෝභ දේශ මොහ කරලා තියෙන ඉඳා ගතියට අනුව උප්පත්තිය හැදිලා අන්නේ ගතියට අනුව මුළු කයම වැහිච්ච ලෝමා එනවා. ඒකයි තිරිසන් සතුන්ගේ ලොම් තියෙන්නේ. මිනිස්සයා ඉපදලා තින්නේ අලෝභ දේශ මොහ කියන තුනේ. ඒකයි අර ලෝකේ අමාවක් කරගත්තට අර මට්ටමට යන්නේ නැහැ. එහෙනම් මිනිස්සයාට එහෙම වෙන්නේ නැත්තේ ඒකයි. හේතුවක් තියෙන මේක වෙන්නේ. ඉබේ වෙන්න බෑ කිසි දෙයක්. දැන් මිනිස්සෙක් එහෙම වෙන්නත් තිරිසන් සතෙක්ගේ අර විදිහට වෙන්නේ නැහැයි. එහෙනම් මිනිස්සෙක් විදිහට ඉපදිලා ඒ ලෝමා අඩු තැනක ඉපදිලා දැන් මොකෝ කරන්නේ? පුළුවන් තරම් ලෝමා ටික හදාගන්න අවිද්‍යාවෙන් ලෝකේම අමාවක් කරගෙන ආපහු අතන්ට පාර කපනවා. ඒක නම් මම දවසක් කිව්වා ඔයගලන්ට බල්ලෙක් වෙන්න කැමති නෑ. බලු වැඩ කරන්න කැමති කිව්වා. හරකෙක් වෙන්න කැමති නෑ. හරක් වැඩ කරන්න කැමති. කොටියෙක් වෙන්න කැමති නෑ. කොටි වැඩ කරන්න කැමති. නේ. ඒක නම් මිනිස්සුන්ට එහෙම නමක් කියන තමයි ලට. මොන මකුඩිය කොයිද මොකක් කරන වැඩක් එක්ක අවිද්‍යාව කරන වැඩක් එක්ක නේ ඊළඟ අර ඒ කරන වැඩ තුල යමක කරලා තින්නේ අනුන්ට නොවේවා Tamanටම වේවා කියන මහා අවිද්‍යා මානසිකත්වයකින් ලෝකේම අමාවක් කරගෙන ඉන්නේ ඒක මොකද අවිද්‍යා සාගත පංච උපාදානස්කන්ධ වැඩපිළිවෙලම අමාවක් කරගෙන මේක හැදෙන විදියක් වෙන්නේ නැන්නේ නිකන් හැදෙන්න බෑ ඊළඟ ඒක නා ලෝකේ අමා ඉතින් මෙන්න මේක ඔය ලෝකේම අමාවක් කරගන්න වැඩපිළිවෙල ඉවර වෙනවා සතර පාගත වෙන මානසිකත්වයෙන් අයින් වෙච්ච සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා ඇයි සෝතාපන්න ආසාවක දන්නවා නිවන් සුවය අර තවත් සුවයක් මේ තුන් ලෝකයේ තුල නොදකින්න. එකම සුවේ උත්තර. අන්නේ සුවේට දක්න කෙනා පුළුවන් තරම් ඒ සුවේටපත් වෙන්න වැඩ කටයුතු කරනවා මිසක් ලෝකේ අමාවක් කරගන්න යන්නේ නැහැ. හැබැයි අතරේ තාම යම් යම් මට්ටමකට උපදිනවා. හැබැයි අර දස කුසලේ සතර පාගත වෙන මට්ටමට යන්නේ නැහැ කිසිවිට. මිත්‍යාදික්ක මුල් කරගත්ත. එහෙම යන්නේ නැහැ. හැබැයි ඇලීම ගැටීම තාම ඉවර නැහැ. එතකොට ඇලීම ගැටීම ඉවරත් නැතුව මේ යනකොට අලෝභාදී සමෝහ පැත්තට වැඩි වෙලා ඒ කෙනා මිනිස්සේ කායබව වෙන්න පුළුවන්ද බැරිද? සෝතාපන්න වෙලා. පුළුවන්. එතකොට ඒකේ කෙස් දෙන්නේ ලොම්ද? අය කියන්නේ කෙස් එකට ප්‍රශ්න. මිනිස්යා කෙස් එනවා කිව්වේ ඒකයි. ලොම් ඉවරයි. ලෝම කතන්දර ඉවරයි. හැබැයි ඒ ඒ මට්ටම මේ මේ මේ දෙකේ තියෙන වෙනස හොඳට තෝරගන්න. මම කිව්වේ ගතියට විදියට හදන්න කියලා. ගතියට විදියට හදන්න. ගතියක් හදනවා. පෙරේතයන් ගලෝ නැහැ. එයාගේ ගතිය පෙරේත වැඩ වලට. හැබැයි ඒකනේ කර්ම විශ්ය අතින් දැගෙන අපිට අපිට සම්පූර්ණ සීල දිහා තෝරන්න බෑ. නිරුක්ඥාන ආසීමිත කියන නිරුක්ඥාන සියල්ලෙන් සියල්ලෙන් කතා කරන්නේ මොකද? අපිට මේක පෙන්වලා දීපු ඉඳලා අපි දන්නේ නැත්නම් අපි දන්නේ නැහැ. අපිට කොහේ මේව තියෙන්නේ. අපිට මේක මේ පෙන්වුවම තමයි අපිට කතාව තේරෙනවා. ඒ කියන්නේ මොකක් හෝ හේතුව කරලා නිරුක්තිය තේරෙන හින්දා තේරෙනවා. කතාව හරි කියලා. හැබැයි අපිට නිරුක්ඥානේ නැතිනම් අපි නිරුක්ති දෙන්නේ නැහැ නේද? ඔකට බහන කරා. හරියට දෙන්න පුළුවන් නම් කමන්නේ. නැත්තම් තේ විදිහට ගොඩ යන එක ඊට වඩා හොඳයි. ඒක වැඩි ෂේප් නේ. ඈ අන්න ඒ වගේ තමයි. මොකද මේ වගේ බුද්ධ විෂයයටයි තියෙන්නේ. මහා විෂයක්. අපිට මේ බොහොම තේරෙන චුට්ටනේ කියලා තියෙන්නේ. ඒ චුට්ට තේරෙන්නේ කියලා ප්‍රශ්නේ තියෙන්නේ. කියලා තියෙන්නේ බොහොම චුට්ටයි. ඒ චුට්ට තේරෙන්නේ නැහැ අපිට. එච්චරට අපේ ප්‍රඥාව තියෙනවා. නේ. අර අතේ රසව එක ප්‍රශ්නේ හැදුවේ. අනාගාමී වුණා. අපිට මේ ප්‍රශ්නේ කිව්වම තේරෙන්නේ නැහැ. අපිට තියෙන මේක. අපි ආයෙත් අවහරි කැරියල හොයනවා. ඒ විදිහටම දන්නේ නැහැ දුකට ගන්න එක. මට තේරෙනවා වෙන විදිහකට එනවා වගේ. <laughs> අර ප්‍රශ්නේ කියලා උත්තරේ කියලා අහපුවා අපි පැටලෙනවා වෙන තැනකට. ඒක තමයි ස්වභාවය. අපි මේ මට්ටමේ නැති ඉඳයි. හරි. ඔන්න එහෙනම් මෙන්න මේ ලෝකේ අමාවක් කරගන්න යන තැන ඒ සත්‍යය ඉන්නේම සුභ සංඥාවේ. ලෝකේ අමාවක් කරගන්න මොකද කරන්නේ? ඕ සුභ සංඥා. දැන් අපි ලෝකේ අමාවක් කරගෙන තමයි අපිට තියෙන දැන් ලෝකේ තියෙන ඇත්තම මොකක්ද තත්ත්වය? සුභ අසුභය තියෙන්නේ. ඇයි ඒක අසුභයක් වෙන්නේ? කැමැත්ත ඉෂ්ට වෙන්නේ නැති ලෝකේ නම්. හටගන්නේ දුකක්ම නම්. ඒක අසාරණ. එහෙම එකක් සුභයි කියන වටිනවද? ඈ? වටින්නේ නැහැ. එහෙනම් අපි හැමදාම සුභ උපන්දින සැමරුවේ. සුභ අලුත් අවුරුදු සැමරුවේ. විද්‍යාවෙන්ද අවිද්‍යාවෙන්ද? ඔව් අවිද්‍යාව. අවිද්‍යාව. ලෝකේ තියෙන මොකක්ද? අසුභයක්. ලෝකේ අසුබයක් තියෙනවා. බුදුහාමුදුරුවෝ අසුබයි කියනවා. අපි ඕනේ නැහැ සුබයි කියනවා. තමන් බලන්න ඉපදුණු දවසේ ඉඳන් පළවෙනි අවුරුද්දක් යනකොට යන්නේ කොයි පැත්තටද? ජරා මරණ පැත්තට. දෙවෙනි අවුරුද්ද යනකොට ඒ ජරා. තුන්වෙනි අවුරුද්ද යනකොට ඒ ජරා. අවුරුදු 25 යනකොට එමේ යන්නේ සුබ පැත්තටද අසුබ පැත්තටද? දැන් එහෙම යන්නේ අපි සුබයි කියනවානේ. හැබැයි ඉතින් මේක තෝරගත්තා කියලා දැන් අපි තමු ගෙදර චූටි ළමයාගේ උපන්දිනේ එනවා. ඒ ළමයට තේරෙනවද මේක? ඒ ළමයට මේක තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැහැ. එතකොට ඒ ඒ මොනවා හරි දින දේවල් කරන්න වෙයිද? වෙයි. හැබැයි ගිනි බෝලේ අල්ලනකොට දැන් දන්නවා අතරින් ඉන්න බලාගෙන තමයි අල්ලන්නේ. පිච්චෙන බව දන්නවා. පිච්චෙන බව දැනගෙන තමයි දැන් කලින් උදන්නේ නැහැ. එහෙනම් මොකද කරන්නේ? අර ගෙදරට වඩා මේ අපි අර ගෙදර බර්ත් දෙකට මෙච්චර කට්ටිය ආවේ. අපේ ගෙදර ඊට වඩා ඉන්න ඕනේ. ඒ ගෙදර නිකන් කැමති. අපි අහවල් හොටලේ බුෆේ දාමු. ඈ දාලා තියෙන ඔක්කොම කරමු. දැන් ඔක්කොම පේන්නේ සුබලෙසද සුබලෙසද? සුබලෙසම වෙන්නේ ඔක්කොම අනු කරනකොට. නේ. ඊළඟ මේ ඔක්කොම ඒක අවිද්‍යාව මානසිකත්වයෙන් කරනවා. හැබැයි ඉතින් ලෝකේ පැවැත්ම ගෙනියෑම සඳහා ඒක ඕන වෙනවා. පැවැත්ම ගෙනියෑම සඳහා ඒක ඕනේ. ඒතර පැවැත්මෙන් මිදෙන කෙනාට එයාට ඕනේ නැහැ. හැබැයි දැන් පැවැත්මෙන් මිදෙන්නේ මොකටම ඕනේද? නැති අය ඕන තරම් ඉන්නවා. ඒක නැති අය ඕන තරම් ඉන්නවනම් වැඩිපුර ඉන්නේ නැති අයද ඕන අයද? ඕන. මිදෙන්න ඕන නැති අය වැඩි. ඉතින් මිදෙන්න ඕන නැති අය වැඩි නම් ඔය මිදෙන්න ඕන නැති අයට මේක ගිහින් කිව්වොත් මොකක් වෙයි? මා ප්‍රශ්න වෙලක් නේ. එහෙනම් මොකෝ කරන්න ඕනේ? සාධන නැතුව මිදෙන්න. ලෝකේ හදලා මිදෙන්න බෑ. මේ ලෝකේ පැවැත්මට ඕක ඕනේ සුබ සංඥාව. නැත්නම් යන්න බෑ ලෝකේ. මේ ලෝකේ පැවැත්ම ගෙනියන සුබ සංඥාව ඕනේ. නැත්නම් කොහොමද ගෙනියන්නේ? කෝටි 900 අසුබ සංඥාව වැඩිවෙත් මොකක් වෙයි? ඔය ලෝකේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. ඒක හොඳේ. එහෙම වෙන්නේ නැති අයයි තථාගතයන් වහන්සේ කියනවා මේක තෝරගන්නේ මගේ නියමිත ඉන්න ප්‍රමාණය විතරයි. ඒක මහ පොළොවකට පේන්නේ මේක සුබ ලෙස තමයි. ඉතින් අපි කාටද යෝග කියනකොට ඒ ඇයට තේරෙනවා අපිට පිස්සු කියලා. එයාට තේරෙනවා අපිට පිස්සු කියලා. ඒ මෙච්චර සුබ ලෝකයක් තියෙද්දි මුන් කියන සුබ නැහැ. අපිට පිස්සු කියලා හිතන්නේ. හැබැයි පිස්සට කොහොමද තේරෙන්නේ පිස්සු කියලා? ඒක තමයි ප්‍රශ්නේ. පිස්සට තේරෙන්නේ නැහැ තමයි පිස්සු කියලා. පිස්සට තේරෙන්නේ අනිත් උන්ට පිස්සු කියලා. නේ? ඒක සාමාන්‍ය ලෝක ක්‍රම වේදේ. ඒතකොට ඇත්තටම පිස්සු හැදිලා ඉන්න කෙනා පිස්සුව හරියටම දැක්කම තේරෙනවා කලින් මට පිස්සු තමයි. දැන් නම් පොඩ්ඩක් හොද වෙලා තියෙනවා. හොඳටම හොදක් නැහැ. තාමත් පිස්සු. හැබැයි පිස්සුව තියෙන බව දන්නවා. ඕක දැන් පිස්සු තියෙන බව දන්නවා කලින්. ඔව් තියෙන බව දන්නේ නැහැ. අඩුම ගානේ පිස්සු බව දන්නවනම් ඒකත් ලොකු දෙයක්. එතකොට මේක හොඳ කරගන්න හැබැයි. නේ? නැත්තම් දන්නේ නැහැ පිස්සු කියන්නේ. නේ. ඉතින් ඒ පිස්සු කියන්නේ මොකක්ද නෙවෙයි. පහයිසු. මොනවද පහ? රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ. ඔන්න මේ පහ උසගෙන ඉන්නේ. ඉතින් පිස්සු තමයි. පිස්සු නේද? පිස්සු නේද? මේකෙන් කැමැත්තක් ඉෂ්ට කරගන්න පුළුවන් කියලා හිතාගෙන උසගෙන නගලන පිස්සු තමයි. හරිද? නේ? බුදුහාමුදුරන් වගේ අපි කොහොම පේන්නේ නැද්ද? මම කතා කරනවා අපි දකින්නේ මොනවා ගැදනේ. අනේ අම්මේ මුන් වගේ. හිතන්නකෝ මේ චුට්ට තේරිලා අපිට මෙහෙම තේරෙනවා නම් මේ මාත්‍රයක් තේරිලා මේක විකාර වැඩි ටික අපිට මාත්‍රයක් තේරිලා මෙහෙම තේරෙනවා නම් සියල්ලගෙන් සියල්ල පූර්ණ වෙච්ච තථාගතයන් වහන්සේ මේ යට ඉන්න කට්ටිය දකින්න උඩ ඉඳන් ඇත්තට මොකද වෙන්නේ මහා දයනුකම්පාවක් එනවා ඇති උන්වහන්සේට මේ මිනිස්සු කොච්චරනම් මේ මුලාවක පත් වෙලා ඉන්නවද කියන එක නේ ඒක කියන්නේ මෙන්න මේක තේරෙන තේරෙන තමන් තුළ මේ මහා දයනුකම්පාව වැඩි වෙන්න ඕන යට ඉන්න පිරිස මේක දන්නේ නැහැ දන්නේ දන්නේ නැති ඉඳන් වැඩි කරන්නේ ඉතින් මෙයාත් එක ගැටිලා වැඩකුත් නැහැ කිව්වට තේරෙන්නෙත් නැහැ ඉතින් කරන්න පුළුවන් දෙයක් වෙන්නේ එකම දේ සාධ නැතුව කවදා හරි එයාට නිවන් දකින්න කියලා මෙත් වඩන එක විතරයි කවදා හරි මේ කිරණයක් ඒ අයට ලැබිලා ඒ අයත් මෙන්න මේක දුකෙන් නිදහස් වෙන මාර්ගය වටහා ගනී කියන තැනට විතරයි අපිට කරන්න පුළුවන්. වෙන කරන්න ක්‍රමයක් නැහැ. මේ මොකද කරන්නේ? ඒක ගෙදර හිටියත් කරන්න දෙයක් නැහැ. හරි. ඔන්න කේසා ලෝමා නකා ඊළඟ. නකා යනවාද? ඔව් නියපොතු. දැන් නියපොතු දැකලා නිවන් දකින්නත් බෑ. නේ. දැන් නියපොතු දැන් නියපොතු දෙකක් ගත්තම ගන්න තේරෙන්නේ. මේ නියපොතු ඇතමෙන් නකා කියන්නේ මොනවද මේ? නියපොතු જાතියක් නේද බිහිලා තියෙන්නේ. ඔහම ආවට ආවට පස්සේ මොකක්ද තියෙන්නේ? නියපොතු හරකට විද්‍යාවක් තියෙනවා. මේ කියලා. එහෙනම් මෙන්න මේ වැඩ පිළිවෙල මොකක් හෝ හොඳ වැඩ පිළිවෙලක් වෙනවද නරක එකක් වෙනවද? නරකයක් වෙන්නේ නැහැ. එහෙනම් මේ නරක වැඩක් වෙන්න ඕන. හැබැයි මේ නරක වැඩවලක් තියෙනවා දෙපැත්තක්. එකක් තියෙනවා ලෝභ දේශ මොහොම මුල් කරගත්ත නරක වැඩ ටිකක්. තව ටිකක් තියෙනවා අලෝභ දේශයෙන් මොහෙන් කරනවා. හැබැයි ඒක හොඳයි කියලා අරගෙන. එහෙනම් නිකන් හිතන්න තිරිසන් සත්තුන්ගේ නියපොතු වල ස්වභාවයයි. මිනිස්යාගේ තියෙන නියපොතු වල ස්වභාවයයි අතර වෙනසක් තියෙනවා. දෙකම නියපොතු. හා? ආ මේකට මොකක් හරි මේ මේ දෙගොල්ලගේම නියපොතු තියෙනවා. සතර පායින සත්තුන්ගේ නියපොතු තියෙනවා. මිනිස්යාගේ නියපොතු තියෙනවා. හැබැයි මිනිස්යාගේ නියපොතුයි සතර පායින සතෙක්ගේ නියපොතුයි අතර වෙනසක් තියෙනවා. ඒක වෙන්නේ නැහැ. දෙකම නියපොතු හැබැයි. එහෙනම් අර අරයාගේ මොකක් හෝ ගතියකට අදාළ විදිහටයි මේ පොත පිටලා තියෙන්නේ. හරි? මිනිස්යාගේ ඊට අදාළ ගතියට විදිහට මේ පොත පිටලා තියෙන්නේ. දැන් අපි මොකද මෙලා තියෙන්නේ? ෆ්ලැට් නේ. උලට එන්නේ නැහැ ෆ්ලැට් නේ සාමාන්‍යයෙන්. හරි. එතකොට ඒක මොකද අලෝභාදේ සමූහයෙන් කරපු වැඩ පිළිවෙලක් තමයි. හැබැයි නියපොතු හරගන්න ඕන කර්ම නිමිත්ත කරලා තියෙන්නේ. අරගොල්ලෝ ලෝභදේශ මොහෙන් කරලා ඒකට අදාළ කරනවා. ඒකට ස්වභාවයෙන් පෙන්නන සතුන් මොකක්ද තියෙන්නේ? කාව හරි හූරන්නේ. ඈ තනි කරොත් කාට හරි කරන්න මොකද මේකෙන් කරන්නේ? හූරන්නේ. හිඟි හිංසා. සතෙක් බලන්න තව සතෙක් හූරන්න නියපොතුලින් මේ. පූසා ගත්තත් බල්ලා ගත්තත් කොටියා ගත්තත් මේ ඔක්කොම හතුවා තමයි කොහොමද තියෙන්නේ සාමාන්‍ය වැඩිපුරම. හූරන්න තියෙන්නේ. දැන් හැම එකකම මෙහෙමයි යන්නේ. දැන් ඒ වගේ දැන් මිනිස්සුන්ට එන්නේ හුරන්නද? මිනිස්සුන්ට එන්නේ හුරන්න නෙමෙයි. හැබැයි මිනිස්සයා එතනින් පස්සේ කරන්නේ මොකද? ආන්න මේ ටික අරගෙන ගානට උල් කරලා ෂේප් කරලා හදලා ගානට අර විදිහටම හදනවා. ඇයි හදන්නේ? මෙතන ඉඳන් සංකාරය හදනවා අතන්ට යන්න ඕන විදිහට. මේ හොඳට ලාගන්න මේ පටිසෝම්පදයට ගානට ගලප ගන්න. මොහොතක් මොහොතක් පාසා මොකද කරන්නේ? ලෝභ දේශ මොහ සිතුවිලි අරගෙන තනිකර අනුන්ට හිංගි හිංසා කරලා පුළුවන් තරම් අර තැනට ගිහිල්ලා අර වෙන දෙයක් හදාගන්න මානසිකත්වය හදනවා. ටිකෙන් ටික ඒවනේ කරන්නේ. ආ එහෙනම් හොඳට තෝරගන්න මේවා දහමට අනුව තෝරගන්න. දහමට අනුව තෝරගත්තේ නැත්නම් තේරෙන්නේ නැහැ. පටිච්චසමුප්පාදයට අනුව මේ ගතිත් එක්ක හරියට තෝරනකොට තමයි තේරෙන්නේ මේ හේතුඵලත් එක්ක හරියට මේක මෙහෙම වෙන්න ඕන. මොකක්ද? එහෙම නැත්නම් මේකට හරියට විදිහක් කියන්න ඕන කවුරු හරි. ක්‍රමයක් කියන්නේ මේක වෙච්ච. තාතාගේ මෙහෙම වෙන්නත් අපි මෙහෙම වෙන්නත්. හැබැයි ලෝකදේශ මොහය අලුබදේශ මොකද හරි. හැබැයි ලෝකදේශ මොහය අලුබදේශ කරපුවා ගතිය බලන්න. අන්න ඒක බුදුහාම කියන්නේ ගති නිමිත්ත කර්ම නිමිත්ත පහල වෙනවා කියලා අන්තිමට. ඒක ගතිය වඩන්නේ මොන විදිහද? අර පැත්තට නම් අන්න දැකලා අර මිනිස්සුක කොටිය කියන්නේ ඇයි? කරන්නේම අනුන්ට හිංසා කරලා. කොයි වෙලාවෙ බැන බැන. අර රෞද්‍ර ගතිය කරන්නේ. රෞද්‍ර ගතිය කරනකොට මොකද වෙන්නේ? ඊට අදාළ විදිහට නාක වැඩ ටිකක්ම කරන්න වෙනවා. ආ වැඩ කළා කරනද ඒ જાතිය නාග ටිකක් අරගෙන ඉපදෙනවා. වෙන ඒවා ඉන්නේ නැහැ. නේ? එනවනේ. හැබැයි මේවා අපිට විග්‍රහ කරන්න පුළුවන් බොහොම සීමිතයි. මුළු සත්ව පරම්පරාවෙම තියෙන විස්තර කරන්න අපිට තේරෙන්නේ නැහැ තාම. එහෙම නිරුක්ති තේරෙන්නේ නැහැ. අපි එහෙම දන්නේ නැහැ අපිට. බොහොම චුට්ටක් තියෙනවා. හැබැයි මේ චුට්ට අපි තෝරගත්තොත් අන්න එතනින් තේරෙනවා. එහෙනම් මෙන්න මේ දසාකුල මේ වගේ වැඩ කරොත් මොකද වෙන්නේ? ඉතින් බලන්න ඔය සියලු වැඩ කරලා තියෙන්නේ මොකක් උදෙසාද? සාකච්ඡාවේ ආරම්භයේම වෙන්නපු ආස්වාදය භුක්ති විඳින්න. ඒක කිව්වේ ස්පර්ශායතනයි ආස්වාදය ආදී නිස්සාරණේ තතුසේ දැනගත්තා නම් ඒක නා සිව්වපායේ නොවැටේ කිව්වේ. ඔය ඔක්කොම කරලා තියෙන්නේ මොකක් උදෙසාද? කවදාවත් පිනවන්න බැරි මනක් කල්පිතයක් හදාගෙන කවදා හෝ ඉස්තර ගන්න පුළුවන් කියලා හිතලා තමයි අර දසාකුසලේ අච්චර වැඩක් කරන්නේ. ඔන්න ඕක හරියට තෝරගත්ත ආරසාව ගැන මොකද වෙන්නේ? ওই ගති ලක්ෂණ ටික සම්පූර්ණයෙන් ප්‍රහීන කරනවා. ඒක මොකද? නේ. කේසාලෝමානක දන්ත. ඒ තින් මොකද? දත්. ආයෙත් ඉතින් අර වගේ දත් ජාතිය ඇවිල්ලා කොහොම මොකද දත් හටගන්න හේතුවක් තියෙනවද නැද්ද? හේතුවක් තියෙනවා. ඒක ඉතින් ටිකක් කල්පනා කරන්න. සත්තුගේ දතුයි අපේ දතුයි අතර වෙනස. සත්තුගේ දත් ඉන්නේ කොහොමද? ඇදලා ගන්න හූරලා ඇදලා ගන්න තියෙන්නේ. අපේ වගේම නෙමෙයි. අපේ ඊට වඩා වෙනස්. හැබැයි මිනිස්යාගේ අලුබාදී සමෝගින් අපි හැබැයි මේක හැම එකකටම අපිට විස්තර කරන්න බෑ. නැත්නම් තමයි කෙනෙක් කාරණා. හරක් ගෙම අපි වගේම නේද? ඔව්. නමුත් හැබැයි ගතිය අනුව වෙනස් වෙනවා ඒකයි. ඒක හැම එකක්ම අපිට තේරෙන්නේ නැත්තේ. මොකද නිරුක්ති හරි අමාරුයි. ඒක ඔක්කොම විස්තර කරන්න. හැබැයි අපිට තේරෙන යම් කිසි මට්ටමක් තියෙනවා. ඒ තේරෙන මට්ටමේ මේක තෝරගන්න. නේ. මොකද කර්ම විශ්ය වගේ ඒවත් එක බුදු විශ්යත් එක කොච්චර දැඟලුවත් වැඩක් නැහැ. ඒක අදින්දයි. මහා සාගරයක් වගේ එකක් නේ. ඒ තේරෙන කාටද තථාගතයන් වහන්සේ තේරෙන මේ මහා කම්ම විභාගේ තේරෙන්නේ තථාගතයන් වහන්සේ නමකට පමණයි. අපිට මේකෙන් තේරෙන්නේ මේ මේ මේ ඉන්දි කටුකුඩ කරත් වඩා අල්ප මාත්‍රයක් අපිට තේරෙන්නේ. ඊළඟට තේරෙන්නේ නැහැ නේ අපි. එහෙනම් මෙන්න මේකෙදී ඔන්න දන්තා. එතකොට මෙන්න මේ හොඳ බලන්න මේ මේ දන්තා කියන්නේ දට්ටි කියන්නේ කොහෙන්ද? දන්තා එන්නේ කොහෙද? ඔය කටේ. නේ. හරි. මෙන්න මේ දන්තා කියනවා නිරුක්තියට විස්තර කරනවා ද්වි අන්ත දන්ත. ද්වි අන්ත දන්ත. මෙන්න මේ කට තමයි අපි පාවිච්චි කරන්නේ මොකටද? අන්ත දෙකට යවන්නේ. කාමසුකල්ලිකාන යෝගයටයි අත්ත කියලා මතාන යෝගයටයි කියන මෙන්න මේ අන්ත දෙකට යවන්න පාවිච්චි කරන ප්‍රධානම එකක් තමයි කට. නැද්ද කියලා බලන්න. තථාගතයන් වහන්සේට සමදන්ත කියනවා. ඇයි එහෙම කියන්නේ? දෙයන්තයට නොගොස් අන්නේ සමදන්ත උත්මයා මොකද ආරියෂ්ඨාංගික මාර්ගයේ පමණක් දේශනා කරයි. එතකොට ඒ දත්තුලින් නිකුත් වෙන සද්දේ මොකටද දෙන්නේ? ආරියෂ්ඨාංගික මාර්ගය විතරයි. වෙන එකක් ඉන්නේ නැහැ. ඒකයි සමදන්ත කියන්නේ. අර දෙකෙන් වෙන්නේ මොකක්ද? අන්ත දෙකක්. එක්ක මේ පැත්තට යනවා. එක්ක මේ. අර අන්ත දෙකට දරුණු ටික යනකොට තමයි අර විදිහට දත් එන්නේ. අඩුම ගානේ අලෝබාදී සමයෙන් ආපු ඉඳලා මේ විදිහට දත් ටිකක් තියෙනවා. ඉදත් ඉවරයි ඉතින් ඊපස්සේ. සමාදාන්ත වෙච්ච දත් ඉවරයි ඉතින්. පරිසම්පාද නිරෝධ වෙනවා අරෂ්ඨාංගික මාර්ගය වැඩෙනවා දත් හැදීමේ හේතු නිරෝධ. ඒක ඔක්කොම ඊපස්සේ. අපි අන්තිම දත් සෙට් එක වෙන්න පුළුවන් ඉතින්. ඒක ඉතින් හැලනක් කමක් නැහැ මේක තෝරගත්තොත්. ආයි දාන්න ඕනේ නැහැ නේ. මොකක් බැටි කාලම් කරන්නේ තිබ්බොත් ඒක ඉතරයි. මොකක් හරි කරන්නේ. හොඳ තෝරගන්න. මේ මේ හරියට විස්තර කරගත්තාම පරිසම්පාදයත් එක්ක මේ තේරෙනවා. ඒක තමයි තියෙන්නේ මේ. ඉබේ ඉන්න බෑ කිසි දෙයක්. හරි. ඔන්න ඒ සලෝමනක ගන්තා චතු. මෙන්න මෙන්න. හැමනේ චතු කියන්නේ. මේක දැන් මොකද අන්න හැමෙන් ගලදී මොනෝ හෝ මේ මේ ඇඟේ තියෙන ඔක්කොම කැලී ටික මුළු ඔක්කොම ඇතුළට දාලා ඔක්කොම වහගෙන තියෙනවා එහෙනම් මොකද කරලා ඇත්තේ මුළු ධර්මතාවයම වහලා දාලා ඕන ඕන දේවල් කරලා තියෙනවා එහෙනම් මේ ඇතුළේ ඔක්කොම පොඩි අරගෙන ඇතුළේ වටින්ම වහනවා ඔක්කොම වහගෙන හැබැයි ඒක ලෝක දේශ මොහ පැත්තට කරාම අරවෙනි කයක් වහගෙන තමයි එන්නේ ඒකේ ලොම් ටික උඩට අටගෙන මේක මේක ඇතුළට දාගෙන වහගෙන ඒ ලොම් ටිකම අරගෙන එනවා ලෝක අලුපදේශ අමෝහ විදියට අනේ පහම බලන්න මේ පහම අපි හැම වෙලාවෙම කරන්නේ සුබ කියන සංඥාවයි එහෙනම් මේ පහම මොකද කරන්නේ අසුභානුපස්සී විහෙරති කරන්න කියන්නේ. එහෙනම් අපි ලෝකෙට මෙන්න මේ අසුභානුපස්සී විහෙරති කරන්න නම් අපි ගන්නෙ මොකද්ද සුභයි කියලා? එක්ක රූපයක්, එක්ක ශබ්දයක්, එක්ක ගන්ධයක්, එක්ක රසයක්, එක්ක ස්පර්ශයක්, එක්ක ධම්මයක්. මෙන්න මේකක් එක්ක අරගෙන හොඳයි වටිනවා සාරයි සුභයි කියලා ගත්තනම් අන්න අපිට මොකද වෙන්නේ? මෙන්න ඒ ගන්න ගතියට අනුව මේවා හට ගන්න හේතු හැදෙනවා. අන්න ඒක සුභයක් කරගන්න යනකොටම අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියලා දරනවා. ඒක අසුභානුපස්සී කරනවා. එතකොට ඒකට තියෙන සුභ සංඥාව නිරෝධ වෙලා අසුභ සංඥාව වැඩෙන්න ගන්න. එන පාර යනකොට අසුභ සංඥාව වැඩෙනවා. අසුභ සංඥාව වැඩෙනවා කියලා පාර යනකොට මේ මොකක්ද දැක්කම වෙනව නෙමෙයි. අන්න ඒකට තියෙන ප්‍රියතාවය මාධ්‍යතාවය හටගන්න ගිය සංකල්පිත රාගය ප්‍රහීන කරනවා. දැන් විසාකාසිරි දේවියත් විසාකාසිරි දේවිය විදිහට බුදුහාම ඇඳුවනේ. නේ. අපිට රූපය අඳුරනවා. මොකෙන්ද පළවෙනිම අඳුරන්නේ? උපේක්ෂා සහගතව. අපිට දැන වෙනවා. අන්නේ දැන විතර රූපය අරගෙන ඉන්න කෙනෙක් මොකද කරන්නේ? ෂා ඒක නම් මම අන්න සුබද නැද්ද? සුබයි. අන්න එතකොට තමයි දකින්නේ ඒකේ අසුබ සංඥාව දැකලා නිරෝධ කරන්නේ. දැන් මේ ඔන්නේ කේසලෝමන අකදන්ත තතු. ඊටු ටික. ඔය වගේ යන්න වෙනවා කියලා. ඊටු අවදීන ඊටු ටික. ඊටු ටික. ඔය විදිහට තියෙනවා. කාට හරි මේක ඕන නම් වහරක සයිට් එකට ගිහිල්ලා ලොකු හාමුදුරුවෝ නිරුක්ති 32ම විස්තර කරලා ඇති. 32ම විස්තර කරනවා වගේ. අන්න ඒක අරගෙන බලන්න කෑල්ලෙන් කෑල්ල නිරුක්ති විස්තර කරනවා කොහොමද හැදුනේ? කොහොමද හේතු හැදුනේ? ඒ මට්ටමට විස්තර කරන්න ඉතින් අපිට තේරෙන්නේ නැහැ. ඒ මට්ටමට තේරෙන්නේ නැහැ. හැබැයි මේ පහ ගන්න යයි. මේ පහ තමයි ප්‍රබල පහ. මේ පහ ප්‍රබලයි. මේ පහ කඩනවා කියන්නේ ඇතුළේ ටික. ඇතුළේ කොහොමද කඩන්නේ? ඇතුළේ කොහොමද කඩන්නේ? මේ පහ ප්‍රබල පහ. ඒකට මහාන කරන මේ පහ විතරක් කියන්නේ. එහෙනම් මේ මොකක්ද ඇත්තටම දන්නේ නැතුණාට කවුරු හරි ස්වාමීන් වහන්සේ කෙනෙක් හරි මේ වහන්සේ කෙනෙක් හරි මහාන කරනකොට මේ මොකක්ද දෙන ප්‍රතිඥාව? අපි දන්නේ නැතුණාට. කවදාද අපිට තෝරේ. ඒක හොඳට මතක තියාගන්න. කියන ස්වාමීන් වහන්සේ තමයි ඒක නොදන්නව වෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. මේක දැනගන්න ඕනේ තමන් අර කේසෝදේ කපන අතර දෙන වෙලාවේ මොකද බුද්ධ ධම්ම සංඝ ඉදිරියේ මේ ප්‍රතිඥාව දෙන්නේ මොකද කිසි දිනක ආපව් කය දෙයකට ආසා කරන පහත් වැඩ පිළිවෙලකට යන්න නෙමෙයි ලෝකේ අමාවක් කරගන්න නෙමෙයි අන්ත දෙකට යන්න නෙමෙයි මෙන්න මේ මේ නාක වැඩ කරගෙන ඉන්න නෙමෙයි දසකුසලට ගිහිල්ලා මේ උතුම් වූ ධර්මයේ තෝරගෙන ගන්න මිසක් ධර්මතාවය ඉක්මවා යන්න නෙමෙයි එහෙනම් මෙන්න මේ බුද්ධ ධම්ම සංඝ ඉදිරියේ දෙනවා කිසි දිනක අන්නේ දේ කරන්නේ නැතුව එයින් මිදී උතුම් වූ නිවන් සාක්ෂාත් කරගන්නවා කියන අදිස්ථානය තමයි අර කපන්න කියන්නේ ඒකයි සබ්බ දුක්ඛ නිස්සරණේ සදා ජීවයක් දරා ගන්නවා කියන්නේ යන්න ඇතදී අර පහ අර විදිහට දකින්න මේක අතිශය ගැඹුරු කරන්න. අපිට මේක තාම මේ කොට ඒක තමයි රාහුල කුමාරයාට ඕකේ ටෙස්ට් එක අරගෙන එනකොට හරි අපයි කය දෙයට ආසා කරන වැඩේ සම්පූර්ණයෙන්ම බින්ද. ලෝක සම්පූර්ණයෙන්ම ඉවරයි. ඒක අර ඔය පහම එකත් ඒ. හැබැයි ඒකත් එක්ක එතකොට ඇතුලේ තියෙන ටික එහෙමම නේ කොහොමද? තව තියෙන ඇතුලේ. ඉතින් ඒක ඒක එහෙම ඒලා ඉවහර ගන්න කියන්නේ. දැන් හැම නැත්තම් ඇතුලේ කොහොමද හරගන්නේ? ඔය වටේම මුලින්මයි. දැන් කොහොමද තියෙන්නේ? දැන් හැම නැතුව කැලේ තියෙනවද? නෑ. එනවා මොකද මුලින්ම ආවරණේ දාගෙන වැඩේ පටන් ගන්න. ඇතුලේ පැක් කරගන්න. ආවරණේ මයින් කරනවා. ඒක මොකද වෙන්නේ? ඇතුලේ ඉවර දෙන්න බෑ. දැකනේ ආවරණයත් එක්ක සම්බන්ධ ටික ඔක්කොම අරගන්න ගන්න. ඇතුළේ මේව නැතු. ඇතුළේ තියෙන්නේ කොයි විදිහටම තමයි. මෙන්න මේක බලනකොට මොකද වෙන්නේ? අයං උච්චානන්ද අසුභානුපස්සී විහෙත. ඔන්න ඕකේ අසුභේ දකින්න කියන. එහෙනම් අනිත්‍ය දකින්නවා. අනිත්‍ය දකින්නකොට අනත්ත දකින්නවා. අනත්ත දකින්නකොට අසුභානුපස්සී වෙනවා. එයා අසුභේ දකින්න ගන්නවා ලෝකේ. ඒ කියන්නේ මොකේද? පංච උපාදානස්කන්ධය තමයි අසුභේ දකින්නේ. හැබැයි අර පංචස්කන්ධයේ තියෙන මේ ටිකක් ගන්න. මේ පංචස්කන්ධයේ තියෙන රූපස්කන්ධයේ ටිකක් තියෙනවනේ මේ ටික. උඩ කියපු ඔක්කොම මේ ටික. ඒ ටිකක් තියෙනවා. හැබැයි ඒ ටික හැදිච්ච විදිහ දැනගන්නවා. ඒ ටික හැදිච්ච විදිහ දැනගෙන මතු ඒක හදන්න යන්නේ නැතුව ඒක නිරෝධ කරනවා. ඒකයි පංචස්කන්ධය පංචස්කන්ධය සිදෙන ගතිය පංච උපාදානස්කන්ධය. නෑ පංචස්කන්ධය කොහොමද අසුබ ළමයි. හැබැයි ඒක දැනගෙන පංච උපාදානස්කන්ධ වැඩ පිළිවෙල අසුභානුපස්සී විහෙරති කළ යුතුයි. මේක හැම වෙලාවෙම එකක් කියනවා. අපිට තේරෙන්නේ නැතුණා. නේ? හරි ඔන්න. එහෙනම් මෙන්න මේ ලෝකයේ අසුභය දකින්න දකින්න අනිත්‍ය දැක්ක අනත්ත දැක්ක අසුභ දකින්න දකින්න ඊළඟට තියෙනවා සංඥාව ආදීනව සංඥාව. මෙන්න මේ සංඥාවෙන් තමයි අපි හිතාගෙන ඉන්න ගිරිමානන්ද සූත්‍රය අනිත් පැත්ත ගන්න. අපි හිතාගෙන හිටියනේ අද මේක කියන්නේ මොකද කියලා. ඔන්න ඔක අනිත් පැත්ත පෙරලෙන්නේ මෙන්න මෙතන හරියට. හේතුව මොකද? ආස්වාදයේ උදා වෙනකොට ආදීනව මෙනෙහි කරොත් මොකද වෙන්නේ? නිස්සරණය වෙන්න ඕනේ. අනිත්‍ය සංඥාව දැක්කා, අනත්ත් සංඥාව දැක්කා, අසුභ සංඥාව දැක්කා, ආදීනෝ සංඥාව දකින්න යන්නේ. එහෙනම් මෙතනින් පස්සේ මොකද වෙන්නේ? එහෙනම් බලමු මේ ආදීන සංඥා මොකක්ද කියන්නේ කියලා. මේක කියනවා මොකද? මේ අර වගේම රූප මූල ධාතුව ශුන්‍යාකාරගතව කියන මේ විස්තර කරලා කියනවා. බහු දුක්ඛෝකෝ අයං බහු දුක්ඛෝකෝ අයං කායෝ බහු ආදීනෝ. ඉතිමස්මින් කායේ විවිධ බාධා උපජ්ජಂತಿ. කීපේ තේරුණාද? මෙන්න මේකේ බහුලව ආදීනව මෙනෙහි නොකරපු බැවින් විවිධ බාධා උපජ්ජಂತಿ. මොකේද ආ බහුලව ආදීනව මෙනෙහි නොකරේ? ආස්වාදයේ ආදීනව මෙනෙහි නොකරපු බැවින් කය හටගත්තා. ඒ කයට මේ බාධා ටික හටගන්නේ. මොනවද හටගත්තේ? සෝත රෝග, ජීව රෝග, කාය රෝග කියන තියෙන ලෙඩ ටික ඔක්කොම කියනවා. මේක කියන දේ සියලු ටික කියනවා. මොනවද? චක්කු රෝග, සෝත රෝග, ගාන රෝග, ජීව රෝග, කාය රෝග, සිත රෝග, කන රෝග, මුඛ රෝග, දන්ත රෝග, කාය රෝග මෙන්න කියලා අන්තිමට ඉතින් කියලා මේක මේක පිළිකාත් කියනවා. පිත රෝග, සෙම රෝග, වාත රෝග විස්තර කරලා කියනවා. අන්තිමටම ඉති ඊමස්මින් කායේ ආදීනවානුපස්සී විරකයයි මුචදානන්ද ආදීනව සංඥා. එහෙනම් මේ ලෙඩ ටික ඇවිල්ලා තින්නේ ඇයි? බහුලව ආදීනව මෙනෙහි නොකරපු බැවින්. මොකේද අපිට ආදීනව මෙනෙහි කරන්න කියලා තරග දැනවන්සේ. ආස්වාදි ස්පර්ශ ආයතනය ආස්වාදි. අන්න ඒක මෙනෙහි නොකර බින්න මොකද විවිධ බාධා උපජ්ජන්ති. කවුද මේ කියන්නේ? ලෝකර බුදුහාමුදුරුවෝ. මේක බුදුහාමුදුරුවන්ට මාපු එකක් මම පෙන්නන්න. හිසේ එකක් කොමක් ආවද නැද්ද? හිසේ එකක් කොමක් ආවද නැද්ද? විවිධ බාධා උපජ්ජන්ති. උපදුනා නැද්ද? විවිධ බාධා. කාය රෝගයක් ඇවිල්ලා. හරි. දැන් මේක කියනවා. ඇයි මෙහෙම ආවේ? ආදීනව බහුලව මෙනෙහි නොකරපු බැවින්. එදා අර මාළුව කොට දාන වෙලාවේ. ඌ උඩ පයින්න වෙලාවේ. ආදීනව මෙනෙහි කරාද? නැත්නම් ඒක හරි ආස්වාදයෙන් බලන් හිටියද? එහෙනම් ආස්වාදයෙන් බලන් හිටියා. ආස්වාදයෙන් මුල් කරගෙන වැඩ පිළිවෙල කරා පටිසමුපාදේ ක්‍රියාත්මක කරා කර්ම භවය හැදුවා උප්පති භවයට හේතු හේතු ටික සරසගත්තා උප්පති භවය හටගත්තා ඒ උප්පති භවයට බාධා ආවා එහෙනම් අපිට ඉන්නේ ඔය විදිහටම වෙන විදිහකට ඔය විදිහටනේ අර මල්ල කවුද මේ කොන්දියා මල්ලෝ කියන කතාව කරන හන්සත් අර මල්ලෝ පොර තරගයකදී කෙනෙක් කුසල ගහනවනේ පොලේ දැන් ඒ වැඩේ කරන්නේ නැත්තේ එදා ඇතරම ආසාදින්ද නැද්ද එදා උනාදේගේ ආදීන දෙක නෑ නේද උනාදේ බුදු වෙන්නේ නේද ආදා දකින්නේ නෑ හැබැයි මේ කියන දෙයි ඒවයි ගලපුවම ගන්න තේරෙනවා අපිට කොන්දියා මල්ලෝ කියන්නේ නැත්තේ දානයක් එම් දීලා කාමාවචර අකුසල ධර්මයක ප්‍රතිඵල කීසටි වෙන්නේ මතකද? විපාක ස්වභාවයට ඉස්සර කරනවා. කාමාවචර අකුසල ධර්මයක හේතුක ඵලය තමයි වෙන්නේ. එහෙනම් විවිධ බාධා වෙයි. කාමාවචර අකුසල ධර්මය අකුසල ධර්මයක් කරලා මේ කරා තමයි හැබැයි ඒක කරේ මොකක් උදෙසාද? ආසාදයක් පිනවීම උදෙසා. එහෙනම් දැනුත් ඒ දේම කරොත් මොකද වෙන්නේ? මතු කය හට ගන්නවා. ඒ කයට විවිධ බාධා උපජන්ති. ඉපදෙනවද නැද්ද එහෙනම්? ඉපදෙනවා. ඔන්න සංඥා හතරක් කිව්වා. අනිත්‍ය සංඥා, අනත් සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා. සංඥා හතරයි. ආස්වාදයේ උදා වෙනකොට ආදීනව මෙනෙහි කරොත් මොකද වෙන්නේ? නිස්සරණය වෙන්න ඕනේ. නිස්සරණය වෙනවා කියවන වෙන්න ඕනේ. එහෙනම් මෙතනට එනකොට ආදීන සංඥාට ඉලි ඉවරයි. එහෙනම් මෙතනින් පස්සේ මොකද වෙන්නේ? නිස්සරණය වෙන්න ඕනේ. හරි. බලමු වෙනවද කියලා. පස්වෙනි සංඥාව. තතමාචානන්ද පහන සංඥා. පහන සංඥාව වෙන්නේ මොකද්ද පහන සංඥාව? කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක මෙන්න මේ එකක්වත් සීත තබා නොගන්නේ. කාම විතක්ක නැහැ. ව්‍යාපාද විතක්ක නැහැ. විහිංසා විතක්ක නැහැ. ඇයි? ආදීනෝ මෙනෙහි කළා ඉවරයි. එහෙනම් ආසාදී ආදීනෝ මෙනෙහි කරන්නේ නිස්සරණය. මම මෙතනින් වැඩි කරන්නේ මොකද්ද? නෙක්කම සංකල්පනා, අව්‍යාපාද සංකල්පනා, අවිහිංසා සංකල්පනා කියන සම්මා සංකප්පය වැඩි වෙන ගන්නවා. මෙතනින් පස්සේ. එහෙනම් සම්මාදිට්ඨි ඥානය මොකද කරන්නේ? පළවෙනි සංඥා හතර ලෝකේ අසාරත්වය මෙනෙහි කරනවා. අන්න ඒක මෙනෙහි කරනකොට මොකද වෙන්නේ? එතනින් පස්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා සංකප්පය වැඩෙන්න ගන්නවා. මෙතනින් පස්සේ වෙන්නේ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි යන්නේ. හැබැයි එතනට අර සංඥා හතර මෙනෙහි කරන එක අතිශය වැදගත් වෙනවා. ඒ සංඥා හතර මෙනෙහි නොකර කාම විතක් ප්‍රහීන වෙන්න විදියක් නැහැ. ව්‍යාපාද විතක් පහ වෙන්න විදියක් නැහැ. විහිංසාව විතක් පහ වෙන්න විදියක් නැහැ. එහෙනම් මෙන්න මේ පහ වෙනකොට මොකද වෙන්නේ? ඒවා පහ වෙන පහ වෙන ගන්නවා. පහ වෙනකොට මොකද? යාගේ අනිත් පැත්තෙන් ඇදෙන්නේ නිකම්ම සංකල්ප. අව්‍යාපාද සංකල්පනා, අවහිංසා සංකල්ප. එහෙනම් මෙන්න මේ කාම විතක්, ව්‍යාපාද විතක්, විහිංසාව විතක් කියනවා. මේවා පහ වෙන්න පහ වෙන්න මොකද වෙන්නේ? ඊළඟ සංඥාව හැටියට විරාග සංඥාව වැඩෙන්න ගන්නවා. එතන කාමිතක් කියනවා රාගෙන්න බෑ. ඊට ඉස්සලා සංඥා කාමිතක් කියවලනවා. කාමිතක් කියවලනකොට මොකද දෙන්න ඕන? විරාග සංඥා. එහෙනම් මෙන්න මේ අවස්ථාවේදී විරාග සංඥා වෙනකොට ආර්ය ශාවකයා එකම තැනක පිහිටනවා. ඒතං සන්තං ඒතං පණීතං යදිදං සබ්බ සංකාර සමතෝ. සබ්බූපදි පටිනිසග්ගෝ තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නැහැ. නිබ්බානන්ති. පිරිත කියනකොට පිරිත හොතේ. අර කර්මස්ථානය. හරි මේකේ නිරෝධ නැහැ. ඒතං සන්තං ඒතං පණීතං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බූපදි පටිනිසග්ගෝ තණ්හක්කයෝ විරාගෝ නිබ්බානන්ති. මෙන්න මේක විරාග වෙන්න විරාග වෙන්න මොකද වෙන්නේ? ඊළඟ සංඥාව නිරෝධ සංඥාව හැටියට වැඩෙන්න ගන්නවා. අන්න එතන විස්තර කරනවා ඒතං සන්තං ඒතං මනිතං යදිදං සබ්බ සංඛාර සමතෝ සම්භූපති පටිනිස්සග්ගෝ තණ්හක්කයෝ නිරෝධෝ නිබ්බානಂತಿ. ඒකත් අපි පිළිත් කියනවා. අපි දන්නේ අපි කියන්නේ මොකද කියලා. දැකලා සංඥා එන විදිය. එහෙනම් මේ අනිත්‍ය සීකරා අනත්ත සීකරා අසුභේ සීකරා ආදීනෝ සීකරා. මෙන්න මේ සීකරාට පස්සේ මෙතනින් පස්සේ මොනවද තියෙන්නේ? නෙකම සංකල්පන අව්‍යාපං ඒ පැත්තට යනවා. අයි කාම විතක් කියව නෑ. ඒව නැතුව ඊළඟට විරාග වෙන්න ගන්නවා. දැන් මේ විරාග වෙනවා කියන්නේ ඒ කියන්නේ මොකද හිත පිටලා ඉන්නේ? නිවන හිත පිටලා. එහෙනම් මේ සංඥාව හරියට පිටත කිව්වනම් මේ සංඥාව මට්ටමට එනකොට මොකද වෙන්නේ? ප්‍රීති සුඛ ඒකාග්‍රතාව වෙච්ච දැහන් තලයේ පිහිටන්න ගන්නවා. ඇයි? ලෝකේ අසාරත්වෙ මෙනෙහි කළ ඉවරයි. දැන් මොකද දැන් මෙනෙහි වෙන්නේ? නිවනේ සාරත්වෙ මෙනෙහි වෙනවා. ආදීනව මෙනෙහි කරන් පස්සේ ඒකයි කිව්වේ මේ ගිරිමාන සූත්‍රයේ තියෙන අති හොඳටම මේක හරියට තෝරගන්න තියෙන සංඥාව තමයි ආදීනව සංඥා. ඒ එතනින් පස්සේ ලෝකෙන් අයින් වෙනවා. ඊට පස්සේ මොකද? විරාග සංඥා, නිරෝධ සංඥා. මොන නිරෝධය? මොනවද? මොනවද නිරෝධය? දුක නිරෝධයි. දුක නිරෝධ සංඥා දුක නිරෝධ ආසත් තුළ ඉන්නවනේ. දුක නිරෝධ වෙනවා නේද? ඒක දුක හටගත්ත වැඩ පිළිවෙල තමයි කලින් මෙනෙහි කරලා නිරෝධ කරේ. අනික දුක නැත්ත දැකේ නැති හින්දා දුක හටගත්තේ. දැන් අන්නේ අනික දුක නැත්ත දැනගත්තේ නම් කොහොමනේ? දැන් දුකෙන් නිදහසෙන් රැත් වෙනවා. ඇවිල්ලා ඉල්ලම ඔයා තියෙන විරාග වෙලා නිරෝධ වෙලා. මේ විරාග සංඥා වේදනක නම් ඔයලා යන්නේ යාට රුක්ක මුලකට වා ශුන්‍යාකාරව විස්තර කරලා කියනවා. ඒතන් සංදා ඒතන් පන්නේ. ඒ වගේම නිරෝධ සංඥා වැඩෙනවා. ඊළඟ නිරෝධ සංඥා වැඩෙන වැඩෙන ඊළඟට අටවෙනි සංඥාව හැටියට වැඩෙනවා මොකද්ද? සබ්බ ලෝකේ අනිවිරත සංඥා වැඩෙන ගන්නවා. රතියක් කියන්නේ ඇලිලා ගන්න වැඩ පිළිගන්න. ඔන්න ඔය රතිය අභිරතිය කරගෙන ඉන්නේ. දැඩි ලෙස. ඔන්න ඔය අභිරතියනුත් අයින් වෙනවා කියනවා අනභිරතිය වැඩෙන්න ගන්නවා. මොකක් පිළිබඳවද? සබ්බ ලෝකේ. සබ්බ කියන්නේ සෝ අබ්බ. අල්ලගත්ත සියලු ලෝකේම රතියක් කරගත්ත සියලු ඒවා අයින් වෙලා නැද්ද? අයින් වෙලා සබ්බ ලෝකෙම අනිවිලතිය වැඩෙන ගන්නවා. මෙන්න මේ වැඩෙන කෙනා ඊළඟට මොකද වෙන්නේ? සබ්බ සංකාරම අනිත්‍ය ලෙස දකින්න ගන්නවා. නම් වෙන සංඥාව හැටියට. මෙන්න මෙතෙන් තමයි දකින්නේ තමන් ආපු වැඩ පිළිවෙල. ඇයි? මේ වෙලාවේ සම්පූර්ණ මානසිකත්වය කොහෙද තියෙන්නේ? නිවනත් එක්ක බැඳිච්ච මානසිකත්වය ලෝකෙන් අයින් වෙච්ච තමන් අසාර ලෝකයක් පස්සේ හඹාගෙන ගිය වැඩ පිළිවෙල මනාලෙස පේන්න ගන්නවා. සබ්බ සංකාරම අනිත්‍ය ලෙස. ඒකට කියවෙතන්දී අට්ටි යති හරායති දිගුජ්ජති කියලා. එහෙනම් මෙතේ කාලයක් මේ උත්තරීතර මේ නිවන ලබාගෙන මෙන්න මේ ඉන්න මේ නිදහස් මානසිකත්වයට එන්න බැරි වුණේ ඇයි? අර හරයක් නැති මස් කටු කන බල්ලෙක් වගේ කිසි දිනක කුසයක් පිරෙන්නේ නැති මානසිකත්වයක උදේ ඉඳන් රැ වෙනකන් ආස්වාද හයවලක් පස්සේ දිව්වා. පිරිච් එකකුත් නැහැ, මාත්‍රයක් පිරුණෙත් නැහැ. අද පිරේ හෙට පිරේ කිය කිය ගියා. අන්න ඒ කරපු අසාර වැඩපිළිවෙල මනාලෙස වැටෙන්න ගන්නවා තවත්. මෙන්න මේ නම් වෙනි සංඥාවේදී හේතුවයි සබ්බ සංකාරම අනිත්‍ය ලෙස දකින්න. අසීල ඔකගෙම නිදහස. ඒකවල පළවෙනි සංඥාව අනිත්‍ය සංඥාව. ඒක කිව්වේ අනුපස්සනා කරන්න කියලා. මේක දකින්න. දැන් ඒක අනුපස්සනා කරලා ඉවරයි. ඉවර වෙන තැනදී සබ්බ සංකාරම අනිත්‍ය ලෙස දකිනවා. කොච්චර අසාර වැඩ පිළිවෙලක්ද මේ ලෝකේ තුල අපි කරලා තියෙන්නේ. මේ ලෝකෙ තුල කොච්චර අසාර වැඩ. ඒ ඉඳා අන අට්ටියති. අර මස් කටු කන බල්ලෙකුට උපමා කරන්නේ ඒකයි. කවදාවත් උට පිරෙන්නේත් නැහැ. හැබැයි ඔය මස් කට්ට වෙනුවට උට දර කෝට්ටක් දුන්නොත් හපනවද? හපනවද? හපන්නේත් නැහැ. හැබැයි ඒකේ මස් ඇත්තෙත් නැහැ. නැති වුණාට තියෙනවා වගේ වෙනවා. ඔන්න වගේ. රූප දකින්නකොට ඒවැ මොනවත් නැති වුණාට තියෙනවා වගේ පේනවා. එතකොට මොකද වෙන්නේ? අර බල්ලා වගේම තමයි. කාටවත් දෙන්නෙත් නැහැ. අතාරින්නෙත් නැහැ. ඕක තව ටිකක් එහාට දකින්න පුළුවන්. ඔය පරණ මස් කටක්ම කාලා කාලා උදේ පාවෙනවා. සතියක් විතර ගිහලා ආයෙ මස් කට දෙනවා. ඌ ආයෙ කනවනේ. ඕකම අපිත් කරනවද නැද්ද? ඔය දේම අපිත් කරනවද නැද්ද? ඕකම කරනවා. ටික දවසක් යනකොට ටික පාවෙනවා. ආයෙ නැතර කරලා ඉන්නවා. ආයෙ ටික දවසක් ගිහලා ආයෙ යනවා. ආයෙ බලනවා. අර මම ස්කියු සාකච්ඡායි මිසෙජ් හරි දිනවද නැහැ කියලා. ආයෙ යනවා නේ. මෙන්න මේ බලන්න ඉතින් උපමාව දෙන්නේ කොච්චර අතිශය වැදගත්ද කියලා. උපමාව එක කියන්නේ. හැබැයි මේක දකින්නේ මේ අවස්ථාවේදී. හේතුව ඇයි? මේ පංචස්කන්ධයේ ස්වභාවයත් මනාලෙස වැටෙන්නේ නැහැ. මේකත් ඇතියක් නැහැ කියලා. ඒ වගේම ඒ අර පළවෙනි සංඥාවේ අනිත්‍ය සංඥාව තේරෙන්නේ හරියට මට උඩ කැලේ. අනිත්‍යානුපස්සී කරන්න ඕනේ. ඒක කරලා අනත්තානුපස්සී අසුභානුපස්සී කරලා ආදීනානුපස්සී කරලා ආවට පස්සේ තමයි මේ කියන්නේ. ඒතකොට මේ දැහන් තලයක ඉඳගෙන හරි ඒ නිවන් සුවේ ඉඳගෙන අන්නේ දකින ලෝකය දකින්නේ මෙන්න මේ විදිහට. දැන් මේක මෙහෙම දකින්නවා කියලා පෙන්නලා කියන ක්‍රමයක් නැහැ. මොකද කරන්නේ? අර ලුණු වල රහ කියන්න බෑනේ. දැන් ලෝකේ මොනවද වචන වලින් ලුණු වල රහ කියන්න පුළුවන්ද? ලුණු මෙන්න මේ රහ කියලා කියන්න පුළුවන්ද? ඈ? ඔය ලුණු ලුණු රහ හරි මං අහන්නේ මොනවද කියලා කියන්න පුළුවන්ද කියලා. ආ බෑනේ. ලුණු රහ මේ වගේ කියලා වචන වලින් කියන්න පුළුවන්ද? බෑනේ. මොකද කරන්නේ? විකාර බලන්න. එහෙනම් මේ මොකද විතර කරන්නේ? මෙන්න මේ ස්වභාවයටපත් වුණාට පස්සේ අන්න එතකොට තේරෙනවා අර යට ස්වභාවය කොච්චරද පීඩාකාරී කොච්චර ස්වභාවය. මෙන්න මෙතන තමයි අතරම ඔය මේ කය මොහොතක් මොහොතක් පාසා අර පෙළෙන ස්වභාවය තේරෙන්නේ මෙන්න මෙතනදී. ඒක මම පෙළින් විස ගන්න. හැබැයි මේක පෘථජන මනසකට කිව්වහම තේරෙන්නේම විපාකකයේ පෙළීමම තමයි. යකම කඩා ගන්න බෑ. ඇයි අරකට කොහොමද ඔට්ටු වෙලා ඉන්නේ? අන්න ඒ වගේ අයින් වෙලා ආවට පස්සේ තමයි තේරෙන්නේ. දැන් මෙතනදී මෙතනදී තියෙන මොකද්ද නිවන් සුවය. මේ සම්පසංකාරාන්ත දාගෙන නිවන් සුවය. නිවන් සුවයේ ඉඳගෙන තමයි අර අසාර වැඩ පිළිවෙල දකින්නේ. දැන් අසාර වැඩ පිළිවෙල ඉඳගෙනම අසාර වැඩ පිළිවෙල දකින්න කියලා ඉතර අමාරුයි. ඒ පේන්නේ මේකේ තියෙන අර වේදනා චෛතසිකේ පේන්නේ. මේ දකින්නේ මොකෙන්ද? ප්‍රඥා චෛතසිකෙන් දකින්නවා ආපු වැඩ පිළිවෙල. ඒක මේක ඊට වඩා ගැඹුරට දකින්න. ඔන්න මෙන්න මේකෙදී නවවෙනි සංඥාව හැටියට සබ්බ සංකාරම අනිත්‍ය ලෙස දකින්න. ඉතින් මෙන්න මේ අනිත්‍ය ලෙස දකින්නකොට මොකද වෙන්නේ? මෙතනින් පස්සේ ආනාපාන සතිය වැඩෙනවා. එතකොට මම හිතනවා ආනාපාන සතිය ගැන කියන දෙයක් නැහැ නේ. එතකොට හිතාගත හැකි අර නමේ නැතුව අපි කොහොමද ආනාපාන සතිය වැඩි වීමට කලින්? දැන් අර නමේ පැත්තකට දාලා අනිත්‍යත් නැහැ අනත්තත් නැහැ අසුබත් නැහැ ආදීනවත් නැහැ පහනත් නැහැ විරාගත් නැහැ නිරෝධත් නැහැ සබ්බ ලෝකේ අනිත්‍යත් නැහැ සබ්බ සංකාර අනිත්‍යත් නැහැ. අපි ගත්තා 10 ඉස්සරහට. 10 වෙනි එක. මේ නම මේ හොර බලන්න මේ වැඩි කියන යන එකක් නේ තියෙන්නේ. පළවෙනි හතර ලෝකයේ අසාරත්වයේ පුළුවන් තරම් මෙනෙහි කරනවා. එතනින් පස්සේ පහ වෙන්න ගන්නවා විරාග වෙනවා නිරෝධ වෙනවා. මෙන්න ක්‍රම ක්‍රමම කොයි පැත්තටද යන්නේ? නිවන් සුවේ පැත්තට. දැන් මෙන්න මේ ආනාපාන ඔය ඔය කියන ආනාපාන සතිය. අර සිදුවක් කුමාරයා වක්මකුල දවසේ එහෙම වඩන්නේ නැද්ද? වඩන්න විදියක් නැහැ. අනිත් තීරණ නැහැ. අනත් තීරණ නැහැ. කවදාද තේරෙන්නේ? බුදුනම. එහෙනම් බුදු වෙනකොට වඩපාන ආනාපාන සතිය. මේක වෙන්න බෑ. මේක වෙන්න ඕනේ. ඇයි අනිත් දැක්කා? අනාත්ත දැක්ක, අසාර දැක්ක, මුළු සබ්බ සංකාරම අනිත්‍ය දැකලා මෙතනින් මිදිලා ආනාපාන සති විහරණේ මිදියා කියන. ඒක වෙන්න පුළුවන්. නේ? එහෙනම් ඇත්තම ආනාපාන සතිය එනකොට මොකෙද ඉන්නේ? නිවන් සුවේ. එහෙනම් අන්නේ උත්මයා ආන කරන්න ඕන දේ ආන කරනවා, පාන කරන්න ඕන දේ පාන කරනවා. ආනාපාන සතිය පිළිපදිනවා. ඇසුරු කළ යුතු ඇසුරු වෙනවා, පහකල යුතු පහ කරනවා. පහකල ඉවරයි. ඒක කියන්නේ ඊට පස්සේ ඉස්සරහට ඉතින් දීගම් වාස සාමිතිකති, දීගම් වාස සාමිතිකති පජානාති. මේක පජානාති කියලා වචනයක් කියනවා. පජානාති කියන්නේ ප්‍රඥාවෙන් දැනගන්න. ප්‍රඥාවෙන් මේ දැනගන්න. දැන් අපි හුස්ම ගන්න එක ප්‍රඥාවෙන්ද දන්නේ? වේදනාචෛසිකය. වේදනාචෛසික දැනෙනවා. ප්‍රඥාවෙන් දැනගන්න වෙන එක. අන්න අර මේ ලෝකයේ ඇසුරු කරපු වැඩ පිළිවෙල සියල්ලම ප්‍රඥාවෙන් දැකලා ඉවරයි. ඒක පහ කරන්න ඕනේ පහ කරපු බවත් ප්‍රඥාවෙන් දැකලා ඉවරයි. ඒක දීර්ඝලෙස ඇසුරු කරපුවා තියෙනවා. කෙටියෙන් ඇසුරු කරපුවා තියෙනවා. කළ මොකද මේ වැඩ මොකද ඊළඟ කියනවා පීති පරිසංවේදී අස සාමිසිකති පීති පරිසංවේදී පස සාමිසිකති. එහෙනම් කොහෙද පීති දැනෙන්නේ? ප්‍රථම ධානයේ දුතික ධානයේ පීති තියෙන්නේ. එහෙනම් මේ මොකකටපත් වෙන්නේ ටිකෙන් ටික. ඇවිල්ලා ඉන්නේ. දැහැන් සුවලට පත් වෙන විදිය. සුඛ පරිසංවේදී අස සාමිසික පරිසංවේදී පස සාමිසිකති. එහෙනම් මෙන්න සුඛේ වෙන්නේ කොහෙද? එකේ දෙකේ තුනේ. මේ මෙනකොට මොකේද වෙන්නේ? නිතර හිත පිටව යන්නේ දැන්. නිවන තුල හිත හැසිරෙන්නේ. එක මොහොතක් වෙන්න පුළුවන් මේක. බලන්න මෙන්න මේ අපි පාරේ යනකොට බලන්න මෙන්න මේ අන්තිම 10 වෙනි එකට එනවද නැද්ද කියලා ඔයගොල්ලෝ බලන්න පාරේ යනකොට රූපයක් දකින්න මෙන්න මේ රූපය ප්‍රිය ස්වභාවය මధుර තථාගතයන් වහන්සේ මොකද කිව්වේ ප්‍රිය ස්වභාවය මధుර ස්වභාවය උදා කරගන්නේද ඒ මොහොතේ අනිත්‍ය දුක්ඛ අනත්තයි දකිද තෘෂ්ණාව හල උපාදානය හල දුක හල කිව්වනේ අතීතයත් කිව්වා අනාගතයත් කිව්වා වර්තමානයත් කිව්වා එහෙනම් මෙන්න මේ වෙලාවේ රූපයක් දකිනකොට අන්නේ රූපය එක්ක බැඳෙන්න යන චන්දරාග වැඩ පිළිවෙල අනිත්‍යයි දුක්ඛයි අනත්තයි කියලා දැක්කනම් ඒ මොහොතේ අනිත්‍ය සංඥාව වැඩි නේද නැද්ද එහෙනම් මේ මෙනෙහි වෙච්ච අනිත්‍ය සංඥාව තුල අනිත්‍යානුපස්සී කරාද නැද්ද අනිත්‍යානුපස්සී කරන්නේ එහෙනම් ඒ මොහොතේ අර ආයතන ගොඩ නැගුවද ආයතන නිරෝධ වුණාද? අනත්තානුපස්සී නේද? එහෙනම් අර රූපේ අර ගොඩ නගන්නේ චන්දරාග වැඩි පිළ සුබලස පේනවද? නෑ අසුබ සංඥාව. එහෙනම් අනිත්‍ය දුක්ඛ අනාත්ම දැක්ක ආදීනව දැකලා ඉවරද නැද්ද? ඉවරයි. දැන් අර රූපේ කෙරේ කාම විතක්යක් එනවද? එහෙනම් කාම විතක්යක් නැත්නම් විරාග රාගයක් එයි. විරාග නේද? එහෙනම් ඒ ඒ කෙරේ තිබෙන චන්දරාග මේ මොහොතේ නිරෝධ කරලා ඉවරද නැද්ද? නිරෝධයි. නිරෝධ සංඥාව. එහෙනම් ඒවත් එක කිසිම රතියක් කරන වැඩ පිළිලක් කරලා තියෙනවද? ඒකත් නෑ. එහෙනම් ඒ මොහොතේ හටගත්ත ඒ සියලුම සංකාර වැඩ පිළිවෙල ටික අනිත්‍ය ලෙස දැකලා ඉවරද නැද්ද? එහෙනම් මේ මොහොතේ ඇසුරු කළ යුත්තේ ඇසුරු කරා පහ කළ යුත්තේ පහ කරා නේද? ආන කරන්න ඕනද ආන කරා පාන කරන්න ඕනද පාන කරා. එහෙනම් රාග දේශ මොහ ප්‍රහීන කරා වීත රාගී වීත මොහි වීත දෝෂී දේ අතුරු කරා. එහෙනම් පාර ගියේ ඒ මොහොතේ ආනාපාන සතිය නෙමෙයි. ඒ මොහොතේ හිටිය ආනාපාන සතිය නෙමෙයි. මෙච්චරයි. එබැවින් මම ඉරමිනිය උදාගෙන හිටියද අද්දක බඳගෙන හිටියද හුස්ම දිහා මොකක්ද තිබ්බද? නෑ. අන්න ආලේ විනි ආනාපාන සතිය. මේ අන්න බලන්න තම තම මේ සංඥා 10 වැඩිනවා. සංඥා 10 ඉතල වැඩගත් වෙන්නේ ඒකයි. ඒක මේ සංඥා 10 විස්තර කරනවා. අනේ එකින් එක ගානට ගැළපෙන්නනේ තියෙන්නේ. හරි. දැන් මෙන්න මේක ඔක්කොම කියලා වුණාට පස්සේ මේක අන්තිම වාක්‍යය තියෙනවා. ඒක තමයි වැදගත්. ආ මේ සූත්‍රයේ අන්තිම වාක්‍යය මොකද කියන්නේ? ගිරිමානන්දස්සෝ ආබාධෝ අහෝසීති. ඒක තමයි ප්‍රශ්නේ. ගිරිමානන්දස්ස හාමුදුරන්ට තිබ්බ සියලු ආබාධය අහෝසීලු. ඔන්න ගිරිමානන්ද හාමුදුරන්ට ලෙඩක් තිබ්බා. හරි. දැන් බාධාවක් තියෙනවා කියලා ආනන්ද හාමුදුරන්ට කිව්වේ. ඒක බුදුහාමුදුරුවෝ මේක කියන්නේ. කියනකොට ඒක ඇහුවනම් ආබාධය අහෝසී වෙනවා කියලා බුදුහාමුදුරුවෝ මුලින්ම කියනවා. පටන් ගන්න කලින්. අන්තිම වාක්‍යය කියනවා ගිරිමානන්දස්ස ආබාධෝ අහෝසීති. මේක අන්තිම වාක්‍යය. මම කිව්වේ. හරි. දැන් මෙන්න මේක ඇතුලේ. කටුවල් බඩු කිව්වෙත් නැහැ. වත් පාඩකම් කිව්වෙත් නැහැ. තෙල් බෙහෙත් කිව්වෙත් නැහැ. වෙණි වලකට කිව්වෙත් නැහැ. කිසි එකක් කිව්වෙත් නැහැ. හැබැයි ආවාදී අවුසි. එහෙනම් ඇත්තටම ගිරිමානන්ද හාමුදුරනේ තිබ්බ ලෙඩේ මොකක්ද? භව රෝගිනේ දීලා තියෙන්නේ. භව රෝගිනේ දීලා තියෙන්නේ. ඉතින් භව රෝගිනේ බෙහෙත් ටික දුන්නා. ආවාදී අවුසි. දැන් අපි ගිරිමානන්ද පිළිද කියන්නේ භව රෝගයටද? කය රෝගයටද? හරි අපිට මෙතෙක් කල් ගිරිමානන්ද පිළිද කියවනේ දැන් ගිහිල්ලා බෝධිමාන ළඟට හරි ගියාට හරි ගියා හරි කියනවනේ. ඒක කිව්වේ කය රෝගයටද භව රෝගයටද? කිව්වේ. ඒකද කිව්වේ? මම මම අහන්නේ ඕගොල්ලෝ ගිහිල්ලා කිව්වේ මොකද කියලා. අපි කිව්වේ දැන් බුදුහාම දීලා තියෙන්නේ මොකද? දුන්නේ එකට අපි කියන්නේ නේද? එහෙනම් දැන් අපි කිව්වා අපි කියලා තියෙන වෙන එකට නේ. එහෙනම් අපි ආබාධය අහෝසි වෙන විදියක් නැහැ. හැබැයි අපි මේක හරියකට නම් කියන්නේ ආබාධය අහෝසි වෙන්න ඕනේ යම් යම් මට්ටම. නේ. මේක කවුරු හරි කෙනෙක් ඔන්න මට තේරෙන මට්ටම නම් මම විග්‍රහ කරලා දුන්නේ. ඔය මට්ටමේ විග්‍රහය අරගෙන හරියන්නේ මේ ගිරිමානන්ද පිළිගහ හරියට දාගෙන කරන්න 100 100 වගකීමෙන් කියනවා ආලෝකය පූර්ණ වෙන මට්ටමේ චතුත්ත්‍ය ධානය වැඩිමාමයි. හේතු වෙන්නේ එක සංඥා හතරක් ලෝකයේ අසාරත්වය, ඊතුරු සංඥා හය තනිකරම නිවනේ සාරත්වය. මේ සංඥා 10 දෙපැත්තට තියෙන්නේ. අපිට තේරෙන්නේ නැතුණාට. පළවෙනි ටික සවිතක්කය, ඊළඟ ටික සවිචාරය. සවිතක්කම් සවිචාරම් ප්‍රීතිසුඛම් ප්‍රථම ධ්‍යාන සමාධියම කිව්වේ ඒකයි. මේක හරියටම පළවෙනි සවිතක්කේ ලෝකේ ආසාරත් විස්තර වෙන්නේ. සංඥා හතරෙන්. ඊළඟ සංඥා හයෙන් විස්තර වෙන්නේ ලෝකෙන් නිදහස් වෙච්ච නිවනේ සාරත්වය. ඒකයි කිව්වේ. මේක මානන්ද පිළ හරියට කිව්වනම් දැහැන් ටික වැඩෙනවා. අනිවාර්යයෙන්ම වැඩෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ අපි ඒ අදහසට නෙමෙයි මේක කියන්නේ. ඒකයි ප්‍රශ්නේ. ඒ ඕගොල්ලෝ මේක තව තවත් මානසිකාරය කරන්න. එතකොට ඕගොල්ලන්ට උන්ට තව මේිට එහාටත් අදහස් එයි. මෙතනින් නවතින්න නෙමෙයි. මම කරන්නේ මට තේරිච්ච මට්ටම විතරයි. මොකද මාතේ? අනිත් ආනාපාන සතිය. හරියට හරි. ඒක ඒක විස්තර කරනවා මජ්ක්‍ධිම නිකායේ ආනාපාන සති සූත්‍රයේ. හොඳයි මේ ප්‍රශ්නේ අහපු එක. ඒක මෙතනින්ම ලියන්න ලේසි. ඒක ආනාපාන සතිය ගැන අපව අහන්න වෙන්නේ නැහැ. <laughs> ලේසි. හොඳයි. හේතුව මොකද මේ ඔය ආනාපාන සති සූත්‍රය තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ ඉල් පොහේ දවසේ. මෙන්න මේ ඉල් පොහේ දවසේ තථාගතයන් වහන්සේ වඩිනවා. වඩිනකොට මෙතන ඉන්නේ කවුද කියලා තථාගතයන් වහන්සේ මුලින් කියනවා. කියනවා සාරිපුත් මහරහතන් වහන්සේ ඉන්නවා, මුගල මහරහතන් වහන්සේ ඉන්නවා, අනුරුද්ධ මහරහතන් වහන්සේ, බද්දි මහරහතන් වහන්සේ මෙතන ඉන්න සියලුම රහතන් වහන්සේලා ගැන කියනවා. කියලා ආනන්ද හාමුදුරන්ට කියනවා ආනන්ද මෙවැනි දසුණක් දැක බලා ගැනීමත් අති දුර්ලභයි. يعني මේ මෙතන මේ ඔක්කොම ඉල් පොහෙන් දවසේ භික්ෂුන් වහන්සේලා එකට ඉන්න තැනක් ඔක්කොම. ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ වඩිනවා. ආනන්ද හාමුදුරන්ට කියනවා ආනන්ද මෙවැනි දසුණක් දැක බලා ගැනීමත් අති දුර්ලභයි. කියලා තථාගතයන් වහන්සේ කියනවා ආනන්ද මෙතන ආර්යත් ඵලය පූර්ණ කරපු උත්තමයෝ ඉන්නවා. මෙතන ඉන්නවා අනාගාමී ඵලය පූර්ණ කරපු උත්තමයෝ. මෙතන ඉන්නවා සකුදාගාමී ඵලය පූර්ණ කරපු උත්තමයෝ. මෙතන ඉන්නවා සෝතාපන්න ඵලය පූර්ණ කරපු උත්තමයෝ. ඔච්චරයි කියන්නේ. ඒකට අපිට කියන්න බෑ පුතඥයොත් ඉඳලා ඇද්ද? මොකද එහෙම කියන්නේ. කියන්නේ නැතිව අපිට කියන්න බෑ. මෙතන කියන්නේ සෝවාන් සකුදාගාමී අනාගාමී විතරයි. ඔච්චරමයි කියන්නේ. කියලා තථාගතයන් වහන්සේ කියනවා ආනන්ද මෙතන ඉන්න භික්ෂූන් අතර ඉන්නවා සතර සතිපට්ඨානයේ වඩන භාවනා යෝගියෝ වෙසනයි මෙතන ඉන්න ඕනේ කියලා කියනවා. ඊළඟට කියනවා මෙතන ඉන්න භික්ෂූන් සතර ඉර්ධිපාද වඩනවා. මෙතන ඉන්න මහාන භික්ෂූන් සතර සතර සම්‍යක් ප්‍රදාන වඩනවා සතර ඉර්ධිපාද වඩනවා පංච ඉන්ද්‍රිය වඩනවා. ඒ වගේ මෙතන ඉන්න මහාන භික්ෂූන් පංච බල වඩනවා. මෙතන ඉන්න මහාන භික්ෂූන් සත්බුද්ධංග වඩනවා. මෙතන ඉන්න මහාන භික්ෂූන් ආර්ය ශ්‍රාංගික මාර්ගය වඩනවා. මේ භික්ෂූන් ආනාපාන සතිය වඩනවායයි කියන දෙයක්. ඒක මොකද කළදී සතර සතිපට්ඨානය වඩලා සතර සම්ප්‍රදාන වඩලා සතර ඉදිපාද වඩලා සතර ඉදිපාද පංච පංචේන්ද්‍රිය පංච බල සත බොජංග ආරියෂ්ඨාංගික මාර්ගය. එහෙනම් මේ මොකද බලලා තියෙන්නේ? ආ ඊළඟ මෙතන කියනවා ආරියෂ්ඨාංගික මාර්ගය වඩනවා. මෙන්න මේ ආරියෂ්ඨාංගික මාර්ගය වඩන මහාන වික්ෂූන් කරුණා මෙත්තා මුදිතා උපේක්ඛා කියන ගුණයටපත් වෙමින් භාවනා යෝගිව ආනාපාන සතිය වඩනවා. ඒ කරුණා මෙත්තා මුදිතා උපේක්ඛා ගුණයට කියන්නේ අන්තිමටනේ. ඒතර ඒකට එන්න පුළුවන් කාටද? ආරියෂ්ඨාංගික මාර්ගය වැඩෙනවා. සත බොජංග වැඩෙනවා. සතර ඉදි බල පංචේන්ද්‍රිය පංච බල පංචේන්ද්‍රිය සතර සතර සම්ප්‍රදාන සතර ඉදිපාද. සතර සතිපට්ඨාන දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ මෙතන වඩලා තියෙන්නේ කවුද? මේ ටික. සුතජ්ජනියෝද ආර්ය ශ්‍රාවකයෝද? ආර්ය ශ්‍රාවක විතරයි. එහෙනම් සතර සතිපට්ඨානේ වඩලා තියෙන්නේ අඩුම තරමේ සෝවාන්. සුතජ්ජනියද නෑ? නේ. ඒ හින්දා තමයි සතර සතිපට්ඨානේ විස්තර කරනකොට මුලින්ම විස්තර කරන්නේ මේ සතර සතිපට්ඨානේ වඩන්නේ කවුද? මේ සස්නේ මහාන තෙමි. මේ සස්නේ මහාන කියන්නේ කවුද කියලා කියන සමනසූත්‍රයේ සක්කාය දිට්ඨිය විචිකිච්ඡා සීලපත පරාමාස පෙන්නන කරගත් මේ සස්නේ ප්‍රථමයා මහානයි. දෙවෙනි මහාන, තුන්වෙනි මහාන, හතරවෙනි මහාන කියලා විස්තර කරන මාර්ගවල හතරයි. ඉතින් ආනාපාන සතිය අතර වඩනකොට මොකද කරලා තියෙන්නේ? සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වඩාගෙන කරුණා මෙත්තා මුදිතා උපේක්ඛා ගුණයට පත් වෙලා ඇසුරු කරන්න ඕන දේ ඇසුරු කරලා පහ කරන්න ඕන දේ පහ කරලා අන්න ඒ ස්මෘතිව ඉන්නවා නම් ආනාපාන සති ස්මෘතිව ඉන්නවා ඉතින්. හැබැයි ඒ ටික නැතුව මේක වැඩි නෙවෙයි කිව්වොත් නෑ. එහෙනම් මේ ආනාපාන සති වඩලා දෙන්නේ නැත්නම් කවුද? ආර්ය උත්තරමේ ටික විතරයි. හැබැයි අනාර්ය වඩන ආනාපාන සතියක් නැද්ද? එහෙම එකක් තියෙනවා. හරිට සූත්‍රය එහෙම කියනවා. ආනාපාන සතියක් තියෙනවා. බුදුහාමුදුරුවෝ කියන්නේ ආනාපාන එවැනි ආනාපාන සතියක් නැතයි මම නෝ කියන්නේ. එහෙම එකක් තියෙනවා. මේ හරිට හාමුදුරුවෝ භාවනා කර කර ඉන්නකොට තථාගතයන් වහන්සේ අහනවා හරිට භාවනාපාන සතිය වඩනවද? එසේ. කෙසේද වඩන්නේ? අර කතා ඔක්කොම කියනවා. සියයට මුස්ම ගන්නවා, සියයට මුස්ම පිළිගන්නවා. ආස්වාද කරනවා, ප්‍රාස්වාද කරනවා, මොහොම විස්තර කරගෙන යනවා. ඊට පස්සේ කියනවා හරිට ඔවැනි ආනාපාන සතියක් නැතයි මම නොකියන්නේ. කොහොම එකක් තියෙනවා. ඔව් එහෙම එකක් තියෙනවා. හැබැයි ආලෙවිනේ සම්බෝධි වූ නිර්වාණය මත පීඩා සිටි ආනාපාන සතියකුත් තියෙනවා. දෙකක්. එහෙම එකක් නැහැ නෙමෙයි. හැබැයි එකක් දැන් අර ආනාපාන සතිය වලට කරලා පායනවා නෙමෙයි. ඒත් මොකද? සුඛ විහරණ සහිතයි බ්‍රහ්මතලයේ හරි විවිධතලයේ හරි. සුගතිගාමී තැනකට උපත්ති හතරද ඒ. ඇයි මොකද? හුස්ම කියන එක අරූපාවචර එකක්. රූප නෑ. අරූපාවචර එකක්. අරූපාවචරය කඩලා යන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ අරූපාවචර වලට ගිහිල්ලා අන්තිමට කියන්නේ මොකද්ද? පෙරලා නිරේට වෙන්නේ. ඒක තමයි ප්‍රශ්නේ. මනුස්සය කෙනා කියන්නේ පෙරලා නිරේට පැමිණේ කියලා තියෙන්නේ. ඈ? කියනවා නම් බුදුහාම කියනවා කියනවා. බුදුහාම කියන්නේ නිරේට කියලා. මම දන්නේ නැහැ ඊට. තථාගතයන් වහන්සේ කියපු විදිහට අපිට කියන්න පුළුවන්. ඊට අපිට කියන්න බෑ නෑ මනුස්සයෙක් වෙනවත් ඇති කියලා අපිට කියන්න බෑ. ඒ අපේ මත. තථාගතයන් වහන්සේ කියපු විදිහට අපි බලන්න ඕන. තථාගතයන් වහන්සේ කියන්නේ පෙරලා නිරේට පැමිණේ. මම කතාවක් කියන්නේ නැහැ මහත්තයා. ඒක එහෙම වෙන්න පුළුවන්. හේතුව මොකද? අතනදී අසීමිත පුණ්‍ය ශක්තියක් තමයි වැය කළා වැය කළා ඉවර වෙන්නේ. අසීමිත පුණ්‍ය ශක්තිය වැය වුණාට පස්සේ පළ දෙන්න තියෙන්නේ අපුණ්‍ය පැත්තේ. ඒවනම් ඒ ටික පළ දෙන්න ඕන තැනට එන්න ඕන. පළ දෙන්න ඕන තැනට එන්න බෑ. ඒක පළ දෙන්න. වෙන තැනට ගිහින් හරියන්නේ නැහැ. අර කර්මතාව හොඳ සුඛ කර්ම විපාකයකට කරන අතන ඉඳලා ගෙවලා ගෙවලා ඉවර කරන්නේ. දැන් අපිට මොකක් හරි ලෞකිකව ගත්තොත් මොකක් හරි හේතුවකට ඇමරිකාව යන්න හම්බ වෙනවා. දැන් ඒ හරි සුඛ විභාග. කියන විදිහට. හැමෝම කියන විදිහට. ගිය වටේම එක දන්න ඇත්තේ. ඒ සුඛ විභාග. ඉතින් හොඳට කාලා බීලා පුල් වලින් ඉන්නවා. අවුරුදු 5 වෙනකොට. ආයි වරයි යන්න. දැන් මෙහි ඇවිල්ලා ආයි පොල් සම්බෝලයි බතු ඉතින්. අරේ නේ අරේ චීස් බටර්. මේ මේ ආයෝ අරනේ අරේ පාරේ දෙන්න එන්න ඕනේ. ඕ වගේම තමයි අතන. අරේ සුඛ විභාග විතර විතර විතර පුණ්‍ය ශක්තිය ඉවර වෙනවා. ඊළඟට පාර දෙන්න තියෙන දුක විභාග ටික නිසා ඒ ටික පාර දෙන්න එතන දෙන්න ඕනේ. ඒකට එලා නිරේට පැමිණේ කියන්නේ. ඉතින් අදවත් ගෙදර ගිහිල්ලා ගිරිමානන්ද පිරිත කියනකොට පොඩ්ඩක් සිහි කල්පනාවෙන් මොනවද මේ කියන්නේ කියලා බලන්න. ඉතින් ඔය මට වැටහිච්ච ආකාරයට තමයි මම මේ විස්තර කරේ. ඉතින් ඔය ටිකෙන් හරි Tamanට මෙන්න මේකෙන් මේක වඩාගෙන යනවා. මොකද මේක දැන් ඔයාලා මේක තේරෙන්න ඕනේ. මේ ගිරිමානන්ද පිරිත කියන්නේ උණ කැසෙහිම් පිරිසාවට කියන එකක් නෙමෙයි. උත්තරීතර නිවන් මාර්ගය සාක්ෂාත් කරගන්න පිරිත. ඒකට වෙන මොකක්වත් නැහැ. තියෙනවද? වෙන මාත්‍රයක් නැහැ. ඔක්කොම තියෙන දන්නේ කියලා නිවන් මාර්ගය විතරයි. ඒකනේ හේතන් සන්තන් හේතන් පණිතන් තමයි ආර්යකගේ එකම මානසිකාරිය තථාගතයන් වහන්සේ කියන්නේ. නිවන පමණයි. ඒක නෙවෙයි නිවන ගැන විතරයි. මේක වෙන එකක් නැහැ. හැබැයි අර අපි අර ගතවලදී අපි හිතාගෙන ඉන්න අරම එකක් ඉඳලා අපි පුරුදුලා තින්නේ. ඒකටම කියන්නේ. නිගිරිමානන්ද පිළිට අපි 108ක් කියනවා. මොකද 108 ඒක ඊළඟ ප්‍රශ්නයක්. කියනවා. දැන් මේ ලෝකේ 108ක් කියන්නේ නිකන් හින්දා නෙමෙයි තණ්හා වෙන්න පුළුවන් ක්‍රම තියෙන 108යි. අසරණාසී දිව ශරීරේ රූප ශබ්ද මන ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන 12යි. අතීත අනාගත වර්තමාන 12 රත්න 36යි. සපදු උපේක්ෂා 3යි 36 3ක් 108යි. තණ්හා වෙන්න පුළුවන් ක්‍රම තියෙන ලෝකේ 108යි. තණ්හා වෙච්ච 108 අසීමිත වූ අනන්ත අප්‍රමාණ වූ මහා ගුණස්කන්ධය පිහිටි ඒ භව උද්‍රාදා භවයේ උද්‍රාදාපු ඥාණයෙන් මොකද කරන්නේ? තමන්ගේ මොහොතේ පරිසම්පන්නවට ගන්න භවයේ උද්‍රාදා අර 108 108කින් කපනවා. බුදුන් 100ක් කියන්නේ. ඔය 100ට දිනනවා තණ්හා 100ට අයින් කරපු ගුණයක් නේ. ඒ අසින්ද ගුණයෙන් අරක කපනවා. මොකද කපන්නේ තණ්හා වෙන 100ට. ඉතින් අනිත් පැත්තෙන් ගත්තොත් පටිච්ච සමුප්පාදයක් 100ක් ඇති වෙනවා. රූපයක් එක, ශබ්දයක් එක, ගන්ධයක් එක, රසයක් එක, ස්පර්ශ ධම්ම කියන ඔක්කොමත් එකයි. අසරණාසයයි, සකදුක උපේක්ෂා තුනයි. අතීත අනාගත වර්තමාන. 100ට. අපි ඉතින් ඔය 100ට කියනවා. 100ට ගල මූල්‍යන අය කරන්නේ. තව 100ට කඩන්න ගෙදර එනවා. නේ. තව තණ්හා 100ට කඩලා ගෙදර ඊට පස්සේ. අර බෝධිනාගාමයක රූපයක් එක බැඳිලා. එක්ක ශබ්දයක් එක, එක්ක ගන්ධයක් එක, එක්ක මොකක් එකයි බැඳිලා ආපහු ගෙදර ඉන්න ඉන්නේ. දැන් ගියේ 100ට නිරෝධ කරගන්න. ගෙදර ඉලදී ඔයක 100ට වැඩි කරගෙන. දෙහින් ඈ ඔය තමයි වැඩි කරගෙන ඉලදී අන්තිමට. ඒක 100ට. ඒ හින්දා මෙන්න මේක පොඩ්ඩක් අර්ථානුකූලව බලන්න. බලලා ගැලපෙන විදිහකට තම තම මේක වටහාගෙන එතනින් කොහොම හරි තේරෙන්න බෑ මේ මේ පිළිදැට කොච්චර වැඩක දෙයක්ද තියෙන්නේ කියන්නේ. ඒකයි මේ දසනේ පාඩම කොටස අන්තිමට ඔක් කරන්නේ. ඔක මුලින් කරාට තේරෙන්නේ නැහැ. ඉස්සි ඉස්සලා දවසේ ඔක් කරා නම් තේරෙන්නේ නැහැ ඉතින්. කොච්චර කරා. අර මුල ටික ගන්නට ඇවිල්ලා තියෙන්නේ. ජොන් ඔය ටික හරි තෝරගත්තා නම් මතකයි මම කිව්වා. ඔයගොල්ලන් මේ දසනේ පාඩම කොටස ඉවර කරන දවසේ ගාථා දෙකක අර්ථය තෝරලා දෙන්නම් කියලා. එහෙම කිව්ව මතකද? මොකද කිව්වා ගන්නද? පළවෙනි දවසේ ආ බුදුගුණ කිව්වා සම්පූර්ණ කිව්වා සම්පූර්ණ කිව්වා කියලා ගාථා දෙකක් කිව්වා අනිච්චව සංඛාරා උපාද වේදා මෙන්න උපජ්ජිතා නිරුද්ධಂತಿ තේ සංගෝප සමෝසුකෝ කියන ගාථාවයි නැත්නම් සරණං අඤ්ඤා කියන ගාථාවයි මම කොයි දාට සමාඩක තේරෙන්නේ නැතින පුළුවන් හැබැයි මේ කරුණ කාරණා ටික තෝරගත්තාම මේ ගාථාව මොකද කියන එක තේරෙයි ඒක මම අන්තිම දවසේ කියන්නම් කිව්වා මතකද එතකොට මේක මොකද කියන්නේ මේ අපි දන්න විදිහේ මේ ගාථාව කියනවා මිනිස්සෙක් ඉපදුනා ඒ මිනිස්සයා ආයි පාළි ඉවරයි ඒ උනාට පස්සේ මැරලා ගියා කියලා ඔතන අපි තේරෙන විදිහට ලොකු දෙයක් තේරෙන්නේ නැහැ මේ ගාථාව අපිට කියවෙන්නේ ওই ටික හැබැයි මෙන්න මේක ඇතුලේ ඊට වඩා එහා ගිය අර්ථයක් තියෙනවා මේ ලෝකේ තියෙනවා වත් පිළිවෙත් එකේ මොනවා හරි වත් පිළිවෙත් තියෙනවා මෙන්න මේ වත් පිළිවෙත් ටික කරන්න අපිට ඕමනා වෙනවා සංඛාරයක්. සංඛාරයක් නැතුව වත් පිළිවෙත් කරන්න බෑ. මොනවද සංඛාරයක් මුල් කරගෙන වත් පිළිවෙත් ටික? ඇහෙන් රූපත් එක්ක සංඛාර වැඩ පිළිවෙලක් කරනවා. කණේ ශබ්ද දිවෙන් රස නාසයෙන් ගඳ කයින් පාස මනේ ධම්ම. අද මේ වාඩි වෙලා ඉන්න පුටුව වෙනකන්. ඉපදිච්ච දවසේ ඉඳන් ඔන්න ඔය හයනේ කරේ. අවිද්‍යාවෙන් අපි බැඳි බැඳි. ඔන්න ඔය හයනේ කරේ. ඔය හයෙන් මේ වෙනකොට එකක හරි කැමැත්ත ඉෂ්ට වෙලා තියෙනවද? ඔය හයෙන් අවිද්‍යාවෙන් කරපු ඔය සංඛාර වැඩ පිළිවෙලෙන් මේ වෙනකොට එකක හරි කැමැත්ත ඉෂ්ට වෙලා තියෙනවද? මොකක් හරි ඉෂ්ට වෙච්ච එකක් තියෙනවද කියලා අහන්න. නෑ. එහෙනම් ඔක්කොම අනිච්චයි. එහෙනම් ඒ සියලු සංඛාර වැඩ පිළිවෙලෙන් කරපු වත් පිළිවෙත් ඔක්කොම අනිච්චම තමයි. අනිච්චාවත සංඛාර. අනිච්චයි. වත් වලින් අන්තිම වත වෙච්ච ජීවිත වතත් අනිච්චයි. ඒකත් බැලුණා කියලා. ඒකත් අනිච්චයි නේ. හරි. හරි. අනිච්චාවත සංඛාර. උපාද වය දමින. එහෙනම් මොහොතක් මොහොත පාසා මෙන්න මේක කරගත්තේ නැති අපි මොකද කරේ? ඒක උපදවාගෙන පහත් පැත්තක් කරා විනාශය කරාම ගියා. උදේ ඉඳන් රැ වෙනකම්. උපාද වය දමින. වය දමින කැසුරු කරේ. පහත් පැත්තට යනවා. විනාශය කරාම යනවා. මෙන්න මේ ගමන තමයි ගියේ. මෙන්න මේ යන ගමන දැක හරියට කොවිලා හරි හරියට දහම දැක කෙනා හරියට මෙන්න මේ කවදාකවත් කැමැති ඉෂ්ට වෙන්නේ නැති බව දැනගෙන තමයි අපි මේ පහකට කරාගේ එහෙනම් එන එක අනිත්‍යයි දුක්ඛයි අනාත්මම බව තෝරගන්නවා තෝරගත ආසාවකයා උපජ්ජිත්වා නිරුද්ධಂತಿ එහෙනම් පටිච්ච සමුප්පන්නව දුක කරගන්නකොට අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා දැකලා ඒ පටිච්ච සමුපාදය නැමැති බව ගමන නිරුද්ධ කරලා දානවා උපදිතා නිරුද්ධ මේක උපදින එක මතකනේ රූපම් පටිච්චං උපජ්ජති සුඛං සෝමනස් උපජ්ජති අන්න මේ උපදිනකොට මොකද කරන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියලා මොකද කරේ ඒක සම්පූර්ණයෙන්ම නිරුද්ධ කරලා දැම්මා එහෙනම් මෙන්න මේ නිරුද්ධ කරපු ආර්සාව කියන එක මොකද කරන්නේ රාග දේශ මොහොලින් මිදී තේසං උප්තා තේසං උප සමෝසුකෝ කියන නිවන් සුවයට ඇදී සිටිනවා එහෙනම් මේක ඇතුලේ පේන විදිහට නම් මැරිච්ච එකෙක් නැහැ. මල මිනිහ මොකක් නැහැ. කරන වැඩ පිළිවෙලක් තියෙනවා. උදේ ඉඳන් රැ වෙනකම් අනිත්‍යතාවය තෝරගන්නේ නැතුව සංකාර වැඩ පිළිවෙලක් කරමින් කරමින් කරමින් විනාශය කරාම ගියා. දැන් තමයි තේරෙන්නේ ඒක අනිත්‍යම බව. එහෙනම් තෝරගත ආර ශ්‍රාවකයා කරන්නේ මොකද? ඒ මොහොතේ අරක උපදිනකොට අවිද්‍යාවෙන් අනිත්‍යයි දුක්ඛයි අනත්තයි කියලා දැකලා නිරෝධ කරනවා. එහෙනම් ආසාරි උදාගෙන ආදීනෝ මෙනේ කරා නිස්සරණේ වුණා. ඒ සංූප සමෝසුකෝ නිවන් සුවේට ඇදී සිටින. මලගෙද ගියාම මොකද කරන්නේ? අයියෙන් කියන්න බෑ මේ ටික හොඳේ. දැන් මම කියන්නේ අයියෙන් කියන්න බෑ. අයියෙන් කෝ ගහලෙලවයි. බලන්න මේ උඩුකුරුව සයිනේ ඉන්න මේ මනුස්සයත් මොකද කරේ උදේ ඉඳන් රැ වෙනකම් මෙන්න මේ වත් පිළිවෙත් හයක් කරගෙන කවදා හෝ කැමැත්ත ඉෂ්ට වෙයි කියලා දිව් එක නේද කරේ. උදේ ඉඳන් රැගෙන. හැබැයි එකක් පුළුවන් වුණා දීච්ච කරගන්න. එකක්වත් බෑ ඔක්කොම අනිච්චයි. අන්න ඒක තෝරගත්තේ නැතුව දැන් මේක තෝරගත්තේ නැත්නම් යා යන්නේ මොන පැත්තටද? විනාශයක් කරාම යන්නේ. පහත් පැත්තටම යන්නේ තෝරගත්තේ නැත්නම්. යා තෝරගත්තම මොකද කරන්නේ? අරව උපදිනකොට අනිච්ච දුක්ඛ නැත්ත කියලා නිවි සැනසෙනවා නේද? මේ මනුස්සයා. නිවන් සුවයට ඇදෙනවා නේද? අන්න ඒක දකින්න. ඊළඟට දකින්න මේක දැක්කේ නැත්නම් මට මොකද වෙන්නේ? අර කරම් බලන්න. ඊළඟට බලන්න මේ කරන වත් පිළිවෙත් ටිකමයි මහත් කර කර ඉන්න උදේ ඉඳන් රැ වෙනකන් ඒවත් කවදා හරි ඉච්ච වෙයි කියලා හිතාගෙන ගියොත් මොකද වෙන්නේ? අර විනාශය කරා යනවා. එහෙනම් කෝ නිවන් සුවේ මට? එහෙනම් මොකද කරන්න ඕනේ? මේ මොකද මුල් වැඩි දැනගෙන, මේක අනිත්‍ය බව දැනගෙන, ඒක උපදිනකොට දුක්ඛ ස්වභාවය අසාර භාවය දැනගෙන, ඒකෙන් මිදලා නිවන් සුවේ. එහෙනම් ඇත්තට මේ ගාතාව කියලා ඇත්තේ මැරිච්ච කාටද ඉන්නේ උන්ට? ඈ? දැන් ඇත්තට මේ ගාතාව කියලා ඇත්තේ කාටද? ඉන්න මිනිස්සුන්ට නිවන් දකින්න. ඒකනේ මේ සියලු රහතන් වහන්සේලාගේ අවබෝධය කියන්නේ. ඉන්න මිනිස්සුන්ට නිවන් දකින්න කියලා තියෙන්නේ. අපි බලන්න ඕන ඔන්න ඕක දැක්කේ නැතුව අනන්ත සංසාරයක් තුලාට ඔහොම මෙරි මෙරි කොච්චර නම් අපි එන්නේ නැත. මේක තෝරගත්තේ නැත්නම් මේකද අන්තිමේක. ඒත් නෑ. ඔය කීයක් යයිද? ඒ යන්නේ තර ආසාවලට පිළිවක් කරගෙන නේද? කවදා හරි ඉෂ්ට වෙයි කියලා නේද? එනගේ අනිච්චම නේද? මේක දකින්න. දකින්න කොට දකින්න කොට තමයි තේරෙයි. මාළි ගලනකොට තේරෙයි. ඉතින් වැඩි මොකක්ද කියන්නේ. ඒ හින්දා මාළි ගෙදරට ගහන්න තියාගන්න එපා නිවන්සම ලැබේවා කියලා. ඔව් දැම්ම. ඔව් ඒක දාගන්න. ඔව් පස්සේ අර අන්තිමට ගහන්න ඉන්න එපා. අන්තිමට ලැබුණා හම්බෙන්නේ නැහැ. ඔහම හම්බෙන්න මොන කරන්න බැරිද? නේ. දැන් ඉගන්න ඕනේ. එහෙනම් මෙන්න මේ සිහිබුද්ධිය තියෙන වෙලාවේ තමයි මේක තෝරගන්න. තෝරගෙන ගන්න. ඉතින් මෙන්න මේක අවබෝධ කරගත්තා නම් ඔන්න ඔය ගාතාවට අනුව තමන්ටම තේරෙන්න ඕනේ මොකද්ද මේ? මේක ඉතින් උත්තර විතරක්. ඒක උදේ හවස මෙනෙහි කරන කර්මස්ථානයද නැද්ද? උදේ හවස මෙනෙහි කරනවා. හැබැයි ඉතින් මේ මෙනෙහි කරන්නේ කියලා උදේ නැගිටලා පිළිවෙලට ඔක්කොම වෙනවා. අනිත්‍යව සංඛාරා උපාදවය දමිනෝ උපජිත්වානි විරුද්ධන්ති තේසං උප සමෝසුකෝ කියන්නේ නැනිපා. ඒකෝට බලයි. ආ මොකද දන්නේ වෙලා තියෙන්නේ මේක කියනවා එච්චර හොඳත් නැහැ. ඇයි අපි අහලා නැහැ මේ නිවන් දකින එකක් කියලා. අපි හිතලා තියෙන්නේ මේක මේ ආහස තුනමාට කියන එකක් නේ හැමදාම. මොකක් හරි දැන ෂුවර් එකට අම්මා පෙන්නන්න වෙනවා. අයියා මේ තනියම නේද මොකද අමාරුද? මම නැති කියන්නේ. මම කියන්නේ ප්‍රැක්ටිකලි නේද කියන්නේ. ඒ හින්දා මොකද කරන්න ඕනේ? සාධන කරලා වඩන්න. පාඩුව. මේ බුදු සාසනේ ක්‍රමයක් තමයි නිවන් දකින්න නම් පුළුවන් තරම් ඩිස්ප්ලේ එකයි කරන්නේ. ඩිස්ප්ලේ කරන්න යාම හරි අමාරුයි. ඩිස්ප්ලේ කරන්න දෙන්නේ නැහැ නේ. අනුන්ට පෙන්නන්න ඕනේ අපි නිවන් දකින්න කියලා. ඕනේ නැහැ. ඒකයි කරන්නේ. අයින් කරලා පොඩක් අර වමන්ට සිග්නල් එක දාලා දකුණට හරවන්න. ඔව් ඔය නැත්තම් අමාරුයි. මිල්ලාවේ හරවන්න මෙතන සිග්නල් දාගෙන යන්න එපා. ඒතකොට දන්න ඔක්කොම පිටිපස්සේ යන කට්ටිය මම හරවන්න යන්නේ කියලා. එතන දෙනකන් ගිහින් එතනදී හරවන්න ටක් ගාලා. ඒක හොයාගන්න බෑ එකපාරට. එන්න මේක බුදුහාමුදුරුවෝ මම කියන්නේ නිවන් දකින්න කියන්නේ ප්‍රඥාවයි. පොඩක් කල්පනා කරනවා මොකද්ද? කළ යුත්තයි නොකළ යුත්තයි. හොඳට කියලා ඉතින් ඔය මොනවාරි භාවනා වැඩ මුලින් සතියේ ඉස්සලා අරබිය ගහගෙන ලෑස්ති වෙන්න එපා. වෙඩින් කාඩ් වගේ කාඩ් දීලා ඔක්කොම ලෑස්ති වෙන්න එපා. ඒතකොට ගානට ඊට දවසේ ඉස්සරින්ද ඔය ලැබෙන ටික වැඩි ගානට බකට් එක වැටේ. එන්න පොඩක් ඉතින් සිහි කල්පනාවෙන් වැඩ කරන්න. ඒතකොට පුළුවන් මේක උඩ යන්න. නැත්නම් ටික අමාරුයි ඒක කියන්නේ. මොකද අපි එහෙම මහා ප්‍රඥාවක් නෙමෙයි. ඒක හරි අමාරුයි. ඉතින් මුලින් පුළුවන් සද්ද නැතුව යන්න වැඩි. හරි. ඉතින් ඔන්න ගාතාව හොලට තෝරගන්න තෝරගෙන යනකොට තේරෙනවා එකම තැනක අපි පිහිටනවා. මේ මොහොතක් මොහොතක් පාසා හටගන්න මේ භව චක්‍රය උදුරා දාලා බුද්ධ තුන්තරා බෝධියෙන් අරිහත් බුද්ධ වෙනවා ඇරෙන්න මේ තුන් ලෝකයේ තුල වෙන සරණක් නොමැති බව මනාලෙස වැටහෙන්න ගන්නවා. එහෙනම් එකම තැනක පිටනවා නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං එහෙනම් මේ ලෝකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන යථාර්ථ ධර්මතාවයේ සරණ යනවා මිසක් මේ තුන් ලෝකයේ තුල සරණ යන්න වෙන කිසිම ධම්මයක් නැති බව තෝරන මතකද ඉතින් සති ධම්ම විස්තර කරා ආ ඔන්න ඒ තුන් ලෝකයේ තුල වෙන කිසිදු ධම්මයක් සරණ ගිහින් නිවන් දකින්න බැරි බව තේරෙනවා. එකම ධම්මයක් තියෙනවා මොකද්ද? යථාර්ථ ධම්මය. අන්නේ ධම්මය. ඒ කියන්නේ ලෝකයට අයිති ධම්ම පස්සේ කියලා නිවන් දකින්න බැරි බව තේරෙනවා. එකම ධම්මයක් තියෙනවා උත්තරීතර අසංකත ධම්මය වෙච්ච. ඒක උපයෝගී කරගන්න මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ධර්මතාවය තෝරගන්න වෙනවා. අන්නේ ධර්මයේ සරණ යනවා ආරින්න මේ තුන් ලෝකයේ තුල වෙන සරණක් නැත්තේමයි. එහෙනම් මොහොතක් මොහොතක් පාසා හට ගන්න මෙන්න මේ ඉදපචතා පරිසම්පාදිරණ හට ගන්න කෙලෙස් බිඳ හරිමින් ඒ උත්තරීතර සංඝ භාවයටපත් වෙනවා ඇරෙන්න මේ තුන් ලෝකයේ තුල වෙන සරණක් නැත්තේමයි. මේවා හදවතින් එන්න ඕන. නිකම්ම හැමෝනේ. නැත්. එහෙනම් මෙන්න මේක අවබෝධ වෙන ආශාවකට මොකද හිටින්නේ? මේ මොහොතක් මොහොතක් පාසා ඇසෙන් රූපත් කණින් ශබ්ද දිවෙන් රසත් නාසයෙන් ගන්ධත් කයින් පාසත් මනින් ධම්මත් කියන හය පොලත් එක උදේ ඉඳන් හදන මෙන්න මේ සියලු බාණවල වලින් නිදහස් වී නිබ්බාන වෙනවා හැරෙන්න මේ තුන් ලෝකයේ තුල වෙන සරණක් නැත්තේමය නැති මේ සරණං අඤ්ඤං නිබ්බානම් පරමංසුඛං ඔච්චරයි තුවේ ඔය අරින්න මේ තුන් ලෝකයේ තුල වෙන කරන්න දෙයක් නැහැ. ඇයි? අහගත දහම් සාකච්ඡාවේ තේරෙනවා අපි කරපු සියලු වැඩ ටික ෆේල්. ලොස්. ලෝකයේ ගොඩනැගීම සඳහා කරපු සියලු වැඩ පිළිවෙල ටිකෙන් දුක්ඛ ස්කන්ධයක් හදලා දුන්නා මිසක් සැනසීම මාත්‍රයක් ගෙන දුන්නේ නැත. එහෙනම් ඒක ලොස්. එකම සරණ මෙන්න මේ දුක්ඛ ස්කන්ධය නිමා කළා. භවය උදුරා දාලා ඒ ධර්මතාවය අවබෝධ කරගෙන නිවන් දකින්න එක විතරමයි. එහෙනම් අනන්ත සංසාරයකට අපි නොකරපු එකම දේ අයිතු වෙලා තියෙන්නේ නිවන් දකින්න එක විතරයි. අනිත් ඔක්කොම දේවල් කරලා තියෙනවා. ඒ ඔක්කොම දේවල් ෆේල්. එහෙනම් ඒ ඔක්කොම දේවල් ෆේල් නම් නොකරපු එකම දෙයක් තියෙනවා. නිවන් දකින්න එක ඒක විතරයි දැන් අපිට ඉතුරු වෙලා තියෙන්නේ. වෙන එකක් නැහැ. වෙන මොකක්ද? කැමැති ඉෂ්ට වෙන්න. එහෙනම් මේ ලෝකේ කිසි දිනක කැමැති ඉෂ්ට වෙන්නේ නැති ඉෂ්ට වෙන එකම දෙයක් තියෙනවා. නිවන පමණක්. ඉච්ඡයි, සුඛයි, අත්තයි. ලෝකය අනිත්‍යයි දුක්ඛයි අනත්තයි නිවන ඉච්ඡයි සුඛයි අත්තයි නිවන ලෝකයට අයිති නැත නිවන ලෝකයට අයිති නැහැ ලෝකය අනිත්‍යයි දුක්ඛයි අනත්තයි නිවන ඉච්ඡයි සුඛයි අත්තයි එහෙනම් ඉච්ඡ සුඛ අත්ත නිවන මෙනෙහි කරන්න කරන්න කරන්න මානසික මානසික කාර්ය කරන්න කරන්න මොකද වෙන්නේ ඒ පැත්තට නැමී හිටින හින්දා තමයි ඒ පැත්තටම ඡන්ද එනවා ඒ පැත්තටම ඡන්ද විරිය එනවා ඡන්ද චිත්තය මෙහෙමනවා ඡන්ද චිත්ත විරිය විමර්ශා පුළුවන් තරම් වැඩින්න ගන්න එකයි සතර ඉදිපාදේ සතර ඉදිපාදේ වැඩින්න වැඩින්න මොකද වෙන්නේ සතර සම්‍යක් ප්‍රදාන වැඩිනවා නූපන්න අකුසල් නූපදීමටවත් උපන් අකුසලය ප්‍රහීණයටත් නූපන් කුසලය උපදවා ගැනීමටත් උපන් කුසලය වර්ධනය කර ගැනීමටත් සිත මොනවා මේ මැන කෙනාම උදා වෙන්නේ සද්දා වීර්ය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රියන් පහ වැඩෙන්න ගන්නවා. මේක වැඩෙන්න වැඩෙන්න ඒවා බල බවටපත් වෙනවා. පංච බල වෙන්න ගන්නවා. මේක බල වෙන්න වෙන්න මොකද වෙන්නේ? ඒ කෙනාගේ ධම්ම සති සම්පෝඥංගේ මනාලෙස පිටනවා. අජ්ජත කාය පිළිබඳ බයිද කාය පිළිබඳ සති සම්පෝඥංගේ පිටනවා. අජ්ජත කාය පිළිබඳ බයිද කාය පිළිබඳ ධම්ම විජය සම්පෝඥංගේ පිටනවා. මේක වෙන්න වෙන්න හිතට හිත යම් දෙයක් කරා යම් කමනේදී වැරක් වීර්යයක් දෙනවා ඒකෙ මුක් වෙනවා සිත පිළිබඳව කාය පිළිබඳව සම්පූර්ණයෙන්ම නිදහස් වෙන මානසිකත්වයට එනවා ඒක එන්න එන්න මොකද වෙන්නේ ප්‍රථම ධානයට අදාළ ප්‍රීති සම්පෝඥංගය තියෙනවා ප්‍රීති සම්පෝඥංගය වැඩෙනවා ද්විතීක ධානයට අදාළ ප්‍රීති සම්පෝඥංගය තියෙනවා ඒ සම්පෝඥංගය වැඩෙනවා ඒක වැඩෙන්න වැඩෙන්න පස්සාදි සම්පෝඥංගය වැඩෙනවා ප්‍රථම ධානය ද්විතික ධානය තුතික ධානයට ඒ අදාළ මට්ටමට පස්සද්ධි සම්පෝඥය වැඩිනවා. මොකද සිත නිදහස් වීමේ පස්සද්ධිය ලැබෙනවා. ඊට අදාළ මට්ටමට කය නිදහස් වීමේ කයට සුඛය ලැබෙන පස්සද්ධිය නැගෙනවා. මේක ලැබෙන ලැබෙන මොකද වෙන්නේ? සවිතක්ක සවිචාරයෙන් උපන් සමාධි සම්පෝඥය වැඩිනවා. අවිතක්ක අවිචාරයෙන් උපන් සමාධි සම්පෝඥය වැඩිනවා. මෙන්න මේක වැඩිනවා සමග විනාඩ වෙනවද? අජ්ජත් කාය පිළිබඳවත් උපේක්ෂා ස්මෘතිව ඉන්නවා. බහිද්ද කාය පිළිබඳවත් උපේක්ෂා ස්මෘතිව ඉන්නවා. උපේක්ෂා සම්පෝඥය වැඩින ගන්නවා දෙආකාරයට. අන්නේ උපේක්ෂා සම්පෝඥය වැඩිනවා නම් ඒක නා චතුත්ත්‍ය ධානයේ පිහිටනවා. එතනට එනවා. එහෙනම් සම්බ මෙන්න මේ බොජ්ජංග වැඩින කෙනා ඉන්නේ මොකේද? සම්මා සමාධිය පූර්ණ කරගත් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල. මෙන්න මේක තුලින්. ඔන්න ඔය ටික කරා. සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම දැකලා ඒ ඒ මට්ටමට නිවෙමින් නිවන පූර්ණ කරගන්න යනවා. හැබැයි මුල හරිනම් මැද හරි මැද හරිනම් අග හරි. මුල වැරදුනොත් මැද වැරදි මැද වැරදුනොත් අග වැරදි. නම් මුල හොඳ නම් මැද හරියන්න ඕනේ. එහෙනම් මුල ඉවරින් දා ඊළඟට තියෙනවා මැද ටික වඩා ගන්න තව ටිකක් කියලා දෙන්න. ඒක උඩ අග හරියයි. මැද කොටස වැඩි. ඇයි දැනගත්තා? මැද කොටස වැඩි. ඇයි? මෙතන තියෙන හතක් ප්‍රහිණ කරා. අත තුනයි මුල. මැද හතක් තියෙනවා. ඔය වැඩි. වැඩිද නැද්ද වැඩි? වැඩි. මැද කොට හරියනකොට අත හරියනවා. ඒ කෙනෙක් සෝවන්නේලා. නෑ යා සෝවන්නවා සකුදාගාමි අනාගාමි අරියත් නෑ. එහෙම වෙයිද? නෑ මැද හරියන්නේ නෑ. සකුදාගාමි අනාගාමි අරියත් මාර්ගයේ ඉන්න ඕනේ. එහෙනම් කවදා හරි දවසක අග හරියනවද නැද්ද? අග හරියනවා. හැබැයි මුල හරියත්තා. මැද හරිත් නෑ. අග හරිත් නෑ. නම් මුල යහපත් නෑ. මැද යහපත් අග යහපත් අග යහපත්. නේ. දැන් ඔන්න ඔබ තෝරගන්න. ඒකෙන් පස්සේ අපි විවේක කාලය අරගෙන ඇවිල්ලා භාවනා වෙන පහත පොකට උණ කරන ටිකක් තියෙනවා. ඒක විස්තර කරලා දෙන්න. හරි. සිල් දනකට දේවා සර්.